හරි නේද? ඔක්කොමලා වාඩිලා ඉන්නේ නේද? හරි. අපි ඇත්තටම බලමු කොහොමද මේ දුක හටගන්නේ කියලා. මම සූත්‍ර දෙකක් ගන්නවා. අතිශයම වැදගත් සූත්‍ර දෙකක්. මේ සූත්‍ර දෙක අනුසාරයෙන් ඔයගොල්ලන්ට යමක් හරියටම දැනගන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක හොඳට තෝරගත්තොත් එකක් බොහොම සරලයි, එකක් චුට්ටක් ගැඹුරුයි. එහෙම ගැඹුරකුත් නැහැ. හැබැයි මම ඔයගොල්ලන්ට කිව්ව නේද හැම වෙලාවෙම අපි දික්ටිගත වෙනවා කියලා. අන්නේ දික්ටිගත වෙන එක කොච්චර ඒ අපි දික්ටියට අනුව ඒ හිතපු එක කොච්චර වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන් සූත්‍ර දෙකක් තමයි මේ කියන්නේ. එක්තරා දවසක බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න එනවා භද්‍රක කියලා කෙනෙක්. මෙන්න මේ භද්‍රක කියන කෙනා ඇවිල්ලා අහනවා ගාමිණී භද්‍රක මෙයාගේ නම. මේ භද්‍රක ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. තථාගතයන් වහන්සේ මට අතීතේ දුක හටගත්ත විදිහ කියලා දෙන්න. අතීතේ දුක හටගත්ත විදිය කියලා දෙන්න කියනවා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා භද්‍රක ඔබට ඒක කිව්වට වැටහෙන්නේ නැහැ. ඔබ වික්ෂිප්ත වෙනවා. ඔබ සැක කරනවා. ඊළඟට මෙයා අහනවා එහෙනම් තථාගතයන් වහන්සේ මට අනාගතයේ දුක හටගන්න විදිය කියලා දෙන්න. මතු දුක හටගන්න විදිය කියලා දෙන්න. එතකොට තථාගතයන් වහන්සේ කියනවා ඒක කිව්වට වැඩකුත් නැහැ. ඒක කිව්වට ඔබට වැටහෙන්නේ නැහැ. ඔබ වික්ෂිප්ත වෙනවා ඔබ සැක කරනවා කියන්නේ. ඇයි මෙහෙම කියන්නේ? අතීතේ දුක හටගෙන ඉවරයි. ප්‍රතිකර්ම කරන්න බෑ. ඉවරයි ඒක. අනාගතේ තාම දුක ඇවිල්ලා නැහැ. ඊළඟට අහනවා භද්‍රකගෙන් අහනවා තථාගතයන් වහන්සේ භද්‍රක ඔබ ඔය ඉන්න ආසනේ ඉන්න තැන මේ මොහොතේ මම දුක හට ගන්න විදිහ කියන්නම් කියලා. හරි. කළා හරීම සරල ක්‍රමයක් කියනවා. ඒකයි කියන්නේ අපි බුද්ධ ශාසනයේ මෙච්චර මේ සෝතාපන්න වෙන්න මෙච්චර සරල ක්‍රම සාර සරල නෙමෙයි. හරියට තේරුම් ගන්න ඕන තැන තියෙද්දී අපි මහා මේ අර බක පඬිතකමට හොයන්නෙම මේ මේ මෙලෝදියක් තේරෙන්නේ නැති ඒවා. අර මං ගිය සති උදාහරණයක් ස්විම් pool එකේ අඩි 8 පැත්තෙන් බහින්නේ කියලා. හැම වෙලාවෙම. අඩි 2 පැත්තෙන් බහින්නේ නැතු. අඩි 8 පැත්තෙන් බහින්නේ. මේ ඔක්කොම තඩි පොතු ගන්න. කියවනෝ කියවනෝ මොකක්වත් වෙන්නේ නැහැ. බලන්න මේ කොච්චර ලස්සනට මේ තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳනවද කියලා. තථාගතයන් වහන්සේ අහනවා භද්‍රකගෙන් භද්‍රක ඔබගේ ගම් පළාතේ දැන් භද්‍රක ප්‍රශ්නේ ගොඩ දාගත්තා. දැන් අපි කාගේ ප්‍රශ්නේද අපි මේ ගොඩ දාගන්නේ? අපේ ප්‍රශ්නේ. ඒතකොට දැන් අපි මොකද කරන්නේ? මම මම මේ කියනකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? අර භද්‍රකගේ ප්‍රශ්නෙට අනුව තමන් මානසිකාර කරන්න ඕන. මේ භද්‍රක කියන්නේ මම මට කියන්නේ මේ. අන්න බලන්න. එතකොට තේරෙයි මේ මොකද්ද කියන්නේ. නැතුව අහන් ඉන්නම් වාලේ අහන් ඉන්නව නෙමෙයි. මේ මම බද්දක මටයි මේ කියන්නේ. තදාගත. අන්න ඒක බලන්න. එතකොට තේරෙයි ඇත්තටම මට දුක හටගත්තා නම් එහෙමද හටගත්තේ කියන්නේ. තථාගතයන් වහන්සේ අහනවා භද්‍රකගෙන් භද්‍රක ඔබගේ ගම්පලාතේ ලෙඩ වෙන අය ඉන්නවා මේ ලෙඩ වෙනවා මැරෙනවා ඒ වගේ කැරහීමට ලක් වෙනවා. මෙහෙම ඉන්නයි ඉන්නවා. කියලා ඔන්න ඔය කාරණා ටික මුල් කරගෙන අහනවා භද්‍රක ඔබගේ ගම් පළාතේ ඔබ ඡන්දයෙන් බැඳිච්චයි ඉන්නවද කියලා අහනවා. ඒගොල්ලත් එක්ක යම් සම්බන්ධකමක් තියෙනවා. ඡන්දයෙන් බැඳිච්චයි ඉන්නවද කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ කියනවා මේ මේ භද්‍රක කියනවා එසේ කියන. ඉන්නවා කියනවා. හරි. දැන් මට කියන්න ඕගොල්ලන්ගේ ගම් පළාතේ ඕගොල්ලන් ඡන්දයෙන් බැඳිච්ච අය ඉන්නවද? මම කොහොමද දැන් භද්‍රක අපි කියලා බලන්න මේක. තේරුම් ගන්න. ඉන්නවද එහෙම අය? ඉන්නවනම් ඉන්නව නැත්නම් නැහැ. ඉන්නවද? ආ ඉන්නවා. ඊළඟට අහනවා භද්‍රකගෙන් භද්‍රක ඒ ගම් පළාතේ ඒ ඉන්න අයගෙන් ලෙඩ වෙනවා, මිය පරලව යනවා, ගැරහීමට ලක් වෙනවා නේද කියලා. ඊට පස්සේ භද්‍රක කියනවා ඔව්. එතකොට ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වෙනව නේද කියලා අහනවා. භද්‍රක කියනවා ඔව්. ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලන් අර ඡන්දෙන් බැඳිච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ ලෙඩ වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, එක එක ගැරහීමට ලක් වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික එනකොට දුක එනවද? ආ දුක හට ගන්නවා. ඊළඟට අහනවා භද්‍රකෝය ගම්පලාතේ ඔබ ඡන්දයෙන් බැඳිච්ච නැති අයත් ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ භද්‍රක කියනවා ඉන්නවා. ඔයගොල්ලන්ට ඒ අයත් ලෙඩ වෙනවා, මිය පරලා යනවා, ගැරහීමට ලක් වෙනව නේද කියලා අහනවා. ඔව් කියනවා. ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වෙනවද කියලා අහනවා. නැහැ කියනවා. ඒ ඡන්දෙන් බැඳිලා නැහැ. අර අසූචි ටික අතන දාලා ආවයි කියලා දුක ආවද? ඇයි පෑනත් එක දුක ආවේ? හයිපර්සෙප්ටික් දුබයි. හැබැයි තුනක් තිබ්බනේ නේ. ආන්න ඒ වගේ තමයි. එහෙනම් ඡන්දයෙන් බැඳිච්ච නැති අය ඉන්නවද කියලා ඇහුවා. ඔව් කිව්වා. ඒතර ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගම් පළාතේ ඕගොල්ලෝ බැඳිච්ච නැති අය ඉන්නවද? ආ ඉන්නවනේ. ඒතර භද්‍රකෙන් අහනවා භද්‍රක ඒ අයත් ලෙඩ වෙනවා මිය පරලව යනවා නේද කියලා අහනවා. ඊට කියන ඔව්. එතකොට ඔබට දුක එනවද? භද්‍රක කියනවා නෑ. දැන් ඕගොල්ලන්ගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඒ ඕගොල්ලෝ ගම්පලාතේ ඕගොල්ලන් බැඳිච්ච ඡන්දකින් බැඳිච්ච නැති අය ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලෝ ලෙඩ වෙනවද? මරණවත් ඇද්ද? ඕගොල්ලන්ට දුක එනවද? ඕනේ. එමින් නෑ. ඊළඟට අහනවා එහෙනම් මේ ලෙඩ වෙනවා මිය පරල වෙන ඔය හන්දද දුක එන්නේ? ඡන්දෙන් බැඳිච්ච හන්ද දහනවා. ඡන්දෙන් බැඳිච්ච සහන ඔබ මොකද කරන්න ඕන? ඡන්දේ පහකල යුතුයි. හරි. දැන් එතකොට අපිට දුක දුන්නේ ලෙඩ වෙච්ච මිය පරලව ගිය හන්දද එහෙම නැත්නම් එක එක්කෙනා ගැරහීමකකට ලක් කරපු හන්දද ඡන්දෙන් බැඳිච්ච හන්ද. ඡන්දෙන් බැඳිච්ච. නේද? මොකද්ද මේ ඡන්දේ කියන්නේ? කැමැත්ත. කැමැත්ත කිව්වට මදි. ඒක තමයි මම කිව්වේ අර්ථ ධම්ම නිරුක්ති වලින් විස්තර කරේ නැත්තම් ඒකේ weight එක මදි කැඩෙන්නේ. ඡන්ද කියන්නේ චිත්තය අන්ධ කරගන්න. චිත්තය අන්ධ කරගෙන ඒ රූපය පසුපස හෝ සද්දේ හෝ ගන්ධේ හෝ රස හෝ ස්පර්ශය හෝ සිතුවිල්ල හෝ ඕනම එකක් පසුපස සැරිසරීම අග්‍ර කරගන්නවට කියනවා චන්දරාගයෙන් බැඳෙනවා කියලා. නිකන් නෙමෙයි බැඳෙන්නේ කොහොමද? චිත්තය අන්ධ කරගෙනයි බැඳෙන්නේ. දැන් ජරාවට මරණයට පත්වන කෙනෙක් අරගෙන ඡන්දයෙන් බැඳිලා ජරාවට මරණයටපත් නොවේවා කිව්වොත් මොකෝ? ඇයි මොකද බුදු මේ මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා වඩින්නේ මොකටද? ජාති ජරා මරණ උරුමහන්න. එහෙනම් අපිට ජාති ජරා මරණ උරුමයි. එහෙම ඉපදෙන අපි ඡන්දයෙන් බැඳිච්ච අයටත් උරුමද නැද්ද? ඡන්දයෙන් බැඳිච්ච නැති අයටත් උරුමද නැද්ද? දෙගොල්ලන්ටම උරුමයි. හැබැයි දෙගොල්ලන්ටම උරුම වුණාට එකක් එක්ක අපිට දුකක් නැහැ. එකක් එක්ක දුකයි. ඇයි ඒ දුක? චිත්තයන්දයි. චිත්තයන්දින්ද මොකද හිතන්නේ? අනේ ඇයි ඔහුට මෙහෙම වුනේ? ඒක මොකද අනිත් පැත්තෙන් අපිට හිතෙන්නේ? අපේ සංකල්පය මොකද්ද? ඔහුට එහෙම නොවේවා. දැන් ඔහු මේ ලෝකෙට පහළ වෙලා තින්නේ ජාතියයි ජරාවයි මරණයයි උරුම කරගෙන නා. එහෙම නොවේවා කිව්වොත් හරිද? එහෙනම් එහෙම නොවේවා කියන තැනම තින්නේ චිත්තය අන්ධද නැද්ද? චිත්තය අන්ධයි. එහෙනම් චන්දරාගය හන්දද දුක හටගත්තේ මරිච්ච හන්දද? ලෙඩ වෙච්ච හන්දද දුක හටගත්තේ චන්ද්‍රාගේ හන්දද? ගරහපු හන්දද දුක හටගත්තේ චන්ද්‍රාගේ හන්දද? වෙනසිච්ච හන්දද දුක හටගත්තේ චන්ද්‍රාගෙන් වෙනිච්ච හන්දද? ජරාවටපත් වෙච්ච හන්දද චන්ද්‍රාගේ හන්දද? ව්‍යාධිය හන්දද චන්ද්‍රාගේ හන්දද? දැන් අපි ඕක තෝරගන්න නැතුව මරණය දුකයි ජරාව දුකයි කී කී හිටියොත් මොකෝ වෙන්නේ? ඕක තෝරගන්නේ නැතුව ජරාව දුකයි මරණය දුකයි කිය කී හිටියොත් මොකද? හරිද එතකොට? වැරදි නේද? එහෙමනම් මෙතන වැඩිපුරම ඉන්නේ මව්වරු පියවරුයි මමත් වගේම අපි සියලු දෙනාම ඉස්පිරිතාලයෙන් අතර ගත්තේ ජරාවට මරණයට ව්‍යාධියටපත් වෙන කෙනෙක්ද නැද්ද අද්දෙකට එහෙනම් අපි අපේ දරුවව ගත්ත විදිහ අහන්නේ ගත්තේ ඒ තුරුල් කරගත්තේ ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙන කෙනෙක් නෙමෙයි. එයාව ගෙදර ගෙනල්ලා අහලකට ජරාව නොවේවා අහලකට මරණ නොවේවා ජරා ව්‍යාධි මරණ ලං නොවේවා කිව්වොත් පිස්සුද නැද්ද? පිස්සු. පිස්සුම තමයි ඉතින් ආයේ. නේ? හැබැයි කියන්නේ පිස්සු කියලා දන්නේ ඒකයි ප්‍රශ්නේ. ඉස්පිරිතාලෙන් අතර ගන්නේ අර බුදුහාමුදුරු කිව්වේ ජරාවයි මරණයයි ජාති ජරා ජාතියක් ගත්තා. මම ළමා ජාති ළමා ජාතියක් ගත්තා. මොනවද දුරුම? ජරාවයි මරණයයි. ඔය ලැබිච්ච ජාතියට ජරාවයි මරණයයි උරුමයි ඔන්න ඔය මරණය ගෙන දෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා මුලින්. ඒ කියන්නේ මරණය ගෙන දෙන ආකාර නෙවෙයි මම කියන්නේ ඔතන සරලවම තේරුම් ගන්න. <coughs> මොනවාද? එක්ක ඔය ළමයා ලෙඩ දුකක් හැදිලා මැරෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? ලෙඩ දුකක් හැදිලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ඕනනම් මරලා දාන්න පුළුවන්. දෙවෙනි කාරණය. ওই දෙකම නොවුනොත් ආයු කාලය ඉවර වෙන දවසට මැරෙනවාමයි. එහෙනම් ওই අවස්ථා තුනෙන් එකක් අපිට උරුමයි. කොයි වෙලාවෙ හරියනවා. ওই අවස්ථා තුනෙන් කෝකටද කැමති? ඔය අවස්ථා තුනෙන් කැමති කෝකටද? ආයු කාලය ඉවරෙන්. ඒක අපේ කැමැත්ත නේද? ඔහුගේ කර්මෙත් එක්ක අපි සෙල්ලම් කරනව නේද කැමැත්තක් හදාගෙන. ඔහුගේ කර්මය ඉවර වෙන්න තියෙන විදිහ තමයි ඉවර වෙන්නේ. ඔහුගේ කර්මය අනුව අපි කැමැත්තක් හදාගෙන ඉන්නවා. නෑ මෙයා මැරෙන්න ඕනේ මේ විදිහට. චිත්තය අන්ධද නැද්ද? චිත්තය අන්ධයි. කොහොමද පුළුවන් කව කෙනෙකුගේ ආයු කාලය මේ විදිහට ඉවර වෙන්නේ කියලා කියන්නේ? පුළුවන්ද කියන්නේ? බෑ. එතකොට අපි එහෙම හිතන තාක්කල් අපි ඉන්නේ මුලාවකද නැද්ද? මුලා. දැන් ඔන්න ඔය කාරණේ හරියට තේරුම් ගත්තොත් භද්‍රකට ආපහු කියලා දෙන්න ඕනද? අතීතයේ දුක හටගත්ත නම් හටගත්තේ කොහොමද? භද්‍රක ඇවිල්ලා අහන්නේ ප්‍රශ්නේනේ. දැන් භද්‍රකට මේ මොහොතේ දුක හටගන්නේ ඉතින් බුදුහාඳුර කිව්වා. ඊළඟට අහනවා එහෙනම් අතීතයේ කොහොමද දුකක් හටගන්නව නම් හටගන්නේ නැත්තේ? මැරිච්ච හන්දල්. ලෙඩ වෙච්ච හන්දල්. එහෙනම් මට කියන්න අනාගතයේ දුකක් හටගන්නවා නම් හටගන්නේ කොහොමද? ওই විදිහටමනේ. එහෙනම් දැන් හොඳට හිතලා කියන්න මේ ලෝකයේ තියෙන සතර මහා භූත කියන ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා නැසිලා යන හන්දද දුක හටගන්නේ චන්ද්‍රාගේ හන්දද? එහෙනම් සියල්ල වෙනස් වෙනකොට දුකයි කියනවනේ. සියල්ල වෙනස් වෙනකොට දුකයි කියනව නේද? හරිද? නෑ චන්ද්‍රාගය වෙනයි. මං අහන්නේ සියල්ල වෙනස් වෙනකොට දුකයි කියනව නේද? මේ භෞතික සම්පත් ඒවා මෙයා. ඇත්තටම භෞතික සම්පත් වෙනස් වෙනකොටද දුක එන්නේ? ඈ? භෞතික සම්පත් වෙනස් වෙන දුක එන්නේ නෑ. භෞතික සම්පත් වෙනස් වෙන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය. මේ ලෝකේ තියෙන සතර මහා භූතවල තියෙන ඕන එකක ස්වභාවය මොකද්ද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ දුක හටගන්නේ ඒක හන්දද? චන්දරාගෙන් බැඳෙන හන්දද? හරි. අපි චන්දරාගෙන් බැඳුනත් නැතත් අර භෞතික වස්තුව කැඩිලා බිඳිලා විනාශ වෙලා මැරිලා යනවමද නැද්ද? අපි චන්දරාගෙන් බැඳුනත් යනවා. චන්දරාගෙන් නොබැඳුනත් ඒක සිද්ධ වෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඒ රූපය වෙනස් වෙලා යන එක කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එක ඒ රූපයේ ස්වභාවයක්. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕනේ දුක හට ගන්න විදිය විස්තර කරන්නද මේ ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ රූපවල ස්වභාවය කියන්නද මේ ලෝකෙට සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ රූපවල ස්වභාවය කියන්නද දුක හට ගන්න විදිය කියන්නද දුක හට ගන්න විදිය කියන්නේ චතුරාර්ය සත්‍ය හතරනේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය නේ වෙන එක දුක හටගන්නේ හැබැයි දුක හටගන්න විදිය දැනගන දුකෙන් නිදහස් වුණා නම් රූප සදාකල් තිබ්බත් එකයි රූප සදාකල් නොතිබ්බත් එකයි නේද රූප සදාකල් දැන් ඒ රූපය අපි බලාපොරොත්තු වෙන චන්දරාගය හන්ද නම් දුක හටගන්නේ චන්දරාගයෙන් නිදහස් නම් ඒ රූපය අවුරුද්දක් තිබ්බත් එකයි පහක් තිබ්බත් එකයි 80ක් තිබ්බත් එකයි චන්දරාගයෙන් ඉවරයි. හැබැයි චන්දරාගයෙන් බැඳෙන තාක්කල් ප්‍රශ්නයක් එනවා. අසහනයක් එනවා. එහෙනම් හොඳට කල්පනා කරලා කියන්න අපි කියනව නේද අනිත්‍ය හන්ද දුකයි කියලා. ඈ මොකද්ද අනිත්‍යයි කියන්නේ? අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඉතින් හරි තමයි. තියෙන්නේ නැත. මොනවද තියෙන්නේ අපිට ඕන විදිහට? දැන් අපිට ඕන විදිහට තියෙන්නේ නැත්තේ තියෙන්නේ මොනවද කියලා අහන්නේ. ඈ? ඔව් හරි ඉතින්. වෙනස් වෙනවනේ අපිට. ඒ වෙනස් වෙන්නේ අපේ කැමැත්ත පරිදිද ඒක රූපේ ස්වභාවයෙන්. ඉතින් ඒක අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? ආ, චන්ද්‍රාගෙන් බැන්නේ. අන්න හොයාගන්න ඕනේ මොකටද? ඇයි අපි රූපෙට චන්දරාගෙන් බැඳෙන්නේ? අන්න අපි රූපෙට බැඳෙන්නේ චන්දරාගෙන් යම් අභිප්‍රායක් උදෙසා. හැබැයි අපි චූපෙන් චන්දරාගට බැඳෙනකොට ඔය රූප කැඩිලා බිඳිලා විනාශ වෙලා යන බව දන්නවා. දන්නේ නැතුව නෙමෙයි. හැබැයි අපි බැඳෙන්නේ වෙන අභිප්‍රායක් උදෙසයි. නේද? මං අහන්නම් සරල ප්‍රශ්නයක්. මට උත්තරයක් දෙන්න. රූපවලට බැඳෙනවා නම් බැඳෙන්නේ ඇයි? මොකක් උදෙසාද රූපවලට බැඳෙනවා නම් බැඳෙන්නේ? නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ඔය ඕන එකක් ගන්න. බැඳෙන්නේ ඇයි කියලා අහන්නේ. මොකක් බලාපොරොත්තු වෙන්න අහන්නේ. අන්න මොකද මේ සාතුටක් සැපක් සුවයක් බලාපොරොත්තු වෙන්නේ. අපි රූපයකට බැඳෙන්නේ මොකටද? සතුටක් සුවයක් සැනසීමක් බලාපොරොත්තු මට කියන්න රූපයකට බැඳුනා නම් බැඳුනේම සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි එක්කෙනෙක් අත උස්සනවා නම් පුළුවන් අත උස්සලා කියන්න මම රූපෙට බැඳුනේ ඇති පදම් දුක් විඳින්න මම රූපයකට බැඳුනේ ඇති පදම් දුක් විඳින්න අන්නේ බැඳිච්ච කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න නෑ කවුරුවක්වත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. හරි. එහෙනම් බැඳුනේ මොකකටද? සැප විඳින්න. ඔව්. හරියට සම්බන්ධ කරනවා බය වෙන්න එපා. ඒක සම්බන්ධ කරනවා මෙතෙන්ට. හරි. එතකොට අපි රූපයකට බැඳෙන නම් බැඳෙන්නේ මොකටද? සැප විඳින්න. දුක් විඳින්න බැඳෙනවද? නැහැ. තවත් ඕනනම් එකම උදාහරණයක් කියන එක උදාහරණයකම ඇති ඒක. නේද? අපි ඉස්කෝලේ යනවා. ඉගෙන ගන්නවා. මොන මොකටද? සැප විඳින්නද දුක් විඳින්නද අහන්න. හරි. ඉස්කෝලේ අපි අවුරුදු 12ම යනවා. ඔය කියන 10 12ම යනවා. ඒ ලෙවලුත් කරනවා. ඒ කරලා ඔක්කොම කරලා ඔන්න කැම්පස් උත් සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි කැම්පස් යන්නේ මොකටද? රැකියාවක් කරගෙන මොකක්ද බලාපොරොත්තු අවසාන සැන සීමක් බලාපොරොත්තු ඒ අපි කැම්පස් එකේ අවුරුදු 5ක් හරි 6ක් හරි 7ක් හරි පුදුම සැනසීමෙන් ඉන්නවා. හරිම සැනසීමෙන්. ඇයි මේ සැනසීම ලැබෙනෝනේ අපිට? එඳ සැනසීමෙන් ඉන්නවා කැම්පස් එකේ අවුරුදු 5ක් 6ක් 10ක් ඉන්නවා ගුටි මොනවා හරි කරලා පුදුම සැනසීමකින් ඉන්නවා. ගිහිල්ලා ඔන්න කැම්පස් එකේ කාලේ ඉවර වෙලා ඔන්න හම්බ වෙනවා අපිට කැම්පස් එක පාස්. ඒක ඩිග්‍රියත් හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රස්තාවක් හොයන්නේ. ඒ හොයන්නේ මොකටද? සතුටේ සැනසීම කියන වචනේ ගන්න. ඒක තමයි ලේසි. මොකටද සස්සා කරන්නේ? සැනසෙල්ලි ඉන්න. ඊට පස්සේ මොකද අපි කරන්නේ? ආම්මා පොලින් වල ඉන්නවා. ඉතින් රැකියා රැතුව ඉන්නවා. අරව කරනවා. මේ කොහොම හරි දඟලලා දඟලලා දඟලලා රස්තාවක් හොයාගන්න. මොකටද? සැනසෙල්ලි ඉන්න. ඒ හින්දා උදේ පාන්දර පුදුම සැනසෙල්ලි උදේ පාන්දර නැගිටිනවා. පුදුම සැනසෙල්ලි අපි බස් එකේ යනවා. හරිම සැනසෙල්ලි රස්තාව කරනවා. පුදුම සැනසෙල්ලකින් ගෙදර එනවා. ඇවිල්ලා හරිම සැනසille ඉන්න මොකද රස්සාවක් හොයාගත්තේ සැනසille ඉන්න. නැද්ද? නැත්නම් නෑ කියන්නේ. හොඳයි අයිතිය තියෙනවා කියන්නේ. බය වෙන්න එපා. නැත්නම් නෑ කියන්නේ. සැනසille. ඊළඟට මොකද කියන්නේ? අපිට අම්මලා කියනවා නෑ පුතේ ඕම ඉඳලා හරියන්නේ නෑ. ඔබට සැනසille ඉන්න හම්බෙන්නේ කාවරි හොයාගත්තෝ. එහෙනම් පරස්තාවක් කරගන්න වෙනවා මොකක් හරි කරගන්න. නැත්නම් හරියන්නේ නෑ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හොයලා හොයලා හොයලා පත්තර වලින් බල්ලා හරි යාළු වෙලා හරි පොරොන්දම් බල්ලා හරි මොන කපුවලව්ව හරි මොකක් හරි කරලා හොයලා හොයලා හොයලා හොයලා කෙනෙක් හොයා ගන්නවා. මොකටද? පැනසිල්ල ඉන්නේ. ඊට පස්සේ ඒක හම්බ වෙනවා අපිට. ඊට පස්සේ අපිට ආයෙ අම්මලා තාත්තලා නැහැ පුතේ ඕනෝ නැහැ. තව ටිකක් සැනසෙල්ල ලබා ගන්න තියෙන්නේ පළවෙනි දරුවා හම්බ වුණා. සැනසෙල්ල තින්නේ දරුවත් එක්ක. ඔන්න ඊට පස්සේ දරුවත් අපිට හම්බ වෙනවා. ඉතින් සැනසෙල්ල ඊටසේ කියන ඒ දරුවටත් සැනසෙල්ලන තව කෙනෙක් ඕනේ පුතේ. ඒ හින්දා ඔන්න දෙන්නයි. දැන් සැනසෙල්ල උතුර දෝරේ ගලාගෙන යනවා. උපරිම ලැබෙනවා. කුංචි පවුල රත්තරන්. ඒ හින්දා ඒකත් හරි. නේද? ඊටසේදී ඉඩ කඩන් ටිකක් හම්බ වෙනවා. අරව කරනවා, මේව කරනවා, ওই ටික කරනවා. ඊටසේ නෑ අපිටම කියලා සැනසෙල්ල ඉන්න අපිම ගයක් හදා ගන්නවා. මේකත් හදා ගන්නවා. අමාරුයි. ලෝන් ගහලා මොනවා හරි කරලා ඒකත් හම්බ වෙනවා. හරි. දැන් එතකොට දැන් මේ ඉන්න ගත කරන අපි සීළු දෙනාම ගත්තාම මං ඔය කියපු ඒවා පොඩි කාලේ ඉඳන්ම ගත්තාම අම්මගේ කිරි ටිකේ ඉඳන් කිරි ටික බිව්වෙත් මොකටද? සැනසෙල්ල ඉන්නේ. ඉඳන් මේ ගත කරන මොහොත වෙනකම් මං ඔය කියපු එකක්වත් ලැබිලා නැති අය දුස්සයි. ඒ කියන්නේ අම්මගේ කිරි හම්බෙලත් නැහැ, සෙල්ලම් බඩු හම්බෙලත් නැහැ, ඉගෙනගෙනත් නැහැ, රස්සා කරලත් නැහැ, නෝන මහත් එක්ක හම්බෙලත් නැහැ, ළමයි හම්බෙලත් නැහැ, කෑම් බීම හම්බෙලත් නැහැ, ඉඩකඩම් හම්බෙලත් නැහැ යාන වාහන බඩු මුට්ටු ඔය කිසිම දෙයක් හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් අතුස්සයි. මොකද ඒ මනුස්සයාට අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙන්නේ පැයකයි. ඒ කියන්නේ කවුරුත් නැහැ. ඒ කියන්නේ ඔක්කොලටම හම්බ වෙලා. හරි. ඔක්කොලටම හම්බ වෙලා. ආයි හම්බෙච්ච නැති කවුරුත් නැහැ. හරි. ওই ටික ඔක්කොම අපි අත්පත් කරගත්තේ මොකටද? සැනසille. එහෙනම් මේ ඔක්කොම ටික අපි ළඟා කරගත්තේ සැනසille ඉන්න නම් ඔය ටික අපිට ලැබිලා තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම සැනසෙල්ල ලැබිය යුතුමයි. මගේ තර්කය. ලැබිය යුතුමයි. එතන මොකද හිතන්නේ? දැන් හිත. එතන මොකද හිතන්නේ? එතන ප්‍රශ්නාර්ථ ලකුණක් තියනවද නැද්ද? නැත්තම් කමන්නේ නැහැ. එතන ප්‍රශ්න අත ලකුණක් තියෙනවද? තියෙනවා. එහෙනම් අපි සැනසිල්ල හොයපු ක්‍රමේ තියෙනවා පොඩි වැරද්දක්. අපි සැනසිල්ල හොයපු ක්‍රමේ තියෙනවා වැරද්දක්. ඇයි? අපි මේ සැනසිල්ල හොයපු විදිහට අපිට සැනසිල්ල ලැබෙනවා නම් ඒ අපි සැනසිල්ල ලබා ගත්තේ ලබා ගන්න ගියේ අර බාහිර දේවල් ටිකක් ලබාගෙන නම් ඒවෙන් නම් අපිට සැනසිල්ල ලැබෙන්නේ ඇත්තටම ඒ ඔක්කොමත් ලැබිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැනසෙල්ල ලැබෙන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝම කියනවා එතන ක්වෙස්චන් මාක් එකක් කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම අපි සැනසෙල්ල හොයපු ක්‍රමේ වැරද්දක් තියෙනවා. හරි. දැන් ඔය සැනසෙල්ල හොයපු ක්‍රමයට ඇත්තටම අපිට උරුම වෙලා තින්නේ මොකද්ද? මොකද? දුක. හරි. අසහනයක්, පීඩනයක්, දාහයක් නේද? ওই ටික තියෙනවා. හරි. අපි ඔය විදියටම ඔය විදියටම සැනසෙල්ල තව දිගින් දිගටම හොයන්න ගියොත් මොකද වෙන්නේ? දැන් අපි තාම තව චුට්ටක් යන්නත් තියෙනවා. කාලේ ඉස්සරහට. නේ? දැන් මොකද දැන් සමහරලාට ළමයින්ගෙන් විතරයි සැනසෙල්ල බැලුවේ. තාම මුණුබුරන්ගෙන් බැලුවේ නෑ. සමහරට ඒකත් බලලා ඇති. ඒ ටික බලන්න ලෑස්ති වෙනවා. අර ඒ මුණුබුරන්ගෙත් හරි අපිට පරම්පරා තුනක් දැක්කයි ගහම පුදුම මේකක් නෙන්නේ හිතට නේ. මම පරම්පරා තුනක් දැකලා තිනවා කිව්වහම නිකන් හිතට එන්නේම පොඩි ගැම්මක් නේ නේද? ඔව් අම්මා මං තරම් වාසනාවන්තේ තවත් ඉන්නවද කියලා. බැරි නම් පරම්පරා තුනටම කාල් ගාලා ගාලා මැරලා ගිහිල්ලා පොරගත්ත දෙයක් නෑ අන්තිමට බලාගෙන. ඒ හින්දා මෙන්න මේ දැන් මෙහෙම ගියාම අවසානයේ මොකද වෙලා තින්නේ අපිට? ඉතුරුලා තියෙන්නේ මොනවද හම්බෙච්ච බෙනිෆිට් එක? ඈ ශෝක, පරිදේය, දුක්ඛ, දෝමනස්ස, උපායාස. අසහනෙම නේ. දැන් මේ මේ ක්‍රමයට තව දුරටත් මේක හෙව්වොත් මොකක්ද හම්බෙන්නේ? මේකම නේ. එහෙනම් අපි හොයපු ක්‍රමේ තියෙන පොඩි වැරැද්දක්. එහෙනම් අපි හොයන්නේ සැනසීම තමයි. මේ ලෝක සත්‍ය හොයන්නේ සැනසීම තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සැනසීම හොයන ක්‍රමේ වැරදි. බුදුහාමුදුරුවෝ තෙව්වේ සැනසීම. හැබැයි උන්වහන්සේට සැනසීම හම්බ වුණා. අපිත් හොයන්නේ සැනසීම. හැබැයි අපි සැනසීම හොයන ක්‍රමේ වැරදි. අන්නේ සැනසීම හොයන ක්‍රමේ වැරදි බව තෝරගෙන ඒවෙන් සැනසීම හොයන්නේ යන්නේ නැති තැන සැනසීම ලැබෙනවාමයි. ඇයි අපි වැරදි තැනකින් වැරදි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. සැනසීම. අන්න එතකොට අපිට වෙන්නේ අන්තිමට ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ද උරුම කරගන්න විතරයි. එහෙනම් භද්‍රක ඇවිල්ලා ඇහුවේ තථාගතයන් වහන්සේ අතීතයේ දුක හටගත්තේ කොහොමද කියලා. ඇයි ඒ? ඉඳලා තියෙන සැනසille නෙමෙයි. නැත්තම් අහන්නේ. එහෙනම් තාම මේ ප්‍රශ්නෙට උත්තරයක් නැති හන්දා හිතුවා අනාගතේ එනවනම් ඒක කොහොමද මම විසඳගන්නේ? එහෙනම් බුදුහාඳුරෝ අතීතෙත් අයින් කරා අනාගතෙත් අයින් කරා ඉන්න පච්චුප්පන්න මොහොතේ කිව්වා. එහෙනම් පච්චුප්පන්න මොහොතක විතරමයි දුක හටගන්නේ. වෙන කිසි වෙලාවක දුක හටගන්නේ ඒකයි කියන්නේ දුක හටගන්න විදිය හරියට දැනගත්තොත් ඒ මොහොතේමයි දුක නිරෝධ කරන්නේ ඒ මොහොතේමයි නිවන් දකින්නේ කියන්නේ. දැන් දුක හටගෙන හෙට නිවන් දකින්නේ නැහැ. ඒකයි එකක් දකීද ඒ මොහොතේම තුනම දකී කියන්නේ. බුද්ධ දර්ශනය හරියටම ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ පරස්පරෙන්නත් බෑ. ඇයි? හෙට දුක නැති කරන ක්‍රමේ කියනවා නම් බුදුහාමුදුරුවෝ භද්‍රකට කියනවා. ඒ හෙට ඇවිල්ලා නැහැ තාම. අනාගතේ අතීතේ ගෙවිලි ඉවරයි. ඉතින් ගෙවිච්ච අතීතේ කිව්වට වැඩක් නැහැ ප්‍රහීන කරන්න බෑ. අනාගතේ හටගෙන්නේ නැති හින්දා ඒත් බෑ. එහෙනම් හට ගන්නවා නම් හටගන්නේ දැන්. ප්‍රහින කරනවා නම් ප්‍රහින කරන්නේ දැන් එහෙනම් මට හොඳට හිතලා කියන්න සන්දයෙන් බැඳිච්ච කෙනෙක් ඉන්නවද මේ මොහොතේ බැඳෙනවද ඡන්දයෙන් බැඳිච්ච කවුරු හරි ඉන්නවද? ඇත්තටම මේ මොහොතේ බැඳෙනවද? මොකද හිතේ? බැඳෙනවා නම් බැඳෙන්නේ ඡන්දේ මේ මොහොතේ බැඳෙන හන්දම තමයි අපිට ඒක නිරුද්ධ කරන්න පුළුවන්. බැඳිච්ච කෙනෙක් ඉන්නවා නම් මේ කපේ නිරුද්ධ කරන්න බෑ. ඇයි බැඳිලා ඉවරනේ. නේද? බැඳිලා ඉවරනේ. ඉතින් කොහොම නිරුද්ධ කරන්නේ? මෙන්න මේ කෑල්ල තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒකයි කියන්නේ මේ දුක කියන එක හටගන්න එක සමුදයක්. ඒක තියෙන එකක් නෙමෙයි. තියෙන එකක් වුණා නම් මොකෝ වෙන්නේ? තියෙන එකක් වුණා නම් අපිට නිරුද්ධ කරන්න බෑ. පුළුවන් ද නිරුද්ධ කරන්න? බෑ. තථාගතයන් වහන්සේ ඒකයි කියන්නේ මේ මොහොතක් මොහොතක් පාසා ගොඩ නැගෙන මෙන්න මේ පටිච්චසමුපාද ක්‍රියාවලියකට අනුව ගොඩක් දුකක් ගොඩ නැගෙන වැඩපිළිවෙලක් දෙනවා. අන්න ඒක මේ ලෝක සත්‍යය කෙසේනම් අවබෝධ කරගන්නේ. මේක කියන්නේ අනේ එකත් මට මහ වෙහෙසක් වෙයි. ඇයි? මේ මොහොතේ දුක හටගන්නේ කියන එක ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ ලේසි. තේරෙන්නෙම දුකේ ඇලී ගැලී ඉන්න එකෙක් ඉන්නවා කියලා. දුකේම ඉන්න. දුක මේ මොහොතේ හටගන්නේ. හට ගන්න හන්දයි අපිට ඕක නිරුද්ධ කරන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම. මේ දුක කියන එක තියෙන්න ඕනේ ගතේද හිතේද? ආ හිතේ. දුක කියන එක හිතේ නම් තියෙන්නේ. හිතේ තියෙන එකක් නම්. ඒක අයින් කරන්නේ කොහොමද? තියෙන එකක් නම් මං අහන්නේ. තියෙන එකක් නම් අයින් කරන්නේ කොහොමද කියලා අහන්නේ. ඈ? තියෙන එකක් නම් අයින් කරන්න? අයින් කරන්න. හටගන්න එකක් නම් හටගන්න නැතුව තියාගන්න. හටගන්න හටගන්න නැතිව ඉන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි හටගත් එකක් නිරුද්ධ කරන්න බෑ. හැබැයි මුලින්ම ඥානය පහළ වෙන්නේ හටගන්න විදිහයි නිරුද්ධ කරන විදිහයි දැනගන්න ඕන. අන්නේ දැනගත්තට පස්සේ තමයි හටගන්න යන තැන නිරුද්ධ කරන්න ඥානය භාවිතා කරන්නේ. නැත්නම් ඊයේ මොකක් හරි තලු මර මර කාපු මොකක් හරි එකක් අද කොහොමද ප්‍රහින කරන්නේ ඈ දැන් ඊයේ මොකක් හරි එකක් තෘෂ්ණාවෙන් වෙලී කෑවා මේ කාපු එකක් ගමුකෝ අපි ඒක කොහොමද දැන් ප්‍රහින කරන්නේ පුළුවන්ද දැන් කරන්න දැන් බෑ ඇයි ඒ ගෙවිලි ඉවරයි එතකොට දැන් අපි අනන්ත සංසාරයේ තණ්හාවෙන් බැඳිච්ච ඒවා අයින් කරන්න පුළුවන්ද? ඇයි ඒ? එහෙම තණ්හාවෙන් හටගත්ත හිත හිතවත් දැන් නැහැ. හිත නැන්නේ. ඒව නිරුද්ධ වෙලා. හැබැයි මෙන්න මේ මොහොතේ හට ගන්න වැඩ පිළිවෙල. ඉතින් බලමු මෙන්න මේ කොටස ඇත්තරම භද්‍රක සූත්‍රයේ කොහොමද ඔයගලන්ට <coughs> මම මේ කොටස පෙන්නලම ඉන්නවා. ඉක්මනට. එකල්ලි භාගතුන් වහන්සේ මෙන්න මේ මල්ල දනව්වේ උරුවෙල් කස්සප නම් නියංගමේ තමයි ඉන්නේ. එකල්ලි භද්‍රක ගාමිණී තෙමේ භාගතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසක වුණා. එකත් පසක වුන් භද්‍ර ගාමිණී භාගතුන් වහන්සේට මෙය සැලකලේය. මන වහන්ස මට භාගතුන් වහන්සේ දුකේ හට ගැනීමත් අස්තංගමයක් දේශනා කරනසේක්වා. මේ හට ගැනීමත් අස්තංගමයක් කියලා කියන්නේ උදයංගමත් අත්ංගමත් කියලා කියන්නේම සමුදයයි නිරෝධයයි. සමුදයයි නිරෝධයයි. මම ඕගොල්ලන්ගෙන් ඊ සතිය ඇහුවා නේද? දුක හටගන්න විදියයි දුක නිරෝධ දුක දුක හටගන්න විදියයි දුකේ නිරෝධය දැනගත්තා නම් ඇතිද කියලා ඇහුවා නේද? එතකොට ඕගොල්ලෝ කිව්වා සමහර අය කිව්වා දැන් මදි නිරෝධ කරන මාර්ගයක් තෝරන. ඕනයි කිව්වා නේද? අද තේරෙනවද එකක් දකින්නට ඉතුරු තුන දකි කියලා? ඒක ආපහු මාර්ගය කියලා දෙන්න ඕනද? දෙකක් දකීද ඉතුරු තුන දකී කිව්වනේ. දෙකක් දකින ඉතුරු තුන දකී කියන ඒතර මාර්ගෙත් මාර්ගෙත් දැනගන්නවා. ආය අලුතෙන් දකින් දකින්නෝ නෙමෙයි. එහෙනම් මෙතන කියනවා උද්‍යංගමත් අත්ංගමත් කියලා වචන දෙකක් කියනවා. එහෙනම් මේ උදා කරගන්න එකයි Nirodhay මේ කියන්නේ. ඒතර මෙතන චතුරාර්ය සත්‍ය කාරණා දෙකෙන් කියන්නේ. ඒතර අර උදා කරගන්නවා නම් උදා කරගන්නේ. දුකක්ම බව දන්නවා. ඒක දුක්ඛාරය. එතකොට යන්නේ එක නිරෝධ කරන්න ඕන ක්‍රමයක් තිබ්බනම් නිරෝධ කරේ දුකමයි. නැ උදයන්ගමයි අත්තගමයි කියලා. අපි මේ වචන බය වෙන්න එපා. මම වෙන වෙනම විස්තර කරනවා. හොඳේ. ඊට පස්සේ කියනවා මෙතන කරන තේක්වා. දුකේ හට ගැනීම අත්තංග දේශනා ගාමිනී ඉදින් මම තොපට ඉකුත් කල ආරම්භ. ඉකුත් කල ආරම්භ කියන්නේ අතීතේ. ආරම්භ මෙසේ වියේයි දුකේ හට ගැනීමත් අස්තංගමය දෙසන්නේ නම් ඒ තොපට සැකයක් වන්නේය. කියන්නේ අතීතයේ කිව්වට හරියන්නේ නැහැ සැක කරනවා කියන්නේ. දෙසන්නේ එහිලාත් ඔබට සැකයක් වන්නේද විමතියක් වන්නේද ගාමිණින් ඉදින් ඔබ මට ඔබට මම මතු කල ඇරඹ ඒ කියන්නේ අනාගතේ ඇරඹ දුකේ හට ගැනීමත් අස්තංගමය දේශනා කරනත් ඔබට සැකයක් වන්නේය විමතියක් වන්නේය ගාමිණි වැළඳු මම මෙහිම හුන්නේමි මේ මොහොතේම මෙහිම උන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තංගයන් දෙසන්නේ නම් ඒ ආසව මැනවි මැනවින් මෙනෙහි කරව. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දැන් කියන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ හටගන්න එකක් ගැන. අතීතේවත් අනාගතේවත් ගැන නෙමෙයි. ඊළඟට කියනවා ගාමිණීකිම යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් උපදෙනා උරුවෙල් කස්සපේ තොපට එබඳු මිනිස්සු ඇද්ද? මොකක්ද අහන්නේ? යම් කෙනෙක් නැසෙනවා යම් කෙනෙක් බැඳීමකින්, පිරිහීමකින්, ගැරහීමකින් මෙහෙම වෙනකොට ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස එන මිනිස්සු ඉන්නවද කියලා අහනවා. බොයගම් පළාතේ. වහන්ස ඊට භද්‍රක උත්තර දෙනවා වහන්ස යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගැන එබඳු මිනිස්සු මොකද කියන්නේ? ඇත. මට දැන් කියන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඒවා ඉපදිච්චේවද තිබ්බේවද? ඈ? කොහේ හරි තිබ්බ එකක්ද ඒ මොහොතේ ඉපදිච්ච එකක්ද? ඒ මොහොතේ ඉපදිච්ච එක. මෙන්න මේක උපදින හන්දම තමයි අපිට නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි උපදින්නේ නැතුව තියෙන එකක් වුණා නම් නිරුද්ධ කරන්න බෑ කවදාවත්. කවදාවත් නිරුද්ධ කරන්න බෑ. ඊට පස්සේ යන එමෙන මිනිස්සු ඇත. ඊට පස්සේ යන ගාමිණී යම් කෙනෙකුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ <clears throat> ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නූපදනා වූ යම් තොපට මිනිස්සු ඇද්ද ඊට මේ කස්සප කියන මේ භද්‍රක කියනවා මොකද්ද නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරීමෙන් හෝ මට ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස නූපදනා නම් වූ එවැනි මිනිස්සුද ඇත. ඒකෝ මේ දෙගොල්ලන්ටම ඔය මම ඇඳලා තියෙනවා රතු පාට ඉරි කහ පාට ඉරි. ඕක ඇඳලා තියෙනවා. ඔය දෙකම ඔය දෙගොල්ලන්ටම උරුමද නැද්ද? මොකද්ද තියෙන්නේ? නැසීමක් වෙනවා, බිඳීමක් වෙනවා, පිරීමක් වෙනවා, ගැරහීමක් වෙනවා. ඔය දෙගොල්ලන්ට දැන් තමන්ට දුක උප ඉපදිච්ච අයටත් ඒක වුණා ඉපදිච්ච නැති අයටත් ඒක සිද්ධ වුණා එතකොට අන්නේ අයට ඔය කියන සිදුවීම් ටික ධර්මතාවයක්ද නැද්ද ඒක ධර්මතාවය එතකොට දුක හටගන්න එකක් ධර්මතාවයක්ද ඈ ඔව් දැන් දුක හටගන්න එකක් ධර්මතාවයක් නම් ওই අවස්ථා දෙකේම හටගන්නවා හැබැයි ওই අවස්ථා දෙකේම හටගෙන තියෙනවද එක අවස්ථාවක විතර හැටගෙන තියෙනවා. එහෙනම් එක අවස්ථාවක අනිවාර්යයෙන්ම අර ධර්මතාවයට පිටින් ගිහින් තියෙනව නේද? එක අවස්ථාවක ධර්මතාවයට පිටින් ගිහිල්ලා නැහැ. ඒ හින්දා දුක හටගත්තේ නැහැ. එක අවස්ථාවක ධර්මයට පිටින් ගිහිල්ලා නේද? එතකොට ධර්මයට පිටින් ගිහිල්ලා නම් තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ? දුක හටගෙනද නැද්ද? කොහොමද ධර්මයට පිටින් ගියේ? කියලා ඊළඟට කියනවා. ඊළඟ කොටසේ. ගාමිනී යම් මේකින් තොපට උරුවල් කස්සප වැසියේම මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරීමෙන් හෝ ගැරීමෙන් හෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනාව නම් එයට ඔන්න අහගන්න හොඳේ එයට කිමෙක් හේතුද කිමෙක් ප්‍රත්‍යද ඔන්න කියනවා එහෙම මිනිස්සු කොටාසයක් මිය පරලව ගියාට පස්සේ ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් උපදින්න හේතුව මොකද්ද ප්‍රත්‍ය මොකද්ද කියලා කියනවා. ගාමිනී යම් මේකින් තොපට උරුවල් කස්ස වැස මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරීමෙන් හෝ ගැරීමෙන් තොපට ශෝක පරිදේව උපායාසයන්ගෙන් නූපදනා වූ එයට හේතු කිමෙද්ද ප්‍රත්‍ය කිමෙද්ද ඒකට හේතු කුමක්ද? උපදිනායකටත් හේතු අහනවා, නූපදනායකටත් හේතුවක් තියෙන, උපදින් නැති වෙන්නත් හේතුවක් තියෙනවා, උපදින්නත් හේතුවක් තියෙනවා. ඊළඟට කියනවා වහන්ස උරුවෙල් කම ඊට පස්සේ මේ භද්‍රක කියනවා වහන්ස උරුවෙල් කස්සප වැසියම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාදානංගෙන් කෙරෙයි මට චන්ද රාගයක් මොකක්ද ඇත්තේ? ගන්ධ රාගයක් පහළ වුණා. වහන්ස අර අනිත් කට්ටියත් නැසීමක් වුණා, ගැරහීමක් වුණා. අන්නේ අය පිළිබඳ මට චන්ද රාගයක් නැත. එහෙමනම් වැඩේ තියෙන්නේ ලෙඩ වෙනවා, මිය පරලව යනවා, විනාශ වෙන එකද, කැඩිලා බිඳිලා විනාශ වෙන යන එකද චන්ද රාගය. දැන් අපි චන්ද රාගයෙන් බැඳිලා කියලා ඒ අය දන්නවද? ඈ? ඒ අය දන්නේත් නැහැ. ඒ අය දන්නේත් නැති එකක චන්දරාගයෙන් බැඳිලා දුකත් නිකන් හදාගෙන නම් බාගෙට පිස්සුද හොඳටම පිස්සුයි. මොකද ඉතින් ඈ දැන් ඒ අය දන්නේත් නැහැ. හැබැයි මෙයා චන්ද්‍රාගෙන් බැඳිලා. ඒතර ඒ අය මැරෙනවා. ඒක නතර කරන්නත් බෑ. ඇයි? ඒක ධර්මතාවයක්. ඉතින් ඒ අය මැරෙනවා මැරිච්ච එකා දන්නේ නැහැ මේ යකා චන්දරාගෙන් බැඳිලයි කියලා. හැබැයි මූ වඩනවා. ඔන්න වෙන වැඩි. දැන් කල්පනා කරන්න තමන් මලගෙවල් වල ඇඬුවේ කොහොමද කියලා. දැන් නිවන් දකින්න ඕනි ප්‍රායෝගිකවනේ. දැන් කල්පනා කරන්න. මේ සෝතාපන්න වෙන්න කියපු බණ ටිකක් මේ කියන්නේ හොඳේ. බුදුහාමුදුරුවෝ. මෙච්චරයි කියන්නේ. වෙන මොකක්වත් කියන්නේ නැහැ. සතර අධිපට්ඨාන, සතර ඉදිපාද, සත්බොජ්ජංග මොකක්වත් කියන්නේ නැහැ. ඔච්චරයි කියන්නේ. මෙච්චරයි තෝරගත්තේ. අපි මොක කරන්නේ? සෝතාපන්න වෙන්න. මට ආනාපාන සතියත් වඩන්න. සතර අධිපට්ඨානෙත් වඩන්න. ඒත් සෝතාපන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? වඩන්න ඕනේ නෙමෙයි වඩන්න. නේ හරියට නිකන් ඒ ලෙවල් කරලා PhD එක ගන්න යන්න ඕන ටික කරන මොන්ටිසෝරියෙන්. අන්තෝ ජඩ ඕ බයිලට ඊට පස්සේ. ඒක තියෙනවා ඩිග්‍රී ගන්න යනකොට. ඒක එදාට කරන්න තියෙනවා. හැබැයි මුලින් යන්න එපා ඩිග්‍රී ගන්න ඉස්සෙල්ලා. එකතු කිරීමයි අඩු කිරීමයි හරියට පුළුවන් වෙන්න එපා. නේද? sin cos theta tan හදන්න කලින්. මුලින් ඇයි මේ මෙච්චර සරලව බුදුහාමුදුරු කියලා තියෙන්නේ? සාමාන්‍ය මිනිස්සෙක්ට තේරුම් ගන්න මූලික මට්ටමින් කියලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මේවා නිකන් මදි ඇඩ්වාන්ස් ඒවා ඕන. ඇයිච්චරට පාඩම් කරලානේ. බුද්ධ ආගමට දී ධර්මාචාරය කරලා තියෙන ඔක්කොම ගෞරව උපාධි ටික තියෙනවා. ඔක්කොම උපාධි ටික තියෙනවා. සතර අපායන් නිදහස් නැහැ. ඇයි ඉතින් වැඩි තින්නේ? සතර අපායන් නිදහස් වෙන්න ඕන බන් ටික නෙමෙයි අහලා තියෙන්නේ. මේ අනිත් ටිකනේ. වැඩේ හරියන්නේ ඊට පස්සේ අන්න ඔය කියනවා ඒකත් කියනවා අපේ අපේ අපේ දින ගොන්කමට ඒකත් කියනවා සුනීත සෝපාකට බොම් පොඩි ඒවලු කියලා සිද්ධ ඒව හොයන්නේ නැහැ අපි හොයන්නේ අර මහා ප්‍රඥාවන්තයෙක් වෙත දාරුචීට කියපුවා දිත්තේ දිත්ත මත්තා සුතේ සුත මත්තා මුතේ මුත මත්තා අම්මා කියෝ කියෝ ඉන්නවා දිත්තේ දිත්ත මත්තාම තමයි තියෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුණාට දාරුචිය මහරහතන් වහන්සේව තථාගතයන් වහන්සේ පුද්ගල ප්‍රඥාප්ති කතායට විස්තර කරලා තින්නේ අදි ප්‍රඥා ධර්ම විදර්ශනා උත්මේ කැටියට. අන්නේ තැන සාරිපුත්ත මහරහතන් වහන්සේවත් නැහැ. අදි ප්‍රඥා ධර්ම විදර්ශනා උත්මේ. අභිධර්ම පිටකේ පුද්ගල ප්‍රඥාප්ති කතායට විස්තර කරනවා මේ. අන්න එහෙම කෙනෙක්. බොහොම විරලයි එහෙම අය. බොහොම විරලයි. එක තප්පර ගානයි ගියේ අරියත් ඵලයෙන් පූර්ණ කරන සංයෝජන ධර්ම 10ම කඩන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට දවස් 15ක් යනවා. හිතපල ප්‍රඥාවෙන් වැඩි නේද? ඉතින් බලන්න. හැබැයි මේ භද්‍රකට ඒව කිව්වද? සෝවාන් වෙන්නේ. බොම් ගාලා දෙයක් කිව්වේ මොකද්ද? මැරිච්ච මිනිස්සෙක් අල්ලලා කිව්වේ. හැබැයි මැරිච්ච මිනිස්සයාගේ ඉස්තරේ නෙමෙයි කිව්වේ. ඒකයි වැඩේ තියෙන්නේ. දැන් අපි ගන්න මැරිච්ච මිනිස්සයා කියලා ටික. බුදුහාමුදුරු විස්තර කරේ මැරිච්ච එක ගැන නෙමෙයි චන්ද්‍රාගය කියන්නේ. අපිට ප්‍රශ්නේ ගෙන දෙන්නේ චන්ද්‍රාගය. ඇයි? අපිට චන්ද්‍රාගය තිබ්බත් චන්ද්‍රාගය අපි ගොඩ නැගුවා චන්ද්‍රාගය ගොඩ නැගුවේ නැතත් අර මිනිස්යාගේ ආයු කාලය ඉවර වෙන දවසට ඉවරයි. ඒක අපේ චන්ද්‍රාගයත් එක්ක තියෙන එකක් නෙමෙයි. අපි මොකද කරලා තියෙන්නේ? එයාගේ ආයු ඉවර වෙන්න ඕනේ මට ඕන විදිහට. මේ මොන වගේ ගොංකමක්ද? <coughs> ඈ? දැන් මෙයාගේ ආයු ඉවර වෙන්න ඕනේ මට ඕන විදිහට. ඒකනේ බැඳිලානේ. ඒ හින්දා එහෙම දේවල් වෙන්න බෑ. අම්මෝ අහන්නවත් හිතන්න එපා. මොන මූසල කතාද ඔය කියන්නේ? ඇයි ජීවිතේට මැරෙන්නේ නැති එකෙක්? මැරෙනවා කියපු ගමන් කියන්නේ? නේ. මේ මූසල කතා කියන්න එපා උදේ පාන්දර පිස්සු. ඕගේ කතා කියනවා. එහෙම බයින රෝගයක් නෑ අපේ මිනිස්සයාට. එහෙමනේ කියන්නේ. තියෙන ටික ඔක්කොම හංගගෙන ඉන්නේ. තියෙනවා. නැත්තම් ඉතින් ජාති, ජරා, ව්‍යාධි මරණන් තින්නේ. ලෙඩ නැහැ කියන්නේ කොහොමද? පුළුවන්ද කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණන් තියෙන්නේ. අපේ කෙනාට ඉහිම් බහින් ලෙඩක් නැහැ කිව්වොත් එහෙම. තියෙන ලොකුම රෝගේ හොයාගන්න බැරුව ඉන්නේ. ලොකුම රෝගයක් තියෙනවා. ඒ රෝගේ හොයාගන්න බෑ. අනිත් රෝග ඔක්කොම හැදිලා මලක් කමක් නැහැ. ප්‍රධාන රෝගෙට බෙහෙත් ගත්තම. ප්‍රධාන රෝගෙට බෙහෙත් ගන්නේ නැතුව මොන ලෙඩේ හැදිලා මලක් වැඩක් නැහැ. ඕනම කරන ලෙඩේ. ඒකට බෙහෙත් වාගමු. ඊළඟට කියනවා ගාමිණී දුටුදත් අකාලිකව පැමිණ බැසගත් මේ දහමින් තෙපි දැන් අහනවා අතීත අනාගත දෙකන්නේ නෑ බං. ඔන්න ඔය විදියට අතීත අනාගතේ දැන් බලන්න කියලා කියනවා. එහෙනම් කියනවා ඉක්ුත් කල දුකක් උපදින්නා නම් උපදුන්නේ අර චන්ද්‍රාගේවත් ආසාව මුල් කොටගෙන. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙයා ඇහුවේ අතීතේනේ. අනාගතේනේ ඇහුවේ. මේ මොහොතේක කියලා බුදුහාමුදුරේ කියනවා දැන් ඔබ බලන්නලු න්‍යාය ධර්මයට අනුව අතීතේ හටගත්තා නම් හටගත්තේ කොහොමද? අනාගතේ හටගන්නවා නම් හට ගන්නේ කොහොමද කියලා Tamanටම බලන්න කියනවා. ඒකට මෙයා කියනවා අතීතේ හටගත්ත නම් හටගත්තෙත් අර ආසාව හේවා ඡන්දේ මුල් කරගෙනමයි අනාගතේ හට ගන්නවා නම් හටගන්නේ ආසාව මුල් කරගෙනමයි කියලා මෙන්න මේ ටික කියලා කියනවා මේ භද්‍රක කියනවා අවසානයේ දුකට ආසාව මුල්ලේ භාගතුන් වහන්සේ කතරම් මැනවින් කියන්නේ මැනවින් වදාරන ලද්දේද කියලා අහනවා. ඒ කියන්නේ මේක කොච්චර ලස්සනට විස්තර කරලා දුන්නද කියලා අහනවා. ඊළඟට මෙයාගෙන් මේ මේ කතාව කියනුවාට පස්සේ තව පොඩි කොටසක් එනවා. මේ එකේ තියෙන pāli කොටස. හොඳේ? මෙන්න මෙතන වෙනවා ලස්සන දෙයක් තව. වහන්ස මෙයා කියනවා දැන් මෙයා අවබෝධ කරගත්ත කාරණේ. මොකද්ද කියන්නේ? වහන්ස මට වීරවාසී නම් කුමරෙක් ඇත. නුවරින් බැහැර වෙසේ. නුවරින් බැහැර ඉන්නවා. වහන්ස ඒ මම කලින් නැගිට කොළ යව විරවාසී කුමරු දැනුව. ඒ කියන්නේ මම පණිවිඩයක් යවනවා. විරවාසී පුරුෂයෙක් ගැතේ තමයි පණිවිඩේ යවලා පිටත් කොට යවන්නේ. වහන්ස යම් තාක්කේ පුරුෂ තෙමේ නොපැමිණෙන්නේද? ඒ කියන්නේ කාට හරි මෙයා හොඳින් ඉන්නවද කියලා බලන්න පණිවිඩයක් යවනවා. දැන් පණිවිඩකාරයා එන්නේ එන්නේ නැහැ තාම පරක්කුයි. ඒකෝර මෙයා මොකද වෙනව ඇත්තේ? දැවෙන්න ගන්නවා නේ. එහෙම දැවෙන්න ගන්නවා නම් දැවෙන්න ගන්නවා ඇත්තේ. චන්දරාගේ බැඳිලා හන්දා. චන්දරාගෙන් ඇත් එක බැඳෙන හන්ද. වීර ඊට පස්සේ මෙයාට නම් වීරවාසී කුමරුට කිසි පීඩාවක් නොවේවායි. ඒ මට අන් අයරකින්ම වේවායි ගාමිණීකින්ම හඟවුද වීරවාසී කුමරුන්ගේ නැසීමෙක් හෝ බැඳීමෙක් හෝ පිරිහීමෙක් හෝ ගැරහීමෙක් හෝ තොපට ශෝක පරිද දුක්ඛ දෝමනස්ස උපදින්නා හුදම් උපදින්නාද කියලා අහනවා ඊට පස්සේ අහනවා නූපදින්නාද කියලා. එතකොට මෙයා උත්තරයක් දෙනවා. ඒක උපදිනවා නම් උපදින්නේ කොහොමද? ආසාව ඒක හෙවත් ඡන්දය මුල් කරගෙන විතරමයි කියලා. ඒක ඊළඟ කොටස තමයි හොඳ ලස්සනම කොටස. අවසාන කොටස. ගාමිණී ඊට පස්සේ අහනවා ආයි කියනවා ගාමිණී ඒකම යම් කාලයක තා මෙන්න මේක හොඳට අහගන්න තා විසින් වීරවාසීගේ මව නොදක්නා ලදී ඌවාද කියන්නේ මේ වීරවාසී කියන කෙනාගේ අම්මව මෙයා දකින්නේ නැහැ ඌද නොදාසන ලද්දා ඌද එකල්ලි වීරවාසී මව කෙරෙහි ඡන්දයෙන් හෝ රාගයෙන් හෝ ප්‍රේමයෙන් හෝ වීද වහන්ස මේ නොවේම. ඒ කියන්නේ මොකද්ද? ඒ කෙනාව දැකලත් නැත්තම් අහලත් නැත්තම් එයා එයා පිළිබඳව කිසිම තොරතුරක් නැත්තම් ඔහුට ඡන්දයක් එන්නෙත් නැහැලු රාගයක් එන්නෙත් නැහැලු ප්‍රේමයක් එන්නෙත් නැහැලු. හරිද ඒ කතාව? හරිනේ. දැන් අපි මේ ලෝධයක් දන්නේ නැති කෙනෙකුට අහලත් නැහැ කෙනාව. අපිට චන්ද්‍රාගයක් එනවද? එහෙම චන්ද්‍රාගයක් එන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ගාමිනී තාගේ දැකීමට පැමිණේ. ඒ කියන්නේ දැන් මෙයාට දකින්න හම්බ වෙනවා. මෙයාගේ අම්මාව. පැමිණේ තාගේ නැසීමට පැමිණේ ඇසීමට පැමිණේ හෝ මෙසේ තොපට වීරවාසී මව කෙරෙහි ඡන්දයෙන් හෝ රාගයෙන් හෝ ප්‍රේමයෙන් හෝ වීද වහන්සේසේ දැක්කට පස්සේ නම් එහෙම පහළ වෙනවලු ගාමිණී ඒකීම හංගයිද වීරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය උපදින්නායිදයි වහන්ස වීරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවිෙහි අන්නයුරකින් වන්නේය මොකද කියන්නේ මොකද වෙන අන්නයුර මට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක් නූපදින්නා මොකද කියන්නේ අරය දැනගන්නේ නැතුව මට චන්දරාගයක් එන්නෙත් නැහැ කියනවා හැබැයි එයා දැනගත්තොත් විතරයි කියනවා චන්දරාගයක් එන්නේ. හැබැයි මම චන්දරාගයෙන් බැඳුනේ නැත්තම් මට කිසිම ශෝකයක් පරිදේවයක් දුක්ඛ දෝමනස්සයක් එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ? දැනගත්තත් චන්දරාගේ නැත්තම් දුකටපත් වෙන්නේ නැහැ කියන්නේ. දැනගත්තේ නැතත් චන්දරාගේ නැහැ. හැබැයි දැනගෙනත් චන්දරාගේ නැත්තම් ඒත් දුකටපත් වෙන්නේ නැහැ කියන්නේ. බලන්න මේක තමයි මේකේ හරි ලස්සනම විස්තරය. අවසාන කොටස. මෙතනින් මේ සූත්‍රය ඉවරයි. ඒ කියන්නේ අපි කාවක්වත් දන්නේ නැත්නම් අපිට චන්දරාගය එන්නේත් නැහැ. તો චන්දරාගය ගොඩ නැගෙන්න නම් එක්ක ඔයාව දකින්න ඕනේ, එක්ක ඔයාව අහන්න ඕනේ, එයා ගැන තොරතුරක් තියෙන්න ඕනේ අපි. එතකොට තමයි කියන චන්දරාගය නැගෙන්නේ. හැබැයි මෙයා කියනවා එහෙම දැනගත්තත් චන්දරාගයෙන් බැඳිලා නැත්නම් ඔහු නැසුණත් පිරිහීමකට ලක් වුණත් මොකක් වුණත් දුකක් උපදින්නෙත් නැහැලු. එහෙනම් මට කියන්න අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා, සිතුවිලි කියන ඒවා දැනගත්ත පළියට දුක එනවද? අන්න එතන තමයි මම මේ දැන් එන්න හදන්නේ. මේක රූපයක් කියලා දැනගත්ත පළියට දුක එනවද? එන්නේ නැහැ. මිනිස්සෙක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? ස්ත්‍රියක් කියලා අඳුරගත්ත පළියකට දුක එනවද? ඇඳුමක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? කෑමක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? සද්දයක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? ගන්ධයක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? සිතුවිල්ලක් කියලා අඳුරගත්ත පළියට දුක එනවද? නෑ. හැබැයි ඒක අඳුනගෙන චන්දරාගයෙන් බැඳුණොත් අන්න දුක කොට නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට පහස, මනට ධම්ම කියන ඒවා අඳුන දැන අඳුන ගන්න එකද ප්‍රශ්නේ චන්දරාගයෙන් බැඳෙන එක. එහෙනම් අරියතුන් වහන්සේ තථාගතයන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔක්කොම දැන අඳුන ගන්නවද නැද්ද? ඈ මේ සෝපාක මේ විශාකා මේ අනේ පිඩුසිරිතුමා මේ සාරිපුත්ත මේ රජගහනුවර මේ පාත්තරේ මේ සිවුර නේද? අඳුරනවද නැද්ද? දුක කොට නැගෙනවද? නැහැ. අපිත් ඕව අඳුරනවද නැද්ද? ඊට පස්සේ මොකෝ වෙන්නේ? දුක කොට නගා ගන්න ඕන වැඩපිළිවෙලක් කරන. අන්නේ වැඩපිළිවෙල අපි කරන්නේ නැත්නම් අපිට දුක කොට නැගෙනවද? කොට නැගෙන්නේ. දැන් මට ඕගොල්ලන්ට මෙතනින් පෙන්වන්න ඕනේ. එහෙනම් මේ භෞතික ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා මැරිලා ගිය පළියට අඳුරු දුක හටගන්නෙත් නෑ. ඒවා දැන අඳුනගත්තට දුක හටගන්නෙත් නෑ. ඒවා තිබ්බට දුක හටගන්නෙත් නෑ. හැබැයි ඒවා නැතුව දුක හටගන්නෙත් නෑ. ඇයි අර මුලින්ම අහනවනේ. ඔබ එහෙම කෙනෙක් දන්නේ නෑ. අම්මව දන්නේ නෑ. එයා අහලත් නෑ. එතකොට ඡන්දයක් එනවා දාන. ඒන්නේ. පස්සේ දැන අඳුන ගන්නවා. දැන අඳුන ගත්තට පස්සේ ඡන්දයක් එනවා. ඒ දැන අඳුන ගන්න එකත් එක ඡන්දේය දෙව්වේ නැත්තම් එහෙනම් මං කිව්වා ඡන්ද රාගය කියන්නේ මොකද්ද? චිත්තය අන්ධයි. දැන් මට කියන්න අපි ගිහිල්ලා කතිරේ ගහන්නේ අන්ධ වෙලාද විකෘතියෙන්ද ප්‍රകൃතියෙන්ද විකෘතියෙන්ද ප්‍රകൃතියෙන්ද උත්තරයක් ඡන්දේ. මොකද ඒ ඡන්දෙන් බලාපොරොත්තු වෙන්නේ? රූප ටිකක්, සද්ද ටිකක්, ගන්ධ ටිකක්, රස ටිකක්, ස්පර්ශ ටිකක්. මෙන්න මේ හය අපිට භුක්ති විඳින්න මේ කෙනා අපිට ලබා දෙයි. මේ කෙනා අපිට ලබා දෙයි මේ ටික. ඒ හින්දා අපි චිත්තය අන්ධ කරගන්නවා. මොහු මත මේ රූපය මත අපි යැපෙන්න යනවා. මේ රූපය මත අපි අසරණෙක් වෙනවා. නැද්ද කියලා බලන්න. මේ රූපේ ඉදිරි අපි වහලෙක් බවට පත් වෙනවා. ඒ හින්දා අපිත් ගහනවා කතිය. මේ නෙමේ කොහේ ලෝකෙ ගැහුවා. හැබැයි මේ කතා කරන්නේ වැරදිලාවක් අතිසාම නිවන් දකින්න අයට විතරයි මේ කියන්නේ. වෙන අයට වැඩක් නැහැ නේද? ඡන්දේ දෙන්නේ නැවතන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒක ස්වාධීන තනි අයිතියක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හැබැයි මේ මම පෙන්වන්නේ අර ඡන්දේ කියන කතාව. චිත්තය අන්ධ කරගන්න ක්‍රමයක් ඔය පෙන්නේ. හොඳට කල්පනා කරන්න එතනත් අපි චිත්තය අන්ධ වෙන්නේ මොකක් මුලද? එක්ක රූපෙට, එක්ක සද්දෙට. එක්ක අපිට ලැබෙන ප්‍රතිලාභ ටිකට. මෙන්න මේවට තමයි අපි බැඳෙන්නේ. ඒතර ඒ ඒ අපිට ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්නේ නැති තැන ලැබෙන්නේ නැති වෙනකොට තව පැත්තකින් මොකක් කරනවද අපි දෙපාරක් හිතනොද දස කුසලයේ කරන්නේ දෙපාරක් හිතන්නේ දස කුසලයේ ඕන එක කරන්නේ එච්චරට ඡන්දයට පුළුවන් අපිව සතර අපාගත කරන්න. බලන්න ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ නේ. මොන ඡන්ද කෝකුණත් එකයි. රටේ ඡන්දත් එකයි. නගර සභා ඡන්දත් එකයි, පළාත් සභා ඡන්දත් එකයි, පන්සල් වල ඡන්දත් එකයි, සමි සමාගම් වල ඡන්දත් එකයි, කොයි ඡන්දත් එකම ඡන්ද ඉතින් ආයි. බුදු සාසනේ තියෙන ඡන්දේ ප්‍රහීනයි. හැබැයි මොකටද මිදෙන්න ඕන නම් විතරක්. ඕන නැත්තම් සම්දී පාවිච්චි කර කර ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් ලෝකේ හැටි ඒක. ඇයි? මේ ලෝකේ ඉන්න ඔක්කොම කෝටි ගාන මෙතන දෙදුන්නේ නැත්තම්. කොහොමද ගෙනියන්න බෑ. ඒ හින්දා කොහොම කරත් නිවන් දකින්නේ නියපිඩයි. ඉතුරු ඔක්කොම දෙනවා. බය වෙන්න එපා. ඒක කිසි කලබලයක් ඇති කරගන්න එපා. ඒක. ඒක හැටි. නේද? මේ බර්බාදේ අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න ඇති විතරයි. එහෙමනම් මෙන්න මෙතෙන් අපිට වැඩගත් දෙයක්ම තමයි මොකද්ද? ඒ රූප ශබ්ද ගන්ධ රසය මොනක්වත් දැන හඳුනාගත්ත පළියට දුක එන්නේ නැහැ. නේද? දැන් ඔය ඔය කටින් ඔය විදිහටම කියන්නකෝ. gedara නෝන දුක දෙනවද? මහත්තයා අම්මා තාත්තා ළමයා හැබැයි අපිට ඒව දෙකු දෙන්නේ නැද්ද? ඒවත් එක්ක. ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා නම් ඇති වෙන්නේ හොඳට බලන්න චන්ද්‍රාගෙන් බැඳිලා නැද්ද කියලා. චන්ද්‍රාගෙන් බැඳිනවද නැද්ද? චන්ද්‍රාගෙන් බැඳුනොත් විතරයි. නේද? මේ චන්ද්‍රාගේ සහ මුලින්ම ප්‍රහීන වෙන්නේ කාටද? අරියතුන් වහන්සේට. චන්ද්‍රාගේ සතර පාගත වෙන මට්ටම ඉවරයි සෝතාපන්න කෙනාට. චන්ද්‍රාගේ මිනිස්සෙක් වෙන මට්ටම ඉවරයි සකදාගාමී උත්තමයාට. චන්ද්‍රාගේ කාම ලෝකයේම ඉවරයි අනාගාමී උත්තමයාට. චන්ද්‍රාගේ රූප රාග අරූප රාගට ඉවරයි අරියත් උත්තමයට. එහෙනම් චන්ද රාගයේ තියෙන එක එක මට්ටම්. හැබැයි චිත් මෙන්න මේක තෝරගන්න බැරි තැන චිත්තය අන්ධ වෙච්ච තැන තථාගතයන් වහන්සේ පෙන්වුවේ එකයි. ඔහුගේ සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන නැත්තම් ඔහුට ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ගැලවීමක් නැහැ. එහෙනම් ඔහුට සතර අපාය උරුම වෙනවා කිව්වේ. නැත්තම් කෙනෙක් හිතෙන්න පුළුවන් අපිට එහෙම ඉතින් ලොකු චන්දරාගයක් නැහැ නේ ඇයි නැත්තේ? වෙලා වෙන්න ඕනි ඉස්මතු වෙන්න. නේද? මට කියන්න ඡන්දයක් තියෙනකොටද වැඩේ හොඳට ඉස්මතු වෙච්ච ඒවා ඔක්කොම ටික එළියට එන්නේ ඡන්දේ නැති කාලෙක. තියෙන කාලෙක නේ. ඇයි? පසුතලයේ තාම නැහැ. එතකොට නිකන් හැමෝම පූස් පැටවුවා. එහෙම තමයි. වැඩේ පසුතල හැදිච්ච ගම අන්න පොර බලල්ලු වගේ කුකුල් වගේ ඊට පස්සේ තමයි වැඩේ පටන්. ඒ පසුතල හැදෙන්නේ. ආව ගම තමයි එතකන් නෑ. එතකන් සද්ද නැතුව ඉන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ මේ බද්දක සූත්‍රය බලන්න. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ලෝකේ හටගත්ත සියලු දේම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවාද? ඈ මේ ලෝකේ හටගත්ත සියලුම දේ කැඩිලා බිඳිලා විනාශෙලා යනවා. යනවා. කැඩිලා බිඳිලා විනාශෙලා යන්නේ නැති එකක්වත් නැද්ද? ඈ? නෑ නිවන නෙමෙයි අහන්නේ. ලෝකෙටයි දේවල් අහන්නේ. මේ ලෝකේ හටගත්ත සියලුම දේවල් කැඩිලා බිඳිලා විනාශෙලා යනවා. ඈ? යනවා. එහෙම එහෙම කැඩිලා බිඳිලා විනාශ වෙන්නේ නැති එකක්වත් නැද්ද? නැද්ද? රූපං ජීරති මජ්ජානා නාම ගොත්තන් නජීරති. රූපං ජීරති මජ්ජානා. නාම ගොත්තන් නජීරති. දැන් මට කියන්න ඉස්කෝලේ එකේ පන්තියේ ගිය ඉස්කෝලේ මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳලා බිල්ඩින් හදලා මොන හරි ඇති නේද? ඈ හැබැයි අපි ඉස්කෝලේ ගිය එකේ පන්තියේ බිල්ඩිම තාම පේනව නේද ඒ විදිහට? පේනවද නැද්ද? ඔය තියෙන දිරන්නේ නැති එක. තියෙනව නේද? ඡායේ බිල්ඩිම නම් හරි ෂෝ. බැඳෙන්න පුළුවන්ද බැරිද? ඈ? පුළුවන්ද බැරිද? එහෙනම් සතර මහා භූත ඕනද බැඳෙන්නේ? ඕනද? සතර මහා භූත නැතුවත් පුළුවන්. පුළුවන්ද බැරිද? ඇයි? සිතුවිලි වල සතර මහා භූත කොහොමද? ඊයනම් කෑව මරු කෑමක් කියලා වැඩක්. ඊය කාපුව දැන් නැහැ. ඊය කාපු සම්බෝලයක් කෑවා. දැන් සම්බෝල පෙහෙත් තියෙනවද? ඊනට ඒ සම්බෝලයට බැඳෙන්න පුළුවන් ඕන. එහෙනම් මේ භෞතික ලෝකයේ තියෙන මේ ඇහැට පේන මේ රූප මොනද අපිට බැඳෙන්නේ? ඒව ඕන්නෙමත් නැහැ. මනට එන රූප ටිකක් තියෙනවා. ඒ වෑනුත් පුළුවන්. නේද? ගිය අවුරුද්ද බැන්න තරහකාරයා මේ වෙනකොට මතක් වෙන්නේ මොකෙන්ද? තමාට උ මැරිලා. රූපෙත් නැහැ. හැබැයි නාම ගොත්තර නජීරති. දැන් ඕක අරගෙන මොකෝ කරන්නේ? මම ඌවා ඉන්නකම් මට ඔයගේ අන්තිම තමයි ඇද්ද කියලා. දැන් දේශය හදා ගන්න පුළුවන්ද බැරිද? ඉතින් සතර මහා භූතය ඇත්තෙත් නැහැ. මැරිලාත් ගිහිල්ලා. සතර මහා භූතය ඇත්තෙත් නැහැ. නේ? මැරිලාත් ගිහිල්ලා. හැබැයි ඒ වුණාට අපිට ඕන වෙලාවක දේශය හදා ගන්න පුළුවන්. ඊතනට වඩා ටික ඇඩේ ඇතුළට තියෙන සතර මහා භූත කියන්නේ බොහොම පොඩි දෙයක්. ඊට වඩා ලොකු කාරණයක් මේකේ තියෙනවා. මම ඉස්සරහට පෙන්නන තථාගතයන් වහන්සේෙන් පෙන්වා දෙනවා. ඔය සතර මහා භූත විතරක් මෙනෙහි කර කර ඉන්න එක ආසූතව පුතඥයාගේ වැඩක් කියලා. ඒක ඒ විදිහටම පෙන්නනවා. මම ඉස්සරහට පෙන්නන සූත්‍රෙත් එක්ක මොකද? හරි. භද්‍රක සූත්‍රය. දැන් එහෙනම් මේ භද්‍රක සූත්‍රයත් එක්ක අපිට මොකක්ද ගන්න තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම තිබ්බ පළියට දුක හටගන්නෙත් නෑ. ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියාට දුක හටගන්නෙත් නෑ. ඒවත් එක චන්දරාගෙන් බැඳුනොත් විතරමයි දුක හටගන්නේ. වෙන මොනම හේතුවක් නිසාවත් දුක හටගන්නේ හරි. අපි යන් ඊළඟ සූත්‍රයට. මේක තමයි අතිශය වැදගත්ම සූත්‍රය. අචේලකස්සම සූත්‍රය. මගේ ජීවිතය ගත්තාම සංදිස්ථානයක් වගේ වෙච්ච සූත්‍රයක්. එච්චරට වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය. මේ සූත්‍රය හරියටම අහගෙන හිටියොත් අරකටත් වඩා අපි අර දික්ටිගත වෙන ඒවා සම්පූර්ණයෙන්ම පැත්තකින් තියන්න පුළුවන්. දික්ටිගත වෙන සම්පූර්ණයෙන්ම පැත්තකින් තියන්න. මේ සූත්‍රේ විතරක් ඇති අපිට නිවන් දකින්න. මේ සූත්‍රේ විතරක් ඇති. බලන්න එච්චරට ප්‍රබල සූත්‍රයක් මේ සූත්‍රේ. මේ අචේලකස්සප සූත්‍රය. මේ අචේලකස්සප ඇවිල්ලා සර්ව සාධාරණ ප්‍රශ්න පහක් අහනවා. සර්ව සාධාරණ ප්‍රශ්න පහක්. ඔබටත් මටත් අප සියලු දෙනාටම තියෙන ප්‍රශ්න පහක් අහනවා. හැබැයි අචේලකස්සප අහන්නේ ඔහුගේ ප්‍රශ්නයක් හැටියට. හරියට මේක තේරුම් ගත්තොත් ඇත්තටම අචේල කස්සප කියන්නේ අන්තිමට අරියත් ඵලය පූර්ණ කරනවා. උන්වහන්සේගේ ඒ ಗುಣ නමස්කාරයට වන්දනාමාන කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ තේරුම් ගත්තොත් තේරෙනවා අපිට නිවන් දකින්නමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එච්චරට ප්‍රබල ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ. ඔබ අප සිළු දෙනාටම තියෙන ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක් අහන්නේ මෙයා. හැබැයි මේ ප්‍රශ්නේ මං හිතන්නේ අද වුණත් නිවන් දකිනවා නම් සියලු ලෝක සියලු සත්‍යයන්ටම නිවන් දකින්න තියෙන සූත්‍රයක්. එච්චරට ප්‍රබලයි. මෙයා එනවා. තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා දැන් ඕගොල්ලන්ගෙන් මේ ප්‍රශ්න අහනවා. පංචනික ධර්ම වලට අහු වෙන්න බෑ, කොලේ වහන්න බෑ. ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්ත කතා කරොත් සත්‍ය ජයගනි. නැත්තම් බොරුවෙන් මල් මත් වෙයි. එච්චරයි වෙන්නේ. Tamanට නිවන් දකින්න ඕන නම් Tamanගේ හදවත විවෘත කරන්න අන්නේ හදවත විවෘත කළා හරියට මේ අචේල කස්ස පහන ප්‍රශ්න ටිකත් එක්ක අපි සාකච්ඡාව ගෙනියමු. පළවෙනි ප්‍රශ්නේ අහනවා අචේල කස්ස පැවිදිලා. තථාගතයන් වහන්සේ තමා නිසා දුක හට ගන්නවාද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ. තමා නිසා දුක හට ගන්නවාද කියලා. තථාගතයන් වහන්සේ උත්තර දෙනවා අචේල කස්සප එසේ නොවේ. එසේ නොවේ. මට අවංකව කියන්න අපිට අපේ ජීවිතේ Tamanට Taman හඳා දුක හටගත් අවස්ථා තියෙනවා අවස්ථා ගොඩ නැගුණද නැද්ද? අවංකව අහන්න. කෙලවරක් නැහැ හරියට හරි. අන්න උත්තරේ. Tamanට Taman හඳා. Tamanට Taman හඳා දුක හැටි හටගත් අවස්ථා මේ ජීවිතේ තියෙනවද නැද්ද? තියෙනවා. අචේල කස්සපටත් එහෙම හිතුණා. හොඳට මතක තියාගන්න අපිට හිතෙන ඒවා බුදු පියාණන් වහන්සේලාට හිතෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේලාට හිතෙනවා අපිට හිතෙන්නේ නැහැ අපිට හිතෙන ඒවා හොඳට බුදු පියාණන් වහන්සේ දන්නවා ඒක තමයි බය නැතු උත්තරේදී අපිට নানা ප්‍රකාර මත හිතෙනවා හැබැයි අපිට හිතෙන ඒවා හරි කියලා තමයි අපිට හිතෙන්නේ හැබැයි අපිට හිතෙන ඒවා බුදු පියාණන් වහන්සේලාට හිතෙන්නේත් නැහැ බුදු පියාණන් වහන්සේලාට හිතෙන ඒවා අපිට හිතෙන්නේත් නැහැ හැබැයි අපිට හිතෙන ඒවා හොඳට දන්නව කවුද? බුදු පියාණන් වහන්සේ ඒ හින්දා අපේ ප්‍රශ්නෙට හරියටම උත්තරේ දෙනවා. ඒ විදිහට අපි උත්තරේ ගත්තොත් අපේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යෙන් ලැබෙනවා. හින්දා නිදා ගන්න නම් එපා. මේ ප්‍රශ්නයක් කියලා දෙනකොට නිදාගත්තොත් සදහටම නිදාගත්ත වෙනවා. මම 10 වෙනි සාකච්ඡාව කරනකොට ඉවර කරන දවසට තේරෙන්නේ නැති වෙයි. ඔන්න කිව්වා දැන් මම. සාකච්ඡා 10ක් කරත් 12ක් කරත් එදාට කරන එක තේරෙන්නේ නැති වෙයි. දැන් මේ කියන වෙලාවේ නිදාගත්තොත් මරණයට සමාන වූ එක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හේතුව ඇයි? ගොඩ යන්න තියෙන වෙලාවේ වැඩේ වහගන්න. ඒකයි. ඒ හින්දා S2 වතුර ටිකක් ගාගෙන හරි මේක අහගන්න. එච්චරට වැදගත් හින්දායි මම මෙච්චර කියන්නේ. නැත්තම් මෙච්චර කෑ ගහන්නේ නැහැ මම. තේසි නෑනේ. එච්චර අමාරුම ඕගොල්ලන්ගේ නැගිට්ටවල හරි මේක කියලා දෙන්නේ සත්භාවයෙන් මේක තෝරගන්න කියන එක. මොකද මේ වගේ උත්තරීතර බණපදයක් කියන වෙලාවක අපිව නිදි කරන්නම තමයි හදන්නේ. නිදි කරන තරමට මායයට වාසී අපිව සසරේ අන්තවන්න. නැගිටලා හිටියොත් වැඩේ ගොඩ යනවා. නිදි කරවන්නමයි හදන්නේ. ඒ හින්දා S2 වතුර ගාගෙන හරි වෙලාව දෙකමාරින්න වතුර ගාගෙන හරි කමන්නේ මේක අහගන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද ඕගොල්ලෝ ඕගොල්ලොත් කිව්වා අපිට අපි හන්දා Tamanට Taman හන්දා දුක හටගත් අවස්ථා තියෙනවා. තථාගතයන් වහන්සේ මොකද කිව්වේ? කස්සප එසේ නොවේ. Tamanට Taman නිසා දුක හටගන්නේ නැත. එහෙමනම් මට කියන්න අපි අවංකවම පළවෙනි ප්‍රශ්නයට අනුව දුක හටගන්න විදිය හිතාගෙන හිටපු එක හරිද වැරදිද? එහෙනම් අපි දුක හටගන්න විදිය දන්නවද? දන්නේ නැත්නම් එකක් දන්නේ නැත්නම් ඊතුරු තුනම දන්නේ නැහැ. ඊතුරු තුනම දන්නේ නැත්නම් බුදුබණ දන්නේ නැහැ. බුදුබණ දන්නේ නැත්නම් අපි කවුද? ප්‍රශ්නේ හිතයි. බුදුබණ දන්නේ නැත්නම් අපි කවුද? එච්චරයි. නිහතමානී වුණා. බුදුබණ දන්නේ නැත්නම් දුක හට ගන්න විදිය දන්නේ නැත්නම් පළවෙනි ප්‍රශ්නේ ගත්තේ තාම. ප්‍රශ්න පහක් අහනවා. පළවෙනි ප්‍රශ්නෙට අනුව අපිට හිතෙනවා දුක හටගන්නේ මෙහෙමයි කියලා. ඒක තමයි අචල කස්සපටත් හිතුනේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා කස්සපේසේ නොවේ. තමා නිසා දුක හටගන්නේ නැත. හැබැයි අපිට අපේ ජීවිතේ තමන්ට තමන් හන්දම දුක හටගත්තද ඕන තරම් තියෙනවා. ඒකනේ කියන්නේ. නව කරුමෙට ඉපදිච්ච හන්දමනේ මේ ඔක්කොම කරුමේ. ඔය කියන්නේ ෂෝක් එකට. නේ? මොනවට මම මම ඉපදුනාද මන් දන්නේ නැහැ මේ ලෝකේ. Tamanට Taman හන්ද. එහෙමනම් අවංකව හිතන්න. පළවෙනි ප්‍රශ්නයට අනුව අපි ෆේල්ද නැද්ද? හදවතට අවංක වෙන්න. නිවන් දකින්න ඕන. පළවෙනි ප්‍රශ්නයට අනුව අපි ෆේල්. එච්චරයි. මොන වැඩ කාර්යය වුණත් මොන තරහ තිරමක වුණත් කොච්චර මුදල් තිබ්බත් මිලියන ට්‍රිලියන ගාණ තිබ්බත් පළවෙනි ප්‍රශ්නෙට අනුව අපි ෆේල්. ඇයි? අපි ඉන්නේ දික්තියක. මම ඒ දික්තිය පෙන්නනවා දැන්. Tamanට Taman අන්දා දුක හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඉන්නේ දික්තියක. ඊළඟට අශේර කස්ස පහන දෙවෙනි ප්‍රශ්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ මෙරමා හෙවත් බාහිර තියෙන අනුන් හන්දද දුක හටගන්නේ කියලා. තථාගතයන් වහන්සේ කියනවා කස්සපේසේ නොවේ. මෙරමායවත් අනුන් නසා අනුන් නිසා දුක හටගන්නේ නැත. දැන් මට අවංකව කියන්න අපිට අපේ ජීවිතේ අනුන් නිසා දුක හටගත් අවස්ථා තියෙනවද නැද්ද? තියෙන තරමක් තියෙන්නේම හරි. තථාගතයන් වහන්සේ මොකද්ද කියන්නේ? එසේ යහට නොගනි. එහෙමනම් පළවෙනි දෙවෙනි ප්‍රශ්නෙට අනුවත් අපි ෆේල්. දෙවෙනි ප්‍රශ්නෙට අනුවත් දුක හට ගන්න විදිය දන්නේ නැත්නම් දුක්ඛ සමුදය දන්නේ එකක් දන්නේ නැත්නම් තුනම දන්නේ තුනක් දන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය දන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් බුදුබණ දන්නේ නැහැ. හැබැයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියලා බෝධිය වට යනවා. මෙයයි බුදුවරුන්ගේ එකම දේශනාව කිව්වේ. කොයිද? වැඩේ. කියනවද නැද්ද? කෝ ප්‍රතිපල? කියනවනම් කෝ ප්‍රතිපල? ඇයි සීල බුදුවරුන්ගේ එකම දේශනාවයි. හැබැයි අපි දුක හටගන්න විදිය දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා. අපේ හිතුමනාපයට අපිට හිතෙන දේවල්. අපිට හිතෙනවා මෙහෙම. ඒකනේ කිව්වේ. බලට හිතෙන එක ඇත්ත නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ. එහෙනම් අපිට හිතෙන ඒවා හිතාගෙන ඉන්න තරක අපි ඉන්නේ මොකද්ද? එක එකාගේ මත ගොඩක ඉන්න හන්ද තමයි උම්මත්තකය කියලා ඔක්කොම දැම්මේ. මොන જાතියක මොන කුලයක මොකෙන් ඉපදුනත් මේ ප්‍රශ්නේ දන්නේ නැත්නම් උම්මත්තකය කියලා බුදුහාඳුර කිව්වේ ඒක. ඒද බුදුහාඳුර උම්මත්තකය කිව්වේ මේ මුල් ඒරියාවේ ඉන්න අයට නෙමෙයි. එළියේ ඉන්න උන්ට. ඒ මිනිසුන්ට ස්නායු ආබාධයක්. මොන හරි ප්‍රශ්නයක් ඒ මිනිසුන්ට. ඒ මිනිසුන්ට දාන්නේ නැහැ එතනට බුදුහාඳුර. මේ එළිය හොඳට ඉන්දියන් ටික වැඩ කරන උන්ට බුදුහාඳුර උම්මත්තකය කිව්වේ. එහෙම නැතුව මේ මුල් ඒරියාවේ අංගොඩ ඉන්න අර අහිංසක ලෙඩක් හැදිච්ච මිනිස්සුන්ට එහෙම නෙමෙයි හොඳේ. ඒ මිනිසුන් මිනිසුන්ගේ ස්නායු ආබාධයක් තියෙන මේ මිනිසුන්ට සිහිය යම් කිසි නේදුවක් නැහැ. දැන් අපි දුක හට ගන්නවා කියලා එක එකාට දෙස් දෙවල් දී දී හිටියු ස්නායු ආබාධයකින්ද? නෑ හොඳට සිහි කල්පනාව තියෙද්දිනේ. අන්න දෙවෙනි ප්‍රශ්නෙට අනුවත් අපි ඉවරයි. අංකේ තීරණාත්මක ප්‍රශ්න පහක් අහන්නේ කියන්නේ. බලන්න කොච්චර අපි වෙනුවෙන් අහපු ප්‍රශ්න පහක් මට නම් හිතෙන්නේ මේක එකයි. මෙච්චරයි ඕනේ බුදු සාසනේ නිවන් දකින්න. මේ ප්‍රශ්නේ හොඳටම ඇති. වෙන මොනවත් ඕනේ පැටලිලි ඔක්කොම අයින් කරත හැකි. නූල් බෝලේ ටක් ගාලා ලේසි ලියා ගන්න. කොහෙද මේ අපි පැටලෙන්නේ කියලා. බැරි වෙලාවක්වත් අනුන් හන්දනම් දුක හටගන්නේ. අනුන් ඉන්නකම මොකෝ වෙන්නේ? දුකයි නේද? මම හන්දනම් දුක හටගන්නේ. මම ඉන්නකම් ඒ හින්දා නේද මම අයින් කරන්න try කරන්නේ. ඈ? ඒ හින්දා නේද මගේ අයින් කරන්න try කරන්නේ. ඇයි ඒ? මගේ උන්නේ දුක දෙන්නේ. දුක හට ගන්න විදිහ හරියට දන්නේ නැතුව. එහෙනම් උදේ ඉඳන් රැ වෙනකම් මොකෝ කරන්නේ? මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ මොනවද මේ නැත්තේ දැන් මගේ නෙමෙයි මමත් නෑ ඔය මගේ නෑ මගෙත් නෑ මමත් නෑ කවුරුත් නෑ එහෙනම් මේ ඉඩම් කැලේ දීන් කොහොම හාසනේ ඒක අර කෙල්ලට දෙන්න තියෙන්නේ ඒ කෙල්ල කාගේද ආයේ කෙල්ල මගේ අන්තෝ ජට බහි ජට ආයි කියන සුබුදු උදේ වාඩින හවස වාඩින මම නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි මම නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි නේ කටිනේට මොකක් කරේ ඉල්ලගෙන එනකොට අම්මා මම එනවා එළියට. ඒතර මගෙත් එනවා එළියට. හැබැයි එතකන් කියනවා ඕ මම නෙමෙයි මගේ නෙමෙයි. අර සාසනය උදෙසා මොකක් හරි දෙන්න ගිය ගමන් මගේ කෑල්ල එනවා එළියට. අම්මෝ බෑ මේ වැඩකට තියෙන්නේ මේක. මේ මං කියන්නේ සමස්තේම කියලා. එහෙම නැතුව මහා අලෝභ හිතකින් වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. නමුත් මේ වැරදි දික්තිය ගත්තම තියෙන ප්‍රශ්නේ මේ කියන්නේ. පින් කරන එක නෙමෙයි වැරදි දික්තිය ගත්තහම. හරි. එහෙනම් ওই ප්‍රශ්න දෙකක් කියනවා. ඊළඟට මේ අහන තව ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ. මම හන්ද දැව්වා ඒත් නැහැ කිව්වා. අනුන් හන්ද දැව්වා ඒත් නැහැ කිව්වා. මෙයා කල්පනා කරනවා එහෙනම් තථාගතයන් වහන්සේ මමයි අනුනුයි දෙන්න හන්දද දුක හටගන්නේ. දැන් දුක හටගන්න දෙන්නම ඉන්න ඕනද කියලා අහනවා. මමයි අනුනුයි දෙන්නම ඉන්න ඕනද කියලා අහනවා. තථාගතයන් වහන්සේ කියනවා කස්සපේ සේනුවේ. එසේත් නොවේ කියනවා. ඒ කියන්නේ තමනුයි මෙරම අනුනුයි හන්ද නෙමෙයි කියනවා දුක හටගන්නේ. අපිට කොහොමද ඉන්නේ? අනේ මුන් ටිකත් එක්ක ඉන්න උනානේ මට දිගටම පුදුම කරුමක්. මගේ මෙහෙම ඇස් දෙකට මෙහෙම ඒව බල බලනේ මටත් ඉන්න උනේ. පුදුම කරුමක දැනක මමත් ඉපදුනේ. මේ මිනිහා හම්බෙච්ච දවස් ඉඳන්ම මට මේ වගේ ඉන්නේ. නේද? කොහොම ඕගොල්ලෝ කියන වචන වලින්ම මම කියනවා. එතකොට ලේසියි. මේ නේ. නැත්නම් මේ අහවල් ගෙදර එහා පැත්තේ ගෙදරට මේ යක ආව දවස් ඉඳන් අපිට කණක් ඇහිලි ඉන්නේ නැහැ. නේද? අයිසප් ඔෆිස් එකට එනවා අලුතෙන් බොස් කෙනෙක්. ආපෝ මොකට ආවද මන් දන්නේ නැහැ. මූ ආවත් හරි අපිට නිවි සැනසෙල්ලක් ඇත්තෙම නැහැ. ඕන පැත්තකින් ගන්න ඉතින්. කොහෙන් ගත්තත් එකම කතන්දරේ තියෙන්නේ. ආය වෙන කතන්දරයක් නැහැ. කොහෙන් ගත්තත් එකම කතන්දරයයි. අන්න එන දෙන්න හන්දද හටගන්න. බුදුහාමුදුරු කියනවා කස්සපේ සේරෝවේ. එහෙමත් නැහැ. ඊළඟට මෙයා අහනවා තමා හන්දත් නෙමෙයි නං. අනුන් හන්දත් නෙමෙයි නං. දෙන්න හන්දමත් නෙමෙයි නං. තථාගතයන් වහන්සේ දුක ඉබේ හට ගන්නවද කියලා අහනවා. මම අහන ප්‍රශ්න ටික. කොච්චර බුද්ධිමත්ද කියලා. තථාගතයන් වහන්සේ කියනවා කස්සපේ සේනෝයි. එහෙම වෙන්නේත් නැහැලු. හැබැයි අපිට අපේ ජීවිතේ අනේ මන්ද මං ඉතින් පාඩුවේ ඉන්නෝ ඒ වුණාට ඉතින් දුකම නෙන්නේ. මේ මන්ද කොහෙන් එනවද කියලා. මොකක් වෙනවද මන් දන්නේ නැහැ ඉතින්. මං පාඩුවේම ඉන්න හදනවා. ඒනට මේ හිතට දුකම එනවා. ඈ? ඕ ගහෙන් ගෙඩියෙන්න වගේ එනවා. අනේ මන්ද කොහෙන් එනවද කියලා. මරණේ ඒ ප්‍රශ්න ටිකම ගන්න කොච්චර එක තැනක් රින් ගන්න නෑ අපිට. ඒතර හිතන්න මේ අචේල කස්සප ඇවිල්ලා මෙහෙම ප්‍රශ්න පහක් අහන කොහොම බුද්ධියක් තියෙන්න ඕනද කියලා හොඳේ. බුදු පියාණන් වහන්සේත් එක තර්ක කරන්නේ ආ නිකන් කෙනෙක් එක්ක නෙමෙයි. මේ මහා උත්මයෙක් එක්ක තර්ක කරන්නේ. එතකොට අහනවා බුදු බුදු පියාණන් වහන්සේ කියනවා කස්සප එසේ නොවේ. එහෙම වෙන්නේත් නැහැ. අවසාන ප්‍රශ්නේ අහනවා. පස්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අවසානයේදී ඉස්සෙල් එක අහනවා. තථාගතයන් වහන්සේ එහෙනම් මේ ලෝකේ දුක කියලා දෙයක් නැද්ද? ඇයි ඉතින් ආනහන එකට බුදුහාමුදුරු නෑ එහෙම නෙමෙයි කියේ. මෙයාට අහන්න තියෙන ඔච්චරයිනේ. මම හන්ද දැහුව නැහැකුවා, අනුන් හන්ද දැහුව නැහැකුවා, දෙන්න හන්ද දැහුවා, ඒකත් නැහැකුවා, ඉබේ දැහුවා, ඒත් නැහැකුවා. එහෙනම් ඉතින් දුක කියලා එකක් තියෙන්න බෑනේ. අහන අවසාන ප්‍රශ්නේ එහෙනම් දුක කියලා එකක් නැද්ද? තථාගතයන් වහන්සේ කියනවා නෑ දුක ඇත්තේ මේ. අවසාන ප්‍රශ්නේ තමයි හොඳම ප්‍රශ්නේ. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? කොහොමද අහන ප්‍රශ්නේ? එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? ඇයි මෙයා මෙහෙම අහන්නේ? ඔව් මෙයාට දුක එනවනේ. මෙයාට ඕනේ දුකෙන් නිදහස් වෙන්න. මෙයාට හිතෙනවා මම හන්ද තමයි දුක එන්නේ. නැත්තම් අනුන් හන්ද තමයි දුක එන්නේ. නැත්තම් දෙන්න හන්ද තමයි දුක එන්නේ. නැත්තම් ඉබේ එනවා. ඔය ප්‍රශ්න පහ ඇවිල්ලා අහනවා. බුදුහාමුදුරේ පහටම කියනවා ඔහොම එන්නේ නැහැලු. ඉතින් ඔහොම එන්නේ නැහැයි කිව්වට ඔහොම එන්නේ නැහැයි කිව්වට පස්සේ මෙයා අහනවා දුක කියලා දෙයක් එහෙනම් මේ ලෝකේ නැද්ද? නෑ දුක ඇත්තේමයි. ඉතින් අවසාන ප්‍රශ්න අහනවා එහෙනම් ඔබ අන්සේ දුක දන්නේ නැද්ද? බුදුහාමුදුර කියනවා මම දුක දනිමි මම දුක දකිමි දුකෙන් මම නිදහස්. මෙන්න මෙතනදී අචේල කස්සප කියනවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා සිතින් මට දුක වදාරන සේක්වා. ඔන්න දැන් බුදුහාමුදුරු දුක කියන්නේ දුක හට ගන්න විදිහ කියන්නේ නේ හරි ওই චුට්ටක් බල්ලේම සූත්‍රයේ තියෙන්නේ ওই විදිහටම කියලා නැත්තම් මම වෙන වෙනම කියනවා කියලා හිතයිනේ බවත් ගෞතමයනි කිම දුක තමා විසින් කරන ලද්දේද කියලා මුලින්ම ඇහුව ප්‍රශ්නය මෙසේ ਵਿਚාර ලද්දෙහිම කස්සප එසේ නොකියව. මොකද ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ? දුක තමා විසින් කරන ලද්දක්ද කියලා ඇහුවා. ඒතර කිව්වා එසේ නොකියව. ඒක වැරදි. බවත් ගෞතමේනි කිම දුක මෙරමා විසින් කරන ලද්දේද? දුක මෙරමා විසින් කරන. මෙසේ ਵਿਚාරන ලද්දේ කස්සපේසේ නොකියව. ඒකත් නැහැ. බවත් ගෞතමේනි කිම දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරන ලද්දේ මෙසේ વિચાર ලද්දේම කස්සප එසේ නොකිය බවත් ගෞතමිනී කිම දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරන ලද්දේ නම් ඉබේ හටගත්තේ විචාර ලද්දේ කස්සප එසේ නොකිය බවත් ගෞතමී බවත් ගෞතමීනි කිම දුක නැත්තේ දැයි මෙසේ ਵਿਚාරණ ලද්දේ. දුක කියලා දෙයක් නැද්ද? කස්සප දුක නොම නැත්තේය. කස්සප දුක ඇත්තේමයි. එසේනම් බවත් ගෞතමේ තෙමේ දුක නොදනීද? දුක නොදකීද? මෙසේ ਵਿਚාරණ ලද්දම කස්සප මම දුක නොම නොදනිමි නොම දකිමි කස්සප මම දුක දනිමි දුක ගනිමි කස්සප මම දුක දකිමි. භාග්‍යතුන් වහන්සේ මට දුක කියනසේක්වා භාග්‍යතුන් වහන්සේ මට දුක කියනසේක්වා. හරිනේ? මොකද හිතෙන සූත්‍රය ගැන? තේරෙනවද අපි අඳුරේ අත ගන්න කියලා? ඈ? මොකද්ද මේ තමයි මෙරමයි කියලා කියන්නේ? තමා කියන කොටස් වලට මොනවද ඇති? ඇස, කන, නාසය, දිව, ශරීරේ, මන. මෙරම අයිති මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චිතුවිලි. මේ හය හන්ද දුක හටගන්නෙත් නැහැ. මේ හය හන්ද දුක හටගන්නෙත් නැහැ කිව්වා. එනින්ද ඇහැ හන්ද දුක හටගන්නෙත් නැහැ. රූප හන්ද දුක හටගන්නෙත් නැහැ. ඇහැයි රූපයයි හන්ද දුක හටගන්නෙත් නැහැ. ඉබේ හටගන්නෙත් නැහැ. කන හන්ද හටගන්නෙත් නැහැ. සද්දය හන්ද හටගන්නෙත් නැහැ. කනයි සද්දය හන්ද හටගන්නෙත් නැහැ. ඉබේ හටගන්නෙත් නැහැ. දිවහඳ දුක හටගන්නෙත් නෑ රසහඳ හටගන්නෙත් නෑ දිවයි රසයි හඳ හටගන්නෙත් නෑ ඉබේ හටගන්නෙත් නෑ නාසය හඳ හටගන්නෙත් නෑ ගන්ධය හඳ හටගන්නෙත් නෑ නාසයයි ගන්ධයයි හඳ හටගන්නෙත් නෑ ඉබේ හටගන්නෙත් නෑ කය හඳ හටගන්නෙත් නෑ පොට්ටබ්බේ හඳ හටගන්නෙත් නෑ කයයි පොට්ටබ්බේ හඳ හටගන්නෙත් නෑ ඉබේ හටගන්නෙත් නෑ මන හඳ හටගන්නෙත් නෑ ධම්ම හටගන්නෙත් නෑ මනයි ධම්මයි එක මනයි ධම්මයි මුල් කරගෙන හටගන්නෙත් නෑ ඉබේ හටගන්නෙත් එහෙමනම් මේ හයයි මේ හයයි ඔය 12ම මුල් කරගෙන දුක හටගන්නේ නැත. දැන් කල්පනා කරන්න ඇයි අපි මේ 12ට නිකන් දෙස් දෙවල් තිබ්බේ කියලා. දුකෙන් නිදහස් වෙන්න කියලා ඇයි මේ 12ට නිකන් දෙස් දෙවල් තිබ්බේ? ඇයි මේ නිකරුණේ මේ 12ට බැන්නේ? ඇයි මේ නිකරුණේ මේ 12 ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව මේ 12ට විරුද්ධව හෙන ගහපන් කියලා පොල් ගැහුවේ? ඇයි මේ 12ට විරුද්ධව පූජා වට්ටි තියලා දෙස් දෙවල් කිව්වේ? ඇයි මේ 12ට විරුද්ධව නූල් පැන්නුම් කරේ? කූණියම් කරේ? කරන්න තියෙන දහදුරා බලු වැඩ ටික ඔක්කොම කරේ ඇයි? දුක හට ගන්න විදිහ දන්නේ නැති හින්දා. හිතන්න මම මේ කියන්නේ. මම නෙමෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේත් එක්ක අචේල කස්සප කරන සාකච්ඡාවක් තියෙනවා. ඒකයි සූත්‍රය දාලම පෙන්නන්නේ. බලන්න අපේ ප්‍රශ්න වලට උත්තරේ තියෙන්න මොනවද නැද්ද? මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තොත් අපි පඹ ගාලක පැටලෙන්න යන එකෙන් නිදහස්ද නැද්ද? එහෙනම් අපේ දික්තියේම ප්‍රශ්නයක් තියෙනව නේද? ඒ දික්තිය හන්දම නේද මේ අපේ මේ ප්‍රශ්නේ හටගෙන තියෙන්නේ. ඒ දික්තියට පහර වැදුනොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ ලිහෙන්න ඕනද නැද්ද? ඒ දිට්ඨිය තියෙන තාක්කල් ගොඩ නැගෙන තාක්කල් අනාථය රැළක්ද නැද්ද? අනාථය රැළක් නේ. කොච්චර පින්කම් කරත් කොච්චර දම්පැන් පූජා කරත් මේ ප්‍රශ්නේ තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? අපි පින්කම් කරා, දම්පැන් පූජා කරා, ඒ ඔක්කොම කරේ අපිට හේතු වාසනා ටික හදාගෙන මෙන්න මේක තෝරගන්න. හැබැයි ඒ වෙලාවේ අපි නිදා ගන්නවා. අරයාගේ වැඩි, මෙයාගේ වැඩි, ලොකු අම්මගේ වැඩි, පුංචි අම්මගේ වැඩි, බාප්පගේ වැඩි, අල්ලපු ගෙදර එකාගේ වැඩි. මොකද්ද මේ පස්සට දාගන්නේ? තමන්ගේ උත්තරීතර නිවන් මඟ පස්සට දාගන්න. නිවන් දකින්න නම් දිවිහිමියෙන් ඒක කරන්න. එතකොට ඒ වැඩේ සිද්ධ වෙයි. මේක නිකන් කඩේ පොලේ යනවා වගේ යන යන ගමන් චුට්ටක් අහගෙන යන්න. පස්සේ තව චුට්ටක් අහන්න. එහෙම කරන්න පුළුවන් අය නෙමෙයි. මොකද හේතුව? අති බහුතරයක් ඉන්නේ පද ටික පාඩම් කරගෙන පදපරම ගොඩේ. ඒකෙන් බොහෝම සුළු පිරිසක් ඉන්නවා හේතු ආසන අරගෙන නෙయ్య ගොඩට එන්න කට්ටිය. ඉතින් මෙන්න මේක තේරුම් කරන්න ගියාම ඔයගලන්ට තේරෙනවා. ගහෙන් gediyenna වගේ කියන්න බෑ. තමාට ඔයගොල්ලා ගිය සතියේ හිතන්නේ නැති ඔක්කොම කිව්වා චතුරාර්ය සත්‍ය කිව්වේ නෑනේ කියලා. කියන්න පසුතලයේ තමයි මේ හදාගෙන එන්නේ. එහෙම බුදු පියාණන් වහන්සේ කියන්න කියලාත් නැහැ. ක්‍රමානුකූලව කියන්නේ කියලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතනදී අපිට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්نين ගොඩදා ගන්න වෙනවා. නැත්නම් අපි අමාරුවේ වැටෙනවමද නැද්ද? අනුමානෙන් අමාරුවේ වැටෙනවා. අනිවාර්යෙන් අමාරුවේ වැටෙනවා. තමම දැන් කල්පනා කරන්න. ඇයි අපි රූප, ශබ්ද, ගන්ධ, රස වලට බැන්නේ මෙච්චර කල්? ඇයි මේ සතර මහා භූත වලට අපි බැන්නේ? සතර මහා භූතවල නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. සතර මහා භූතවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැන. ඊළඟට දුක වදාරන සේක්වා කියලා කියනවා. තථාගතයන් වහන්සේ අචල කස්සපට කියනවා කස්සප යමෙක් තමා නිසා දුක හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවනම් ඒක සාස්වත දෘෂ්ටියට අයිති. තමා නිසා දුක හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක සාස්වත දිට්ඨියට අයිති. අනුන් හන්ද දුක හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක උත්තේජ දිට්ඨියට අයිති. අනුනුයි තමනුයි හන්ද දුක හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඔය දෙකටම අයිති. දුක ඉබේ හට ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් අදිච්ච සමුප්පන්න දිට්ඨියට අයිති. ඒ කියන්නේ ඉබේ හට ගන්නවා කියන්නේ. ලෝකේ තියෙන දරුණුතම දිට්ඨියක්. අදිච්ච සමුප්පන්න දිට්ඨිය. මේ ඇයි අපි මොනවත් කරන්නේ අපි අපේ පාඩුවේ ඉන්නවා. මුන් නිකන් ඇවිල්ලා අපිට මේව කරනවා. ඉබේ. අපි මොනවත් කරේ නැහැ. කිසිම දෙයක් කරේ නැහැ. අපි අපේ පාඩුවේමයි හිටියේ. අන්න. එහෙනම් අපිට ඉබේ නම් දුක හටගන්නේ. අපිට මොකද්ද කරන්න වෙන්නේ? ඉබේ ප්‍රහීන වෙලා යනකම්ම බලන් ඉන්න වෙනවා. අනුන් හන්දනම් දුක හටගන්නේ අනුන් ඉන්න තාක්කල් අපිට දුකයි. අසකනනාසය දිව ශරීරය මනහන්දනම් දුක හටගන්නේ ඔය ටික තියෙන තාක්කල් දුකයි. එහෙනම් කවදද අපි නිදහස් වෙන්නේ? පුළුවන් නේද නිදහස් වෙන්න? බෑ. එහෙනම් හොඳට කල්පනා කරන්න භෞතික ලෝකයට අයිති එකම දෙයක්වත් දුක හටගන්න හේතුවක් නෙමෙයි. හැබැයි භෞතික ලෝකේ අරගෙන තමයි දුක ගොඩ නගා ගන්න. කියනවා අන්න තමාහන්ද දුක හට ගන්නවා නම් ඒක සාස්වත දුක්තියටයි අනුන්හන්ද දුක හට ගන්නවා කියලා හිතන් ඉන්නවා නම් ඒක උත්තේජ දිට්ඨියටයි අනුනුයි තමනුයි හන්ද දුක හට ගන්නවා කියලා හිතන් ඉන්නවා නම් ඕක දෙකටමයි ති ඉබේ හට ගන්නවා කියලා හිතන් ඉන්නවා නම් ඒක අදිච්ච සමුප්පන්න දිට්ඨියටයි ති මෙන්න මේ දිට්ටි සියල්ලම 62ක් මිත්‍යා දිට්ටි වලටයි තියෙන්නේ. මෙන්න මේ 62ක් මිත්‍යා දිට්ටි බිඳලා තමයි යම් කිසි ආර්ය ශ්‍රාවකේ දුක හට ගන්නවා නම් දුක හටගන්නේ මෙහෙමයි දුකෙන් නිදහස් වෙනවා නම් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා ඒ දිට්ටි 62ම බිඳලා සම්මා දිට්ඨියටපත් වෙනවා 62ක් මිත්‍යා දිට්ටි බිඳිනවා කිව්වේ ඒකයි එහෙනම් අපි මේ ලෝකය ඇසුරු කරන්නෙම දිට්ටිගත වෙලා අපි අකමැති කියන්න අපිත් මිච්ඡා දිට්ඨි ගොඩේ ඉන්න කට්ටිය කියලා. ඒකයි ප්‍රශ්නේ. අපි මිච්ඡා දිට්ඨිය කියලා නිතරම ඇඟිල්ල දික් කරන්නේ කාටද? අන්‍යාගමිකයන්ට. අන්‍යාගමිකයන්ට අපි මිච්ඡා දිට්ඨිය දික් කරලා ඇඟිල්ල දික් කරලා අපේ පැත්තට අපි ඇඟිල්ල දික් කරගන්නවා. අපි සම්මා දිට්ඨි කියලා. හැබැයි සම්මා දිට්ඨි කියෝනම් දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි අනිවාර්යයෙන්ම තේරිලා තියෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් තේරිලා තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ 62ක් නිත්‍ය දික්ටි බින්දයි කියනවා නේද? ඔය දික්ටි තියෙන එකේ. එක එක නෑ එක එක. ඕලන්න මේක අවසානයේ මම මේක මේ මේ සූත්‍රය අවසානයේ මේක තේරු නොගත්තොත් මේක තේරු නොගත්තොත් අත් වෙන ඉරණමත් පෙන්නනවා හොඳේ. මේක තේරු නොගත්තොත් අත් වෙන ඉරණම පෙන්නනවා. ඒකටත් ලෑස්ති වෙන්න වෙනවා. මේක තේරු නොගත්තොත් මම පෙන්නන්නම් ඒක මොකද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට. එච්චරට මේක ගැඹුරුයි. දේශනා කරන සේක්වා. ඊට පස්සේ කියනවා මොකද්ද? මෙන්න මේකේ අර ඉබේ පහල ඉබේ හට ගන්නවා කියන එක මේ pāli වචනේ මේ දාලා තින්නේ මොකද්ද? මේ තියෙන්නේ අදිච්ච සමුප්පන්න දික්ටි කියන. අදිච්ච සම්පන්න දුක්ඛන්නති කියලා තියෙන්නේ. ඒකයි. හරි. අපි ඊළඟ කොටසට යන්. කස්සප හේ මෙසේ කරයි. මොකද්ද? මුලදීම මෙමදි ලබ්ධියක් ඇතයි. මොකද්ද? දුක තමා විසින් කියන්නේ දුක තමා විසින් කරන ලද්ද මෙසේ කියන්නේද සාස්ත්‍රත දුක්තියට පැමිණෙයි. අනිකුක් කරන්නේ විදීදයි දන් එය ලබ්ධියක්ම මුල් කරගෙන උත්තේජ දිට්ඨියට පැමිණෙනවා. තමා විසින් කරනවා නම් ඒකට කියනවා මොකද්ද? සාස්වත දිට්ඨිය. අනුන් අන්ධ කරනවා කියලා හිතන් ඉන්නවා නම් අනෙකෙක් කරනවා කියලා හිතන් ඉන්නවා නම් ඒකට කියනවා උත්තේජ දිට්ඨිය. මේ දිට්ඨි දෙකම හොඳද නරකද? ඈ? මේ දිට්ඨි දෙක මුල් කරගෙන තමයි ඔය ඔක්කොම දික්ටි ටික හටගන්නේ. නෝ ලෝකේ තියෙන ප්‍රබලම දික්ටි දෙක. මේකෙන් තමයි ඔය ඇත නැත අන්ත ඔක්කොම ඉන්නේ. එහෙනම් මෙන්න මේක තථාගතයන් වහන්සේ කියනවා එසේ නොවේ. ඊට පස්සේ කියන මේකේ තියෙන පාලි කෑල කොටස කාට හරි අවශ්‍ය වුණොත් තියෙන කොටස මේ තියෙන්නේ. ඊළඟට අපි යන් කස්සපතේ මේ ඒ මේ දෙයන්තයට නොපැමිණ. මොකක්ද අන්ත දෙක? උච්ඡේද දිට්ඨියයි සාස්වත දිට්ඨියයි. ඒ අන්ත දෙකට නොපැමිණ මැදුම් පිළිවෙතින් සිටියේ දහම් දෙසයි. මොකද්ද කියන්නේ? මැදුම් මේකට තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ. මොකද්ද මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියනවා? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ සංකාරපත්තේ විඥාන වේ විඥානපත්තේ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජාති ජරා මරණ හුදෙක් දුක්ඛස්ම හටගැනී අවිද්‍යාව නිර්වශේෂ විරාගයෙන් සංකාර නිරෝධ වේ සංකාර නිරෝධේ විඥාන නිරෝධ වේ විඥාන නිරෝධයෙන් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති නිරෝධ වේ කියලා කියනවා. දැන් මෙන්න මෙතන මොකක් සෝ වැදගත්ම දේ මොකද්ද? මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? සාසත දිට්ඨියනුත් අයින් වෙලා උත්තේජිතිනු අයින් වෙලා දුක හටගන්න වැඩපිළිවෙලත් දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලත් තෝරගන්න ප්‍රතිපදාවට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කොහම අපිට ඕන ඕන එක ගන්න බෑ. මොකද්ද බුදු පියාණන් වහන්සේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ නැත්තම් කියන මොකද්ද? ඇත යනු ඒකාන්තයේ නැත යනු ඒකාන්තයේ අන්ත දෙකට යන්නේ නැතුව මැද ඉන්න. දැන් කොහොමද මැද ඉන්නේ? කොහොමද කියන්නේ? දැන් මැද ඉන්නේ කොහොමද? මැද ඉන්න විදිය කියනවා. කොහොමද ඉන්නේ? අවිද්‍යාව මුල් කරගෙන දුකක් හට ගන්නවා අවිද්‍යා නිරෝධේ දුක නිරෝධ කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? සැනසෙල්ල ඉන්නේ. දැන් මට කියන්න අවිද්‍යාව මුල් කරගෙනද දුක එන්නේ ඇහැ මුල් කරගෙනද රූපය මුල් කරගෙනද දුක එන්නේ අවිද්‍යාව මුල් කරගෙන කන මුල් කරගෙනද දුක එන්නේ සද්දේ මුල් කරගෙනද අවිද්‍යාව මුල් කරගෙන එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන නම් දුක එන්නේ අවිද්‍යාව නිරෝධ නොකර දුක නිරෝධ කරන්න පුළුවන්ද අවිද්‍යාව නිරෝධ නොකර දුක නිරෝධ කරන්න බෑ කවදාවත්. එහෙනම් අපිට එනවා දැන් දුක හටගන්නේ අවිද්‍යාව හන්දනම් දැන් කියන්න අම්මා හන්ද දුක හට ගන්නවාද? ඉතින් අපේ ප්‍රායෝගික ජීවිතේට ඈ දැන් අම්මා හන්ද දුක හටගත්තා කියලා හිතාගෙන හිටියා විද්‍යාවෙන්ද නැද්ද? හිතාගෙන හිටියා විද්‍යාව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවේ ප්‍රශ්නයක්ද අම්මගේ ප්‍රශ්නයක්ද? තාත්තගේ ප්‍රශ්නයක්ද අවිද්‍යාවේ ප්‍රශ්නයක්ද? අම්මාව දයින් කරන්න ඕනේ අවිද්‍යාවෙන්. අයින් කරන්න try කරේ කාවද? ආ ඒක හයියෙන් කියන්නේ. රූපේනේ අයින් කරන්න try කරන්නේ. ඈ? අවිද්‍යාව අයින් කරන්න ඕනේ එකට මොකක්ද අයින් කරන්නේ? අම රූප අහලකට ලං නොවේවා. එන්න නම් එපා ওই රූප. ඇයි ඒව මට දුක දෙනවා. ඒ හින්දා ඒ රූප දකින්නකොට මට මන වඩන්නේ නැහැ. අන්න මාත්‍යාගේ ප්‍රශ්නේ. ඒ රූප දකින්නකොට මට මන වඩන්නේ නැහැ. ඒ හින්දා මගේ ළඟට ඒව නම් එන්න එපා. හැබැයි ඒ වගේම මන වඩන ටිකක් තියෙනවා. ඒව මගෙන් අයින් වෙන්න එපා. එහෙනම් මන වඩන ඒවා අයින් වෙන්න එපා කියන්නේ විද්‍යාවෙන් ද විද්‍යාවෙන්. එහෙනම් මන වඩන්නේ නැති ඒවා ළඟට එන්න එපා කියන්නේ විද්‍යාවෙන් ද විද්‍යාවෙන්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ රූපවල ප්‍රශ්නයක්ද තිබ්බේ මන වඩන රූප ටිකක් තියෙනවා කියලා හිතාගත් එකද ප්‍රශ්නේ. ආයි මේ ප්‍රශ්නේ අර ප්‍රශ්නෙට එන්න එපාද? මොකද්ද මේ මන වඩනවා කියන්නේ? මනාපමනාප. ඒක රූපවල මනාප මෙහෙම රූප ටිකක් තියෙනවා. ඒ රූප ටික මනාපයි කියලා හිතනවා. එබැයි ඒ රූප ටික මනාපනම් ඒ රූපේ දකින්න හැමෝටම යම් රූප ටිකක් අමනාපනම් ඒ රූපේ දකින්න හැමෝටම එහෙම වෙනවද? එහෙනම් ඒක අවිද්‍යාවේ తీරේ නැද්ද රූපේ ප්‍රශ්නයක්ද? දැන් අවිද්‍යාවේ තීරණය අයින් කරගන්න අවිද්‍යාවේ තීරණයට විසඳුමක් හොයාගන්නේ නැතුව රූපය අයින් කර කර දැඟලුවොත් මොකෝ වෙන්නේ? රූප තමයි දුක දෙන්නේ කියේ. ඉන්නේ දිට්ඨියක නේද? දිට්ඨියකනේ එතකොට ඉන්නේ. එතකොට අපි නාත අනාත වේද අනාත වේද? නාත අනාත දෙක වේද අනාත වේද? ඔය අනාථ වෙයි. එච්චරයි වෙන්නේ. වෙන මොනවත් වෙන්නේ නැහැ. නාතනාත වෙන්නේ නැහැ. ඒ නාත දකින්න හම්බෙන්නේ නැහැ. අනාථ භාවයෙන් මිදලා නාත දකින්න හම්බෙන්නේ අනාථ වෙන එක විතරයි වෙන්නේ. ඉතින් අපි manussත් භවයක් ලැබිව අනාථ වෙන්න නෙමෙයි. සද්ධර්මයක් ඇහෙන රටක ඇවිල්ලා නේද? මේ ඔක්කොම පසුතලයේ හැදිලා දුන්නේ අනාථ වෙන්න නෙමෙයි. නාත අනාථ බුදුන් දකින්න. එහෙනම් තථා මෙතන මොකද්ද මේ පෙන්වන්නේ? හට ගන්නවා නම් මේ දුකක් හටගන්නේ මොකෙන්ද? පටිච්ච සමුප්පාද ක්‍රියාවලියෙන් විතරයි. එහෙනම් මේ මුළු පටිච්ච සමුප්පාද ක්‍රියාවලියටම කියනවා මොකද්ද? දුක හට ගන්න ක්‍රම. එහෙනම් මට කියන්න අවිද්‍යාව මුල් කරගෙන හට ගන්නවා නම් හටගන්නේම මොකද්ද? එහෙනම් සමුදය කරගත්තොත් අවිද්‍යාවෙන් හටගන්නේම මොකද්ද? එහෙනම් ඒක දුකක්ම නේද? එහෙනම් සමුදය දකිනකොට දුක පේනව නේද? දැන් අපිට ඕන කරන මොකද්ද? සමුදය දකිනකොටම නිරෝධ කරන කම. සමුදය වෙනකොටම නිරෝධ කරගන්න. ඔන්න ඔය හතරම ටක් ගාලා එක මොහොතක සිහි වුණොත් මොකෝ වෙන්නේ? චතුරාර්ය සත්‍ය දැක්ක. මේ දකින්න ටික ටක් ගාලා එකට ගාන්න මැප් කරපු ගම මේක මේක කරගත්ත ගමන් එක මොහොතේ හතරම මෙන්න උදා වෙන විදිය මෙන්න නිරෝධ කරන විදිය දුකෙන් නිදහස්. මේක ගාන්න අපි හදාගමු. එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන පටිච්චසමුප්පන්නව දුකක් හට ගන්නවා. පටිච්චසමුප්පාද නිරෝධයෙන් දුක. දැන් බය වෙන්න එපා. පටිච්චසමුප්පාදේ කිව්වම අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, සෝ දන්නේ නම් ශෝක පරිදේ දුක්ඛ දෝමනස විතරයි. ඉතුරුවා ඊතුරුවා එකක්වත් දන්නේ ඇත්ත. හැබැයි දන්නේ නැතුණාට දුක ඇවිල්ලා තින්නේ මේ විදිහට. දැන් අපි දන්නේ නැහැ කියලා වහ බිව්වොත් මොකෝ වෙන්නේ? අපි දන්නේ නැහැ කියලා වහ බොනවා. මොකෝ වෙන්නේ? මැරෙනවද නැද්ද? එක්ක මැරෙනවා මරණයට සමාන දුකකටපත් වෙනවා. දැන් බිව්වේ දන්නේ නැතුව. නේද? හරි. ඒ වගේ අපි දන්නේ නැතුව රූපෙත් එක්ක අවිද්‍යාවෙන් බැඳුණු දුක එන එක උරුමද නැද්ද? දැන් අපි අවිද්‍යාව දන්නේ නැහැ. හැබැයි අපි බැඳෙනවා. හැබැයි අපිට උරුම වෙන්නේ දුක. හැබැයි අපි අවිද්‍යාව ඒතර දැනගත්තත් නොදැනගත්තත් අවිද්‍යාව මේ මේ දුක උරුම කරගෙනද නැද්ද? එහෙනම් ওই වචන පද ටික දන්නේ නැතුණාට බැඳෙන වැඩේ දන්නව නේද? ඈ බැඳෙන වැඩේ දන්නවද? එහෙනම් ওই රූප වලට පාඩුවේ ඉන්න නොදී මොකෝ කරන්නේ? වටිනාකම් දෙන්න යනව නේද? සද්ද වලට වටිනාකම් දෙන්න යනව නේද? වටින ටික හොඳයි. ඒ ටික දුරස් වෙනවට කැමතිද? නෑ. නොවටින ඒවා ලං වෙනවට කැමති එහෙනම් ලෝකේ බෙදෙනවා ටිකක් වටිනවා ටිකක් වටින්නේ නැහැ වටින ටික මනාපයි නොවටින ටික අමනාපයි මනාපේව දුරස් වෙනවට කැමති නැහැ අමනාපේව ලං වෙනවට කැමති එහෙනම් ওই මනාපයි අමනාපයි බෙදාගත්තේ මොකෙන්ද අවිද්‍යාව එහෙනම් මොකද්ද අපි කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන හයට හය හයට පාඩුවේ ඉන්න නොදී අවිද්‍යාවෙන් මේක දෙපැත්තකට බෙදා ගන්න. මේ ටික හොඳයි මේ ටික නරකයි. හොඳ ටික දුරස් වෙන්න බෑ නරක ටික ලං වෙන්න බෑ. හොඳ ටික දුරස් වෙන්න බෑ නරක ටික ලං වෙන්න බෑ. හොඳ ටිකට හොඳයි කියලා තීරණය කරේ රාගේ නරක ටික නරකයි කියලා තීරණය කරා දේශේ ඒ දෙක බෙදාගත්තා මෝහේ වැඩේ යන ප්‍රශ්නේ තිබ්බේ රූපේද බෙදාගත්තා හන්දයි සද්දේද බෙදාගත්තා හන්දයි තථාගතයන් වහන්සේ රූප පේනවා බෙදන්නේ සද්ද ඇහෙනවා බෙදන්නේ ගන්ධ දැනෙනවා බෙදන්නේ රස දැනෙනවා බෙදන්නේ ස්පර්ශ දැනෙනවා බෙදන්නේ සිතුවිලි එනවා බෙදන්නේ අපි රූප පේනවා බෙදනවා සද්ද ඇහෙනවා බෙදනවා ගන්ධ දැනෙනවා බෙදනවා රස දැනෙනවා බෙදනවා ස්පර්ශ දැනෙනවා බෙදනවා සිතුවිලි එනවා බෙදනවා ප්‍රශ්න කෝටිය බෙදන්න ගිහලා ප්‍රශ්න කෝටිය නැතන තථාගතයන් වහන්සේට ඇහැ තියෙනවා රූපේ තියෙනවා. කන තියෙනවා ශබ්දේ තියෙනවා. දිව තියෙනවා රස තියෙනවා. කය තියෙනවා පොට්ට. මන තියෙනවා සිතේ. එකම දේ මොකක්ද? බෙදිලි ඉවරයි. ඇයි? තව ඉස්සරහට පෙන්නන්නම්. බෙදලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. දැන් බෙදාගන්නේ මොන හරි තියෙන හන්දන්නේ. බෙදලා ගන්න දෙයක් නැත්තම් බෙදලා වැඩක් නැහැ. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? රූපෙට රූපේ පාඩුවේ ඉන්න දිනා වැඩිය බෙදන්නේ නැතුව දැඩි යුතුයකම් ටික කරගෙන යන්න වෙයි. නේ? බෙදිල්ල වැඩි වුණොත් වැඩේ ටික අමාරු. ඊට අපි කොහොමද බෙදන්නේ? එක එක විදියට බෙදනවා. උඩ රට, පහත රට එහෙමත් බෙදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උඩ රට කට්ටියට මනාපයි, පහත රට කට්ටියට අමනාපයි. මේගොල්ලෝ දකින්නකොට මන වඩනවා, අරගොල්ලෝ දකින්නකොට මන වඩන්නේ නැහැ. මන වඩන්නේ නැති අය ලං වෙනවට කැමති නෑ. මන වඩන අය දුරස් වෙනවට කැමති නෑ. අපි සිංහල මේගොල්ලෝ දෙමළ. අපි පොහොසත් මේගොල්ලෝ දුප්පත්. දුප්පත් අය දකින්න කැමති නෑ. මන වඩන්නේ පොහොසත් අය දකින්න කැමති මන වඩනවා. මන වඩන අය අයින් වෙනවට කැමති නෑ. මන වඩන්නේ නැති අය ලං වෙනවට කැමති නෑ. නේද? මුන් හොඳ බල්ලෝ, මුන් නරක බල්ලෝ. මුන් වල් බල්ලෝ. පල් බල්ලෝ ලං වෙනවට කැමති නැහැ. හොඳ බල්ලෝ දුරස් වෙනවට කැමති නැහැ. gedara ඇති කරන බල්ලෝ කිව්වේ හොඳ. ඉන්නේ අර නේ හොඳ නම් ටිකක් දාගත්ත බල්ලෝ ටිකක් කිව්වේ. උන් අපිට මන වඩන උන් අයින් වෙනවට කැමති නැහැ. වල් බල්ලෝ. උන්ට නම් නැහැ උන් එකතු වෙනවට කැමති නැහැ. ඔන්න බෙදිලි. බලන්න නැද්ද කියලා බලන්න. ඔගොල්ලෝම කල්පනා කරා. නේ එක එක විදිහට බෙදෙනවා. ඒක විදිහට බෙදෙනවා. බෙද බෙද බෙද බෙද මොකද කරන්නේ? වෙන් කර කර වෙන් කර කර බලනවා මොන වෑම්ද භුක්තියක් විඳින්න පුළුවන් කියලා. ඒක බෙද බෙද බලන්න මොකෙන්ද පුළුවන් අපිට මේ කරගන්න. දැන් මෙතෙක් කල් බෙදලා බෙදලා බෙදලා බෙදලා බැලුවා බැලුවා බැලුවා එක එක විදියට බෙදුවා නේද? නේද? එක එක විදියට බෙදලා මම සමාන නම්කම් කියන්නේ නැහැ මේක මොකද ඒවා හොඳ නැති යන්න. සමහර කට්ටිය බෙදා ගන්නවා. අහවල් පැත්තේ තියෙන්නේ මේ මේ අහවල් ගම්පලා තියෙන ගමක් කියලා ඒ ගමේ තියෙන්නේ ආ මේ වගේ ඇඳුම්. අර වගේ කඩවල තියෙන. ආ ඒවැ තියෙන්නේ නිකන් පොස් නවීන පන් හොඳ ඇඳුම්. එහෙමත් බෙදෙනවා. එක එක විදිහට බෙදෙනවා. නේ උඩ රට ඇඳුම් කියලා බෙදෙනවා පහත රට ඇඳුම් කියලා බෙදෙනවා. සමහර කට්ටියට උඩ රට ඇඳුම් දකින්නකොට මන වඩනවා. සමහර කට්ටියට උඩ රට ඇඳුම් දකින්නකොට මන වඩන්නේ නැහැ. දැන් අර බඳින දවසේ මන වඩනවා. පස්සේ ඒක දකින්නට අනේ අම්මේ ඕක ඇඳගෙන හිටියා මමනේ දකින්නේ ඕක ඇඳගෙන හිටපු මිල මට මතක් කරන්න එපා පිහියකුත් ගහගෙන අරවත් ගහගෙන කිනිසුත් ගහගෙන පුදුම අමාරුවකින් මං හිටියේ. දැන් නම් මට ඕක දකින්න කොටත් කේන්ති. හැබැයි අර අර දවසේ මේ නිකන් මං රජා වගේ. ඒකට මම වඩනවා. අර දවසේ අයියෝ කතා කරන්න එපා ආයි නම් අඳින්නකෝ ජීවිත රඳින්නේ නැහැ. දැන් මන වශයෙන් නැහැ. මොකද එක එක විදිහට බෙදා ගන්නවා. නානක් ප්‍රකාර නේද? එහෙම තමයි හැටි ලෝකේ. බලන්න ඒ ඔය බෙදිල්ලම නේද අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එක එක විදිහට බෙදා ගන්න. නේද? පාසල් පාසල් අතර බෙදෙනවා. ආයතන මට්ටමින් බෙදෙනවා. මේ ආයතන හොඳයි. මේ ආයතන නරකයි. නරක ආයතන වල එවුන් ලං වෙනවට කැමති නැහැ. හොඳ ආයතන වල එවුන් දුරස් වෙනවට කැමති නැහැ. හැම පැත්තෙම බෙදෙනවා. පෙරහැරවල් පවා බෙදෙනවා. නේ. මේ පන්සලේ කටින හොඳයි. මේ පන්සලේ කටින හොඳ නැහැ. බලන්න අපි කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස ටිකට ඔහේ ඉන්න නොදී කරගන්න වින්නැහිය. එද බෙද යනවා. එද බෙද යනවා. අර මේ මාත් ඇහුවේ මේක මනවඩන එකට මනවඩන්නේ දෙට එන්නේ කොහොමද කියලා. ඒක තමයි පෙන්නේ. අර මේ YouTube එකේ මාත් එක්ක කාලේ මේ ප්‍රශ්න මම ඒ මාතර උත්තරේ දුන්නා ඇත්තටම මේ ව්‍යාධිය කොහොමද මනවඩන්නේ නැති එකට එන්නේ කියලා. ඉතින් ව්‍යාධිය කියන එක කොහොමද දුක? ඒකන් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ. ඒවා මේ විපාක අයට උරුම එකක්. ඒක ලං වෙනවට කොහොමත් කැමති නැහැ. ඒතර ව්‍යාධිය ලං වෙනවට කැමති නැහැ තමයි. හැබැයි ව්‍යාධියක් අපි ළඟ තියෙන එක මනවඩන්නව නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් මේ මේ දැන් හිඟන්නේක්ට ඒක මනවඩනවා ඇති කියලා. ඒකේ මනුස්සයාගේ ප්‍රශ්නයක්. එතකොට මේ මනුස්සයා තුවාල හොඳ කරගන්න කැමති නැහැ. ඇයි ගානක් හොයාගන්න පුළුවන්? ඒක හන්දා. නැත්නම් ව්‍යාධිය කියන එක සාමාන්‍යයෙන් අපි ළඟට එනවට අපි කොහොමත් කැමති නැහැ. මනවඩන්නේ නැහැ කාලකත් ඒක. ඒකයි. ඉතින් මෙන්න මේ වගේ මේ අන්ත දෙකක් එක්ක වැඩේ යනවා. දෙපැත්තක් එක්ක. ඔන්න ඔක තමයි තථාගතයන් වහන්සේ කියන්නේ මේ අන්ත දෙකට ඔබලා ගිහිල්ලා මා දුක්ඛ ස්කන්ධයකට උරුමකම් කියනවා. දුක හට ගන්නවා නම් හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙන විතරයි. අවිද්‍යා නිර්වශේෂ විරාගයෙන් දුක නිරෝධ වෙනවා කියලා විස්තර කරනවා. මෙන්න මේ හිඳ කියන මේ හිඳ පෙන්වනවා ධර්මයේ සඳහන් කරනවා. එහෙනම් දුක හට ගන්න වැඩ පිළිවෙල ටිකව පටිච්ච සමුප්පාදේ. එහෙල තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ධර්මයේ තුල යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ධර්මය දකී යමෙක් ධර්මය දකීද බුදුන් දකී යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ධර්මය දකී ධර්මය දකීද බුදුන් දකී එහෙමනම් මට කියන්න බුදුන් දකින්න තියෙන එකම ක්‍රමය මොකද්ද ධර්මය දකින්න ඕනේ ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න අන්න අවිද්‍යාව මුල් කරගත්තනම් යම් වැඩපිළිවෙලක දරණ ස්වභාවය තමයි දුක. අවිද්‍යාව නිරෝධයෙන් නිරෝධ කරා නම් දරණ ස්වභාවය තමයි සැනසීම. එහෙනම් බුදු පියාණන් වහන්සේව දකින්න නම් දකින්න ඕනේ දුකද සැනසීමද? සැනසීම දකින්න තැන බුදුන් දකින්න. එහෙනම් බුදුන් දකින්න තින්නේ පටිච්ච සමුප්පාදය තුලින් නම් අපිට පුළුවන් ද බුදුන් වෙසක් කාඩ් වලින් දකින්න. තොරණේ පිළිම වහන්සේගෙන් බුදුන් දකින්න කියලා තියෙන්නේ මොකෙන්ද? පටිච්ච. ඇයි ඒ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් කියන්නේ දුක නිරෝධ කරපු උත්තමයි. ඒ උත්තමයව දකින්න නම් දකින්න වෙන්නේ දුක හදන ක්‍රමයේ දැනගෙන දුකෙන් නිදහස් වෙන තැනක බුද්ධ සංඥාවත් එක්ක තමයි අපි අනුගත වෙන්නේ. බුදුන් දැක්ක කියන්නේ ඒකයි. වෙන ක්‍රමයක් නෑ බුදුන් දකින්න. මම ඒකයි ඔයගොල්ලන්ට උදේවරු කිව්වේ. හිත අර නුගුණ වරන්නේ නැතුව ඒක අන්නේ වැඩ පිළිවෙල කර නුගුණ වරන්නේ නැතුව ඒ වැඩ පිළිවෙල කරගෙන ඉන්න තැනකදී අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වේ ඒකයි. නිදහස් වෙලා අපිට මේ වැඩ පිළිවෙලට යන්න පුළුවන්. එහෙනම් පටිච්චසමුප්පාදේ දැක්කොත් විතරයි බුදුන් දකින්න කිව්වේ ඒකයි. මේ පටිච්චසමුප්පාදේ තමයි අපි තව ගැඹුරට ගැඹුරට විස්තර කරගෙන යන්නේ. මෙන්න මේක තමයි ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද? දුක හට ගන්නා ආකාරය අවබෝධ කර නොගත්තොත් අත් වෙන ඉරණම්. මේ දුක හට ගන්නා ආකාරය තේරුම් නොගත්තොත් ඔබ අප සියලු දෙනාටම අත් වෙන ඉරණම පෙන්වනවා. සියලු දෙනාටම අත් වෙන ඉරණම. එහෙනම් හරියටම මේක දැන් දුක හට ගන්නවා නම් හට ගන්න අර විදියටයි. ඒක දන්නේ නැත්නම් හට ගන්න විදිය ඒක දන්නේ නැත්නම් වෙන දේ කියනවා. වෙන්නේ මොකද්ද කියන්නේ? බලන්න හිමීට මේක විස්තර කරනවා මෙන්න මෙහෙම. ආගාදයක් කියන්නේ මොකද්ද? ආගාදයක් කියන්නේ මහා ප්‍රපාතයක්නේ. මේ ආගාදයකට වැටුනොත් ලේසියෙන් එන්න පුළුවන්. ලේසියෙන් එන්න බෑ. මෙන්න මේ දුක හට ගන්න ආකාරය දන්නේ නැති හින්දා සියලු දෙනාටම හිමි වෙනවා මේ සූතවත් ආර්ය ශ්‍රාවකෙක් නොවෙච්ච ඕනම කෙනෙක්ට හිමි වෙනවා ආගාද නමයක් කීයද ආගාද නමයක් මේ ආගාද නමේ උරුමකම් කියන්න වෙනවා දැන් ඕගොල්ලන්ට මේවා දැනගන්න දැනගන්න ඕගොල්ලන්ට දැන් තේරුම් යනවා ඇති බුදු පියාණන් වහන්සේ නිවන් දකින පිරිස නිය පිටකට සීමා කරේයි කියලා. ඇයි? බුදුදහම කියලා අපි බොහොම ලාමක මට්ටමක් කතා කරන්නේ. නේද? බොහොම ලාමක මට්ටමක්. හැබැයි බුදුදහම කියන්නේ එහෙම එක බුද්ධ දර්ශනය කියන්නේ එහෙම එක නෙමෙයි. ඒකයි. අත්වෙන ඉරණම. දැන් දුක හට ගන්න විදියක් දන්නේ නැති හන්දා. හැම වෙලාවෙම අර අචල කස්සප කිව්වා වගේ හිතුවා වගේ හිතෙන්නෙම තමන්ට කවුරු හරි දුක දෙනවා කියලා නේද? ඈ? තමන්ට කවුරු හරි දුක දෙනවා. හරි. එතකොට මෙන්න මේ දුක හට ගන්න ආකාරය දන්නේ නැත්නම් ඇත්තටම හොඳට හිතලා බලලා මට කියන්න අපිට හිතුනේ නැද්ද අතීතේ මට දුක දෙන තරමක් දුක දුන්නේ මුන් ටික තමයි කියලා හිතුනේ නැද්ද? අවංකව කියන්නේ. අංකෝනේ වංචනික ධර්ම වලට අහු වෙන්නත් එපා කොලේ වහන්නත් එපා. දුක හටගන්න විදිය දන්නේ නැත්නම් අපිට එනවා සිතුවිලි සමහර වෙලාවට අතීතේ හොඳේ අතීතේ මට දුක දෙන තරමක් දුන්නේ කවුද? අහවල් ලෙවුන්. නම් ගොත් හරි කියයි. මෙයා මෙයා මෙයා අතීතේ දුන්නේ. හැබැයි ඒ අය තාම ජීවත් වෙනවා. ඒ අතීතේ දුක දුන්න අය තාම ජීවත් වෙනවා. මට අතීතෙත් ඒගොල්ලෝ දුක දුන්නා. දැනුත් මට මේ අක්කු දුකමයි දෙන්නේ. නේද? එහෙනම් මට අනාගතේත් මුන් මොකක් කරයිද? අතීතයේ දුන්නා දැනුත් දෙනවා අනාගතේ දෙයි. ඇයි? අයි මට මුන් මට අතීතයේ දුක දෙනවා කියලානේ මං හිතන් ඉන්නේ. දැන් අතීතයේ දුන්නා දැනුත් දෙනවා එහෙනම් අනාගතේ නොදෙන්න විදිහක් නැහැ. එහෙනම් මොකද? අතීතයේත් මට මුන් අනර්ථයක්ම කළා. අයහපතක්ම කරා. අවැඩක්ම කරා. දැනුත් ඒකම කරනවා. එහෙනම් අනාගතේත් මුන් මට මේ අනිවාර්යෙන් අනර්ථයක් කරයි නේද? අවැඩක් කරයි නේද? ඈ එහෙනම් මුන් ඉන්නකම් මට යහතින් ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් මුන්ට මොකෝ කරන්නේ? මොකෝ කරන්නේ? ද මොකෝ කරන්නේ? බය නැතු කියන කටහරලා. අන්න හරි. ඔය එන්නේ. ඒකනේ මේක ආගාදයක් එක්ක කියන්නේ කතාව දැන්. ඇයි ඒ? උන් ටික හන්ද මට යහතින් ඉන්න නෑ. අතීතයේත් මුම් මට මේකම කරා. දැනුත් කරනවා. අනාගතේ මොකද්ද තියෙන සහතිකේ මුන් නොකරයි කියලා. මුන් මේ කරනවා. එහෙනම් මුන්ට යහතින් ඉන්න දෙන්න හොඳ නැහැ. මට කියන්න ඔය සංකල්පය මුල් කරගෙන නෙමෙයිද පොල් ගෙඩියක් ගැහුවා නම් ගැහුවේ. ඇත්ත කතා කරන්නේ. පොලේ වහන්න එපා. මොකක් හරි කළා පූජාවට කියන්නේ මේ මේ දෙවියන් උදෙසා තියපු පූජාවට නෙමෙයි හොඳේ. ඒව ගැන නෙමෙයි. ඔය එක එක තියන්නේ ගිහිල්ලා තැන් තැන් වල ඔහොම තියලා හරි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මුන් ටික හැඳි ගෑවිලා ඵලයක්. ඇයි? මට යහතින් ඉන්න දෙන්නේ මට යහතින් ඉන්න දෙන්නේ නැති හන්දා මොකද කරන්න ඕන? ආය මුව හතර මායමක තියන්න හොඳ නැහැ. මට යහතින් ඉන්න බෑනේ. මුන් ඉන්න තාක්කල් නේද? ඔව් මේක අහනවා කැමැත්ත අකමැත්ත බෙදන්නේ ඉන්ද්‍රියක් මුල් කරගෙන නේද කියලා අහනවා. ඔව් ඉන්ද්‍රියක් මුල් කරගෙනම තමයි. මම එතන තාම බෙදෙන විදිහ කිව්වේ නෑ. එතනට එනවා. බෙදෙන විදිහ කිව්වේ නෑ. හැබැයි බෙදා ගත්තොත් වෙන දේ පෙන්වනවා. දැන් ඊළඟටත් බෙදෙන විදිහත් පෙන්වනවා අනිවාර්යයෙන්. බෙදෙන ක්‍රමයක් තියෙන්න එපා. නිකන් බෙදන්නේ නෑ. බෙදෙන ක්‍රමය එතනට එනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න අනිවාර්යයෙන්ම ඒක පිළිවෙලටම කියාගෙන යන්නේ. එතකොට එහෙමනම් මට අතීතයේ දුක දුන්නා මේගොල්ලෝ දැනුත් දෙනවා අනාගතෙත් දෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට මොකක් හරි කරන්න වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න ඒ අනුව නෙමෙයිද අපි සාත්‍තර අහනවා අර වහනවා මේ වහනවා ඔය කතන්දර ඔක්කොම කරන්නේ. අය අපිට අනර්ථයක් වෙලා අසාධාරණයක් වෙලා මොකක් හරි වෙලා ඒකයි. ආගාධ තුනක් හට ගන්නවා. මේ ආගාධ තුන නියත වශයෙන් සතර අපාගතේ නාගාධ. ඒවයි ඒක එකට ආගාධ කියන්නේ. ආගාධ තුනයි. ඊළඟට තව ආගාධ තුනක් හට ගන්නවා. මොනවාද? මගේ මන වඩන අයට මගේ මන වඩන අයට මගේ ප්‍රිය ප්‍රිය කෙනාට මගේ අසල්වැසියට මගේ යහළුවට මිතුරට අම්මට තාත්තට යහළුවට අතීතයේ දුක දෙන තරමක් දුන්නේ මුම්මයි කලින් කිව්වේ මට දැන් මගේ හිතවතාට අතීතයේ දෙන තරමක් දුන්න දුක දැනුත් දෙනව දුක එහෙනම් අනාගතයේත් දෙනවා. මගේ උන්ට යහතින් ඉන්න විදිහක් නෑ මුන් ටික ඉන්නකම්. එහෙනම් මොකද කරන්නේ? ඒ සිතේමයි. ඇයි මගේ උන්ට යහතින් ඉන්න නෑනේ මුන් ඉන්නකම්. මේ බුදුහාමුදුර නිකන් කියපු එකක් නෙමෙයි හොඳේ. මේ සෙල්ලම් එකක් නේ අපිට හිතෙන්න පුළුවන් ඒවා අපි ළඟ මොනවත් නැහැනේ කියලා. හොඳට අවුස්සලා බලන්න. මොකද මේ සත් මේ මේ ආග නවාගාද මුල් කරගත්ත සතර අගදිය අයින් වෙන්නේ සෝතාපන්න වෙනකොට විතරයි. ඡන්ද, බය, මෝහ, දෝෂ. මේ හතර අයින් වෙන්නේ සෝතාපන්න වෙනකොට විතරයි. ඉන් ඉස්සලා අගදිය අයින් වෙන්නේ නැහැ. කොයි වෙලාවෙ අගදිය උඩට ඉද්දන්නේ නැහැ. නෑ වගේ තමයි තියෙන්නේ. කොයි වෙලාවෙ අවස්ථාවෙන්න ඕනේ. අවස්ථාව ගමන් උඩට එනවා. පරිඋත් ทาน වශයෙන් නැగిලා එනවා. අනුසේ වශයෙන් යටපත් වෙලා තිබිලා. නැగిලා එනටක් ගාලා. හැබැයි නැగిලා එන්නවත් විදියක් නැහැ. සෝතාපන්න නම් සතර අගති නිරෝධයි. සතර අපාගත වෙන්නේ අගති ටික ඉවරයි ඔය. ඒ හින්දා අන්න තමන්ගේ හිතවතාවට එනවා අර වගේ ආය ආගාද තුනක්. ඒතර අතන මට තමන් මුල් කරගෙන ආගාද තුනයි හිතවතා මුල් කරගෙන ආගාද තුනයි ආගාද හයයි. තව ආගාදයක් ආගාද තුනක් එනවා. ඒ ආගාදේ අහන්න කලින් මෙන්න මෙහෙම අහන්න. මේ ධර්මයක් තේරෙන්නේ නැත්තම් අනුන්ට ලැබෙනකොට ඉවසගෙන ඉන්න පුළුවන්ද? අනුන්ට ලැබෙනකොට අහන්නේ. අනුන් කියන්නේ තමන්ගේ හතුරෙකුට ලැබෙනකොට ඉවසගෙන ඉන්න පුළුවන්ද කියලා අහන්නේ උන කොටින්. නිකම්ම අනුනුත් නෙමෙයි. තමන්ගේ හතුරට ලැබෙන යමක්. ඇයිද මේ හතුරු ලෝකේ නෑ. ලෝකේ තියෙන රූප හතුරෙක් කියලා හිතාගත එකක් ඉන්නවනේ. දැන් අන්නේ මිනිස්සයට යමක් ලැබෙනවා. නේද? තානාන්තරයක් වෙන්න පුළුවන්. රස්සාවක් වෙන්න පුළුවන්. ගෙයක් දොරක් වෙන්න පුළුවන්. යාන වාහනයක් වෙන්න පුළුවන්. ඔය ඕන එකක් ලැබෙනවා. අන්න ඒක ලැබුණා එයාට ලැබුණා කියලා අපිට ආරංචි වෙන්න. හරි? අපේ පරම හතුරෙක් කියන්නේ. දැන් අපිට ඉවසන්න පුළුවන්. ඈ? ඉවස ගන්න? ඉරිසියාවෙන් පැරෙනවා. දැන් අමාරුයි. මොකද කරන්නේ? හිටපම්පෝ ගහන්නම්කෝ පෙසමක් හරි ගහන්න. ඕකුන්ට නම් ආයි මල් ලැබෙන්න ඉඩ තියන්නේ නැහැ මං ඉන්න තාක්කල්. ගන්නවද නැද්ද තීරණය? තීරණා. අන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? තමන්ගේ හතුරට මන වඩන්නේ නැති අයට යමක් ලැබෙනකොට ඔහුට ඔහුට අර්ථය අරගලන්නුනේ අනර්ථයක්නේ. ඔහුට යහපතක් වෙනවා. යමක් ලැබිලා. අන්නේ යමක් ලැබෙනකොට කෝපය කරනවා. අතීතෙත් ඔහුට ලැබුණා දැනුත් ලැබෙනවා අනාගතයේත් ලැබෙයි එහෙනම් අනිවාර්යයෙන්ම මේකට මොකක් හරි කරන්න ඕනේ නැත්තම් මට ලැබෙන්න තියෙන ටිකත් මුන්ට දෙයිද දන්නේ කියලා ආගාද 9යි මෙන්න මේ ආගාද 9ට කියනවා නවාගාද වස්තු කියලා ආගාද වස්තු සූත්‍රයේ මේ තියෙන්නේ ඒක මහණෙනි ආගාද වස්තු 9කි ඒ කවර නව දෙනෙක් දෙයක් මට මොකද කරන්නේ මුලින්ම මට හොඳේ මට අනත්ය අනත්ත්‍යයක් කළහයි නන්දිනි කරා කෝපය බඳින්නේ හොඳට බලන්න මොකද්ද බඳින්නේ කෝපය ඒ කියන්නේ දේශය දේශය කරන්නේ හොඳේ අල්පසාවද්දේද මහසාවද්දේද මහසාවද්දේ කෝපය බඳින්නේ මට අනර්ථයක් කරති අරක කරහ මේක කරති කෝපය බඳින්නේය මට මතුයේහි අනර්ථය කරති කෝපය බඳින්නේ Tamanට අතීතේත් කරා දැනුත් කරනවා අනාගතේත් කරයි කියලා මොකද්ද බඳින්නේ? කෝපය බඳින්නේ. මෛත්‍රී කරනවා කිව්වේ නෑ කෝපය බඳිනවා කිව්වේ. ඊළඟට මොකද්ද එන්නේ? මගේ මන වඩන ප්‍රියාහට මගේ කැමති කෙනෙකුට අනර්ථය කළහයි අනර්ථය කරති මත් මතුයේදී අනර්ථය කරති කෝපය බඳින්නේ මාගේ මන නොගත් අප්‍රියහට අර්ථය කළහයි අර්ථය කර කරති මත්තේ අර්ථය අර්ථය කරති කෝපය බඳින්නේ නවයේම තියෙන්නේ මොනවද මොන විදියකට කරත් කෝපය මොන විදියකට කරත් නවයේම තියෙන්නේ කෝපය නවයේම තියෙන්නේ දේශය මට කියන්න දිව්‍ය ලෝකයයිද සතර අපායයි ඇයි දේශසිත පහළ වූ විට දේශසිතම හටගන්නේ. ආදේශහිත හට නොගන්නේ. දැන් මෙන්න මේ විදිහට මොකක් හරි සිදුවීමක් මුල් කරගෙන අපි අඳින්න ගියොත් මොකද වෙන්නේ? එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකය දන්නවා කවුරුවත් හන්දනේ මේ දුක හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙනමයි දුක හටගන්නේ යමක් ලැබෙනවා නම් ලැබුණේ අලෝභය ලැබීමට මුලයි ලෝභය නොලැබීමට මුලයි එහෙනම් තමන්ගේ අර ඉන්න අනිත් කෙනාට අහවල් කෙනාට මන වැඩුවත් මන නොවැඩුවත් ඔහුට යමක් ලැබුණා නම් ලැබුණේ ඔහු පෙර කරන ලද අලෝභයක් හේතු කරගෙන ඔහුට ලැබෙන එකක් විතරයි. එහෙනම් එහෙම එකකට මම මොකට උරණ වෙනවද? මොකට කෝප කරනවද? ඇයි? ඔහුට ලැබෙන්නේ ඔහු කරපු හේතුඵල දහමට මට නොලැබෙන්නේ මම කරපු හේතුඵල දහමට ඔහුට ලැබෙනවයි මට නොලැබෙනවයි කියලා කෝප කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මට නොලැබෙනවා නම් නොලැබෙන්නේ අලෝභය මේ ලෝභය මුල් කරගත්තා හන්දා ඔහුට ලැබෙනවා නම් ලැබෙන්නේ අලෝභය මුල් කරගත්තා එහෙම දෙයකට කෝප කරලා වැඩක් නැහැ මට යම් කිසි දෙයක් අසාධාරණයක් වුණා නම් අසාධාරණයක් උරේම පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයක් මුල් කරගෙනමයි අතීතේ වුණා නම් උනේත් එහෙමයි දැන් වෙනවා නම් වෙන්නේත් එහෙමයි අනාගතේ වෙනවා නම් වෙන්නේත් එහෙමයි මගේ හිතවතා කිව්වත් අම්මා කිව්වත් තාත්තා කිව්වත් කවුරු කිව්වත් නෑ කිව්වත් යාළු මිත්‍රයා කිව්වත් ඔහුටත් යමක් නොලැබෙනවා නම් නොලැබෙන්නෙම අලෝභය හන්දමයි. අතීතේ නොලැබුණා නම් නොලැබුණෙත් අලෝභය හන්දා. දැන් නොලැබෙනවා නම් නොලැබෙන්නෙත් අලෝභය හන්දමයි. අනාගතේ නොලැබෙනවා නම් නොලැබෙන්නෙත් අලෝභය හන්දමයි. ලැබෙනවා නම් ලැබෙන්නෙත් අලෝභය හන්දමයි. නොලැබෙනවා නම් නොලැබෙන්නේ ලෝභය හන්දමයි. මෙන්න මේ හේතුඵල ධහම තේරුම් ගත්තට පස්සේ ඔහුටම තේ ඔහු තේරුම් ගන්නවා ප්‍රඥාවෙන් එහෙම දෙයකට හේතුඵල ධහම ක්‍රියාත්මක වෙන එකකට මොකට අපි කෝප කරනවාද මොකටද කෝප කරන්නේ නේ? අනුන්ට ලැබෙන එකට මොකටද කෝප කරන්නේ? අද මේ වර්තමානයේ මොකද්ද වෙලා තියෙන්නේ? දේශපාලනේ හෝ ඒවා මොකේ හෝ ඒවා ඔය ඕන තැනක වේවා මොකද්ද වෙලා තියෙන්නේ? අනුන්ට ලැබෙනකොට ඉවසගෙන ඉන්න බෑ. මට ඉස්සෙල්ලා අරුයයිද දන්නේ. උට ඉස්සෙල්ලා අරුයයිද දන්නේ. දෙන්න ඕනේ වැඩ. ඇයි මට ලැබෙන්න තියෙන ටික මුන් ලබා ගන්න යන්නේ. හැබැයි කවුරු ඉස්සරහා ගියත් මට ලැබෙන්න තියෙනවා නම් නතර කරන්නත් බෑ. අලෝභය ලැබීමට මුලයි. ලෝභය නොලැබීමට මුලයි. කවුරු ඉස්සර වුණත් වැඩක් නැහැ. ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. නොලැබෙන්න තියෙනවා නම් නොලැබෙනවා. එහෙනම් මෙන්න මේකේ පෙන්වනවා ඊළඟට ආඝාත පටිවිණය කියන සූත්‍රය පෙන්වනවා මේකත් එක්කම තියෙන එකක මේ ආඝාත පටිවිණය නව දෙනෙක්ගේ කවර දෙනෙක් දැන් මට ඔන්න බලන්න කියන දේ මට අනර්ථය කලේය ඒතෙම පුගුලා කෙරෙහි ඒ කියන්නේ පුතජනෙක් තමයි මේක කරන්නේ ඒ කියන්නේ මේ මෙනෙහි කරන්නේ පුතජනෙක් නෙමෙයි අනර්ථය කරන්නේ පුතජනෙක් මේක තේරුගත තෝරුම් ගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? මට අනර්ථය කළේ අනර්ථයක් කළා තමයි. තෙල පුගුලා කෙරේ කිනම් කරුණකින් ලැබිය හැකේදයි කෝපය සංසිඳුවයි. අන්න ඒ අනර්ථය උනේ කොහොමද කියලා තේරුම් අරගෙන කෝපය සංසිඳුනි. අතීතේ වුණා නම් එහෙමත් එච්චරයි, දැන් වෙනව නම් ඒත් එච්චරයි, අනාගතේ වෙනව නම් ඒත් එච්චරයි. ඒ වගේම මන වඩන කෙනාටත් ඔච්චරයි, මන නොවඩන කෙනාටත් උච්චරයි. මනනෝ මට එයා කෙනාව මනන වැඩුවට වැඩක් නැහැ. එයාට යමක් ලැබෙනව නම් ලැබෙන්නේ පෙර කරන ලද හේතුවක් හන්දමයි. නොලැබෙනව නම් නොලැබෙන්නේ ඒ හින්දමයි. ලැබෙනකොට මොකට මම කෝප කරනවද? එහෙනම් ඔන්න ඔය විදියට යථාර්ථය තෝරගත් ආර්ය ශ්‍රාවකයාට ආගාදී ඉවර වෙන්න ගන්න. නවාගාද. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකෙක් නොවිච්ච කිසි කෙනෙකුට මේ නවාගාද වලින් නිදහස් නැහැ. කොයි වෙලාවෙ ඉස්මතු වෙයිද? මේ බලන්න සමාල්ලාට මේ ආගාද කියනේ මොනවද වෙන්නේ? චූටි සමාල්ලාට මේ ඉස්කෝලේක තියෙන පාසල් ස්පෝර්ට් මීට් එකක පවා මේ නව ආගාද බිහි වෙන්න පුළුවන්. මම නැද්ද කියලා තමයි මම කල්පනා කරන්නේ හිතේ. පියසරෙත් මූ මා අපිව පැරද්දුවා ඔය කොල්ලා. දැනුත් මේ සැරෙත් මූ පැරද්දුවා. ඊළඟ එක නම් කොහොම මුට දිනන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ මේකට. ඔය එන්නේ අදහස් ඔහොම. ඈ හැමදාම කප් එක ගන්න දෙන්න පුළුවන් ගන්න. අපේ කොල්ලත් ඒ ගන්න එපා කවදා හරි. ඕක කකුලක් කඩලා හරි මං අපේ කාට අරන් දෙන කොහොම හරි. ආයි දෙකක් නැහැ. මම මෙච්චර කල් ඕක වැරියේ. කප් එක ගන්න නැහැ. මොකක් හරි කරනවා මං එදාට. කොහොම හරි අපේ කාව මං ගන්නවා ඉස්සරහට. දැන් බුදු යාරණන්සේ නිකන් කියන්නේ නැහැ නේ. අවස්ථාව එන්න ඕනේ. අවස්ථාව ආවම තමයි පරිඋත්තරණ විසින් නැගිලා එන්නේ. එතකන් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ අපි හිතන්න එපා බෝපැල වගේ කියලා. කොයි වෙලාවෙ මේවා හැබැයි මේ ඔක්කොම නැගෙන අවිද්‍යාව හේතුවක් තියෙනවා නම් අන්නේ අවිද්‍යාවට පහර වෙදිච්ච තැන ඔය ඔක්කොම කතන්දර ටික ඉවර වෙනවා. එතන තමයි අපිට දැන් අපි මේ හිමින් හිමින් තෝර. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව හටගන්නේ මොකෙන්ද? අවිද්‍යාව තණ්හා තු. ඇයි අවිද්‍යාව තණ්හා කියලා මේක මම කිව්වේ? අචේල කස්සප සූත්‍රයේ කිව්වා අවිද්‍යාව මුල් කරගෙනයි දුක හටගන්නේ. භද්‍රක සූත්‍රයේ පෙන්නවා ඡන්දේ හේවත් තණ්හාව මුල් කරගෙන. එහෙනම් අවිද්‍යාව තණ්හාව තුලින් දුක හට ගන්නවා මිස වෙන කිසිදු කාරණයකින් දුක හටගන්නේ නැහැ. වෙන කිසිදු කාරණයකින් දුක. එතකොට එක වෙලාවක පටිච්චසමුප්පාදයේ මුලින්ම පටන් ගත්ත දුක හටගන්න විදිය විස්තර කරා භද්‍රකට තණ්හාව ළඟින් දුක හටගන්න විදිය විස්තර කරා. එහෙනම් පටිච්චසමුප්පාදයේ ඕනම තැනකින් මේක තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකයි පටිච්චසමුප්පාදේ දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකි කිය. බලන්න ඒ ආචාරකස්සක සූත්‍රය කොච්චර වැදගත්ද කියලා නේ. බලන්න අපි කොච්චර නිර්පරාදේද සමහර දේවල් වලට පැටළුනේ නේ. අපේ අපි සියලු දෙනාගේම නිවන් මඟ වඩා ගන්න තියෙන වෙලාව තමයි මේ පැටළුනේ. නිවන් මඟ වඩා ගන්න තියෙන වෙලාව තමයි අපි මේ පැටළුනේ. ඔබ අප සියලු දෙනා මීට අවුරුදු 20කට කලින් මේක තේරුම් ගත්තා නම්. 20කට කලින් තේරුම් ගන්න. අද ගොඩක් දුරක්. හැබැයි එහෙම වෙන්නේ වෙන්න තියෙන වෙලාවට තමයි වෙන්නේ. අපි කොච්චර කිව්වා. අපි කොච්චර දැන් ගන්න ඕනේ මොකද? එදා හම්බුච්ච වෙනවා දැන් හම්බුණානේ. දැන් මොකද කරන්නේ? දැන් ආයි පස්සර දාන කතාවක් නැතුව මෙතනින් නම් වැඩි යන්නේ. ආයි පස්සර දාලා ඉඳලා මොකක් කරන්නේ? ඈ තව ටික කවුරු 10ක් 15ක් කරනකොට මෙහෙම ආගන්න එන්න හම්බෙන්නේ නැහැ. හන්දිපත් උදා ගියයි කොන්දර අමාරු නේද? ස්නායු අමාරු, ආතරයිටිස්, ලෙඩ කීයක් තියෙනවද කියන්නේ? නිවන් මඟ වැහෙන්න හේතු කෝටියක් කියත හැකි. නිවන් මඟ විවෘත වෙන්න තියෙන්නේ පුණ්‍ය වාසනාව විතරයි. මේ ගර්ගිය සතිය ආපු මාත් එක්ක කිව්වේ මේ අද එන්න ඉඳලා උදේ පාන්දර ඇක්සිඩන්ට් වෙලා. එහෙම තමයි. ඒක මාත් එක්ක මට ඇවිල්ලා කිව්වේ. බලන්න මේ වෙලාව ඒ වගේ තමයි. කොයි වෙලාවෙ මේක අපිට අහිමි වෙයිද කියන්න දන්නෙත් නෑ ඔය වගේ. ඇයි? එකක් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. අනිත් පැත්තේ කන් දෙක නැති වෙනවා. කන් දෙක ඇහෙන්නේ නැතු වෙනවා. මොකෙන්ද අහගන්නේ ඇවිල්ලා? පොතක් අරන් ගිහින් ගියෝ ගියෝ ඉන්නේ. සුතමේ ඥානෙ ඉන්නේ නැහනේ පොතේ. නේද? දැන් ඕගොල්ලන්ට ওই විදිහටම තේරෙයිද අචල කස්සප සූත්‍රය අරගෙන නිකන් කියෙව්වොත්? මම පොත බලන්න කියවෝනි කියවෝනි එහෙම තේරෙයිද? ආ ඒක තමයි තේරුම් කරලා දෙන්නේ. ඒක කියන විදියත් එක තමයි ආ රයිට්. එතන මොකද මේ විදියට විස්තර කරන්න බෑනේ පොතේ. පොතේ තින්නේ ලියලා තියෙන ශෛලිය. අන්න උපමා දීලා දැක්කද? එතකොට තමයි මේක අපිට තේරෙන්න ගන්න. ඉතින් ඒ ඔක්කොම දෙන්න බෑනේ පොතේ. පොතෙන් දීලා තින්නේ ඇත්තට මොකද්ද පොත ගයිඩ්ලයින් එකක් දීලා තිනවා මොකක් හරි තැනක් වැරදුනොත් ආර්ය ශ්‍රාවකයෙකුට බලා ගන්න ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නෙමෙයි ආර්ය ආර්ය භාවයටපත් වෙච්ච කෙනෙක්ට තව ටික ඒක බලා ගන්න බලාගෙන තව ටිකක් ඕන විස්තර කරලා මේ නිවන් දකින්න එන වාසනාව තියන අයට මේක පොඩ්ඩක් කියලා දෙන්න. එහෙනම් ඔන්නේ දුක හටගන්නේ අවිද්‍යාව තෘෂ්ණාව තුලින් පමණයි. යුක්ති බාර විභංගයේ netthi ප්‍රකරණය. තවද භාග්‍යතුන් වහන්සේ විසින් ඉච්ඡායයිද තණ්හායයිද නම් දෙකකින් අභිලපණය කරන ලදී. භාග්‍යතුන් විසින් භාග්‍යතුන් වහන්සේ විසින් බාහිර වූ රූපාදී වස්තුන් අරමුණු කිරීමෙන් ඉච්ඡායයි තණ්හායයි නම් දෙකකින් අපි මේ මොකද්ද මේ කියන්නේ? ඉච්ඡාව කිව්වත් තණ්හාව කිව්වත් එකම අදහස දෙන වචන දෙකක් කියලා කියනවා. එකම අදහස දෙන වචන දෙකක්. දැන් ඔන්න අපිට අර මේ මෙන්න මේ ප්‍රශ්නේ අහපු කෙනාට පොඩි උත්තරයකුත් එනවා. මොකද්ද? අපි මේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ටික හය දෙපැත්තට බෙදාගන්නේ ඉච්ඡාවෙන්ද නැද්ද? දෙපැත්තට බෙදන්න කැමැත්තක් ඕනද නැද්ද? කැමැත්තක් ඕන. අන්නේ ઈચ્છාවෙන් තමයි අපි මේ දෙපැත්තට බෙදාගන්නේ. මේ දෙපැත්තට බෙදන ઈચ્છාවෙන්. මේ ටික හොඳයි. මේ ටික නරකයි. එතකොට එහෙම හොඳයි කියපු එකත් එක්කත් ඇලෙනවා. හොඳ නෑ කියපු එකත් එක්කත් ඇලෙනවා. කොහොමද? එහෙම ඒව ලං වෙන්න ඕනේ නැහැ කියලා ඇලිලා ඉන්නවා. මෙහෙම ඒවා දුරස් වෙන්න ඕනේ නැහැ කියලා ඇලිලා ඉන්නේ. එහෙනම් තණ්හාවයි ඉච්ඡාවයි කියන්නේ එකම අදහස දෙන පද දෙකක්. දැන් බැරි වෙලාවක මම ඕගොල්ලන්ට කිව්වොත් එහෙම අර ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දුක්ඛ සමුදය තණ්හා කියලා කියනවා. දැන් ඕක මම බැරි වෙලාවක කිව්වොත් එහෙම දුක්ඛ සමුදය ඉච්ඡාව කියලා. අම්මර ජීවිතේ රහල නැහැ. අන්න මොකක් හරි ධර්මයේ අන්න විකෘතියක් කරන මොකක් හරි අන්න. ඇයි ඒ? ඇයි මේක ඇල ජීවිතේ දැකලා නැහැ? මේ කොටස ජීවිතේ දැකලා නැහැ. එහෙනම් තණ්හාවෙන් ලෝකෙට බැඳෙනවා කියනවා. නේද? කියනවනේ. ඒක නම් අහලා තියෙනවා. ඉච්ඡා බන්ධති ලෝකේ. ඔය තින්නේ ඒක. ඉච්ඡා බන්ධ දැන් මේකේ නෑ ඒක මම පෙන්නනවා ඊපස්සේ. ඉච්ඡා බන්ධති ලෝකේ. ඉච්ඡාවෙන් ලෝකෙට බැඳෙනවා. තව පැත්තකින් තව වෙලාව කියනවා තණ්හාවෙන් ලෝකෙට බැඳිනවලු. දැන් එකම දෙයක්ද කියලා තියෙන්නේ දෙකක්ද? එකම දෙයක් කියලා තියෙන්නේ. ඒ එකම දෙයක් කියනවා කියන එක විස්තරාත්මකව කරන්නේ නෙත් ප්‍රකරණය. මේක කියවල නැත්තම් මොකෝ වෙන්නේ? අන්න හිතෙනවා. ඒ යාට ඕන ඕනේ දේවල් ඒ කියනවා. එහෙම නොකියන එහෙම නෙමෙයි කියලා පෙන්වන්නම තමයි මේව දාන්නේ. නැත්තම් මේව දාන්න ඕනේ නැහැ. නේද? එහෙනම් අපි ඔය සමහරලාට කියලා තියෙනව නේද? මම උඹට ඉච්චයි කියලා කියනව නේද? ඒ කියන්නේ ඒක තමයි ඡන්දේ කිව්වේ. හා? ඉච්ඡා භංග වෙනවා. ඉච්ඡා භංග වෙනකොට මොකෝ වෙන්නේ? නෑ නෑ ඉච්ඡාව භංග වෙනකොට අපිට මොකද වෙන්නේ? හිතට. ඈ? හරි සැනසෙල්ලක් දෙන්නේ. මොකක්ද දෙන්නේ? ආ දුකයි. මේ මාත්‍යාව ප්‍රශ්නේ හොඳටම මේ මාත්‍යාව අහන්නේ ඉච්ඡාව භංග වෙනකොට කියලා කතාවක් තියෙනව නේද කියලා අහන්නේ. ඔව්. ඉච්ඡාව භංග වෙනවා කියලා කියනවා. ඉච්ඡාව භංග වෙනකොට අපිට මොකද වෙන්නේ? ඉච්ඡාව හදාගත්තේ නැත්තම් බංග වෙන්න දෙයක් නැහැ. බංග වෙන්න දෙයක් නැත්තම් නේද? දුක හටගන්නේ නැහැ දුකක් නැහැ. එහෙනම් මේ දුක හටගන්නේම මොකෙන්ද? ඉච්ඡාව. දුක හටගන්නේම ඉච්ඡාව. එහෙනම් අපි රූපට ඉච්ඡද නැද්ද? ඈ? රූපට ඉච්ඡද නැද්ද? ඉච්ඡයි. සද්ද වලට කැමතිද නැද්ද? කැමතියි කියනවා මම ඉච්චයි කියනවා. දෙකම එකම කියන්නේ ඔය. එක සිංහලෙන් කියන එක පාලියෙන් කියන. ඉච්චයි. ගන්ධවලට ඉච්චයි. නැත්තම් මනාපයි. ඕන තවත් වචනයක්. තවත් වචන දෙන්න මනාපයි. ඒත් හරි. අවිද්‍යාව ඉච්ඡාව තුලින් තමයි මහත්ව අවිද්‍යාව ගොඩනැගෙන්නේ. අවිද්‍යාව ගොඩනැගෙන විදිහ හොයාගන්න තමයි යන්නේ. අන්න හරි. දැක්කද? ඒකයි. ඒ ඉච්ඡාවෙන් තමයි මේක අපි බෙදන්නේ. ඒතර අවිද්‍යාවෙන් තමයි මේක බෙදන්නේ කියලා මම කිව්වේ. නැත්තම් මේක බෙදන්න ක්‍රමයක් නෑ අපිට. මේ ලෝකේ බෙදාගන්නේ අපි දෙපැත්තට අවිද්‍යාවෙන් නම් අවිද්‍යාව ගොඩ නැගෙන අනිවාර්යෙන් ඉච්ඡාව ඕනේ. මේ ටික හොඳයි, මේ ටික නරකයි. කොහොම බෙදනවා අපි? ඒක ඔන්න ඉච්ඡාව. ඒතර රූප වලට ඉච්ඡයි. සද්ද වලටත් ඉච්ඡයි. ගන්ධ වලටත් ඉච්ඡයි. රස වලටත් ඉච්ඡයි. මනාපයි නැත්තම්. ස්පර්ශ වලට ඉච්ඡයි. නැත්තම් කැමති. සිතුවිලි වලට හැම රූපයකටම ඉච්ඡද? මන වඩන රූප වලට ඉච්ඡයි. මන වඩන්නේ නැති රූප වලට. හැබැයි මන වඩන්නේ නැති රූප ලං නොවේවා කියලා ඉච්ඡාවක් නැද්ද? මන වඩන්නේ නැති සද්ද නොලැබේවා මන වඩන්නේ නැති සද්ද ලං නොවේවා කියලා ඉච්ඡාවක් නැද්ද? ඇයි දැන් මේ දෙකට බෙදෙනවා නම් දෙකෙන්ම වෙන්නේ දුක නම් දෙකටම ඉච්ඡා බලපාන්න බෑ. හැබැයි මන වඩනේවා ලං වෙන්න ඕන කියලා ඉච්ඡා මන වඩන්නේ නැති ඒවා මනාප නැති ඒවා අමනාප ඒවා ලං වෙන්න ඕන කියලා ඉච්ඡාවක් නැහැ. හැබැයි මේ අමනාපේවා ලං නොවේවා කියලා ඉච්ඡාවක් තියෙනවා. අන්න හරියටි අන්නේ. එයාගේ සින්දුර මට ඕනේ මට ඕනේ මෙයාගේ සින්දු. ඒක නම් නිවන්න එපා. ඉතින් අන්නේ. ඒක නම් නිවන්න එපා. ඇයි? ඒක මගේ මන වැඩෙනවනේ. ඒක අයින් කරන්න එපා. මේක ඒක මන වැඩෙන එක ගේන්නත් එපා අහලකටවත්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සොරවලද? ඉච්ඡාවද? ඇයි? අර මන වඩන්නේ නැති එකේ සොර කීයක් තියෙන්නේ? 7යි. මන වඩ මන වඩන එකේ සොර තියෙන්නේ කීයද? 7යි. සරිගම පද නිසා. දැන් කෝක සයන්නේද මන වැඩෙන්නේ? සයන්නේද රියන්නේද නයන්නේ? මොක සරිගම පද මොකේද මන වැඩෙන්නේ? අපි කරන ගොන් වැඩ ටික පෙන්නන්නේ. මොන සොරේද මන වැඩෙන්නේ? එක තාලයකට සොර ටික කියනකොට කියනවා මන වැඩෙනවා. එක තාලයකට කියනකොට කියනවා සොර ටිකට මන වැඩෙන්නේ නැහැ. දැන් මං අහන්නේ සොරවලද මන වැඩෙන්නේ? දැන් නැත්තම් එහෙම කියනකොට මන වැඩෙනවා කියලා හිතනවාද? එහෙම කියනකොට මන වැඩෙනවා කියලා හිතෙනවා. බලන්න අපි අකුරු ටිකක් වෙනවා. සද්ද ටිකක් වෙනවා. මොනෝ හරි ටිකක් වෙනවා. නේද? මම තව ඉස්සරහට විස්තර කරනවා. කොවුල කෑ ගහනකොට මන වැඩෙන්නේ කාටද? ಜಾති වලින් කාටද කියලා අහන්නේ. අසිංහල ಜಾති. අනිත් අයට? ඔව් දන්නේ නැහැ. හරි. කමන්නේ. දන්නේ නැහැ. අහලා නැහැ. එහෙනම් උන් තියෙනවා. එතකොට කොවුල කෑ ගහනකොට මන වැඩෙනවා නම් ඔක්කොටම වැඩෙන්න ඕන නේද? ඇයි අපිට විතරක් වැඩෙන්නේ? ඌ අපේනේ. ඔව් අපේ අපේ. කාගේ කොවුල? අපේ සිංහල අපේ. ඌ අපේ උනේ කොහමද? ආන්න හරි අවිද්‍යාවයි. වෙන මොකකින්වත් කන්නේ. ඌ අවිද්‍යාවෙන් අපේ කරගෙන. කරගත්තට පස්සේ ඒ සද්දෙට අපේ ඉච්ඡයි. ඒ සද්දෙට අපි ඉච්ඡයි කැමති. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දැන් මේ මේට අවුරුදු 3කට විතර කලින් කෝල වැඩි කෑ ගැහුවේ නැහැ. රටත් පොඩ්ඩක් අවුල්. නේද? බැන්නේ කාටද? කොහුලට? පාලකයන්ට බැන්නේ. කොහුලට කොහෙද බැන්නේ? අප මුංගේ තියෙන කරුමටද කොහෙද? කොහුල ගෑ ගහන්නෙත් නැත්තේ. ඔන්න අපි කරන වැඩ. නේ? ඔය සිද්ධිය හොදට අවුරුදු 3ක් හරි 4ක් හරි මට මතකයි. ඔන්න කාලයකට කලින් කොරෝනාත් එක්කම වගේ ඊට ඉස්සෙල්ලා. උගෑ ගැහුවේ නෑ. ඇයි ඒ? එක්කෝ අපි හිටපු හරිය උ බිත්තර දාන්නේ නෑ. ඌ කෑ ගන්න ඒකටනේ. දැන් වැඩේ තියෙන්නේ ඌ බිත්තර දාන එකත් එක්ක අපි ඉච්ඡතාවය ගොඩනගාගෙන ඌ බිත්තර දාන්න ඕනේ. අපිට ඕන වෙලාවට මූ බිත්තර දාන්නේ නැත්තේ පාලකයන්ගේ ප්‍රශ්නයක් හන්ද කියලා පාලකයන්ටත් බැලලා කෝලටනම් බැන්නේ නැහැ අපරාධ කියන්න බෑ. අන්තිමට උනේ මොකද? අර ඉච්ඡතාවයත් එක්ක දැන් දැක්කනේ අපි මොකද වෙලා තින් දැන්. අපි අර ගොඩනගාගෙන හිටපු ඉච්ඡතාවය අපේ බංග වෙලා. දැන් අපි අසහනයටපත් වෙලා. ඔහොම ගේන්න මතය කමන්නේ. ඔහොම ඒ ඒක මේ අපි බංග වෙලා දුකටපත් වෙලා. දෙහි වුණා මොකද වෙන්නේ? අම්මෝ. මේක අහන්නේ මේ මේ මනාපමනාප විතරද බෙදන්නේ තව කොටසක් බෙදන්නේ නැද්ද කියලා. උපේක්ඛා කියන එක. ඒක තමයි කියාගෙන යන්නේ. ඇයි? ඉච්ඡාව මත තමයි මනාපමනාප බෙදාගන්නේ. මේ ඉච්ඡාව ගොඩනගන එක තමයි මෝහය. ඒක තමයි මේ විස්තර කරගෙන යන්නේ. මෝහයෙන් තමයි මේ දෙක බෙදන්නේ. මෝහේ නැතුව ඇලීම ගැටීම විතරක් එන්නේ නැහැ කවදාවත්. මනාපමනාප විතරක් එන්නේ නැහැ. මනාපමනාප දෙක බෙදන්නේ මෝහයෙන්. ඒකට තමයි මේ ඉච්ඡාව ගොඩනගන්නේ. ඉච්ඡාව ගොඩනගනවත් එක මෝහය ඒකත් එක්ක ඉතින් මේ දෙක වැඩේ යනවා. අපි තව ටිකක් එහාට යනකොට ඔක තමයි මට මෙතන පෙන්වන්න ඕනකම තිබ්බේ ඕගලන්ට මොකද්ද? මේ ඉච්ඡාවයි තණ්හාවයි කියන්නේ එකම අදහසක් දෙන වචන දෙකක්. අන්න බුදු පියාණන් වහන්සේ කියන්නේ වචනය යොදන තැනදී අර්ථය ඒ විදිහට ගත යුතුයි. හැම තැනකටම කෝකටත් අයිලේ කියලා දදා දදා යන්න බෑ. ඒක පොතට තනියෙන් කියවන්න ගියාම ඕක තමයි වෙන්නේ ඊළඟට. ඇයි අර අර්ථය දාපු තැන දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක දාලා තියෙන විදිහක් තියෙනවා. මෙන්න මේ වගේ ඕන වෙන එක අවස්ථාවක තව එකක් තියෙනවා. සෝතේ කියලා වචනයක් තියෙනවා. මේ සෝතේ කියලා කියනවා කනට. සෝතේ කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සෝතේ කියලා කියනවා තෘෂ්ණාවටත්. සෝතේ කියලා කියනවා ජලපහරටත්. එකම වචනය අදහස් හතරක් දෙනවා. එතකොට සෝතේ කියන වචනේ කියවෙනවා අවස්ථා කියන්නේ අවස්ථා සෝතේ කියන වචනට අදහස් හතරක් තියෙනවා මේ අදහස් හතරෙන් වටිනාම තැන් දෙකකදී මේ අපිට ඕනම කරන තැන් දෙකකදී මේ සෝතේ කියන වචනේ කියවෙනවා මොකද්ද? අනුසෝතගාමි, පටිසෝතගාමි කියන තැන. අනුසෝතගාමි කියන එකේ සෝතේ කියන්නේ කාර්තය, පටිසෝතගාමි කියන එකේ සෝතේ කියන්නේ තව අර්ථයක්. අනුසෝතගාමී එකේ වෙන්නේ මොකද්ද? අපි මේ සසර ගමනක් එක්ක යන වැඩ පිළිවෙල. ඒ වගේම පටිසෝතගාමී කියලා එකකුත් තියෙනවා. එතකොට එකක සෝතේ එකක සෝතේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකක සෝතේ තියෙන්නේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව වැඩෙන පැත්තට නම් යන්නේ ලෝකේ පැත්තට යනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පැත්තට නම් එන්නේ පටිසෝතගාමී මේකෙන් නිදහස් වෙන පැත්තට යනවා. දැක්කද? එකම වචනේ අවස්ථා දෙකක අර්ථ දෙකකින් කියනවා. දැන් අපි හිතමු අපි සෝතේ කියලා තියෙන කනට. දැන් ওই දෙකම දානවා මෙතනට. මොකක් වෙයි? ඒ දෙකම හරියන්නේ නැහැ උසට. ওই දෙකම දැම්මොත් ඒත් වැරදි. අන්න ඒ තැනට සුදුසුිර දාන්න කියන්නේ ඔන්න ඔය හේතුව. එහෙනම් මේ ඉච්ඡාවයි තණ්හාවයි කියන්නේ මොකද්ද? දෙකම එකම අදහසක්. කියවන්නකො ඕගොල්ලෝ. මේ සත්‍යයන් හට රෝග දෙකකින්. රෝග තියෙන කීයද? රෝග තියෙන කීයද? දෙකයි. අපිට රෝග කීයක් තියෙනවද? අන්න කියන ගාන කියන්නේ 890ක්. 890 තව 200 අන්තරා හරි තව කොහොම හරි එකතු කරාම 300ක් විතර වගේ එනවා. හරි. බුදුහාමුදුරු කියනවා උඹලට තියෙන රෝග දෙකයි. රෝග තියෙන දෙකයි. මොකද්ද රෝග දෙක? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ රෝග දෙකට බෙහෙත් ගන්නේ නැතුව මලොත් මොකෝ වෙන්නේ? මේ රෝග දෙකට බෙහෙත් ගන්න නැතුව මලොත් මොකෝ වෙන්නේ? මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. සත්‍යයන්ට රෝග දෙකකී අවිද්‍යාවයි තෘෂ්ණාවයි. භව තෘෂ්ණාව තියෙනවා. එතකොට මොකද කියන්නේ? තෘෂ්ණා රෝගයට සමතය බෙහෙතයයි අවිද්‍යා රෝගයට විදර්ශනාව බෙහෙතයි. මෙන්න මේ හින්දා තමයි කිව්වේ මොකද? ආරෝග්‍ය පරමාලාභා සම්තිට්ඨිකෝ පරමන්දන. ආරෝග්‍ය පරම නිරෝගීකම තමයි පරම සැපත. එතකොට මොකද්ද රෝග දෙක? අවිද්‍යාව. ඔන්න ඔය රෝග දෙකෙන් නිදහස් වෙන එක පරම සැපද නැද්ද? ඒක තමයි ආරෝග්‍ය පරම. දැන් ඒක ස්පිරිතාලේ ගැහුවේ මොකටද? දැන් ස්පිරිතාලේ නිවන් දකින්න කවුද? නෑනේ. ඇයි ඒ? තථාගතයන් වහන්සේ කියනවා මේ ගාතාව දැන් අනුක්‍රමණයෙන් පෘතජන වෙලා. ඒ ලෝකෝත්තර අදහස යටපත් වෙලා ලෞකික අදහසක් දරාගෙන ඉන්නේ. ඒ හින්දා අපිත් මොකද කරේ? පන්සලේ ගහන්න ඕනේ ගැහුව ගිහිල්ලා ඉස්පිරිතාලේ. නේද? දල්ලා මාලිගාවේ ගැහුවනම් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගැහුවනම් කිසි වරදක් නැහැ. ගහලා තින්නේ මා ඉස්පිරිතාලේ. ඒකයි ප්‍රශ්නේ. ඉන්නෙම ලෙඩ්ඩු. නේද? යනවා එනවා යනවා එනවා. ඉතින් ඇයි? රෝගේ දන්නේ නැහැ නේ අපි. ඈ? ඔක කොහෙද කිව්වේ ඔක? ඔය මේ මේ මේ මේ දේ හරියටම කිව්වේ මොකේද? ලෝවැඩ සංග්‍රහය. මොකද්ද කිව්වේ? සෙත්සිරි දෙනමහා ගුණ මුහුදානම් සත්හට වන භව දුකට වේදානම්. එහෙනම් මෙන්න තියෙන අපේ භව රෝගය. මෙන්න රෝගය. මොකද්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි තමයි භව රෝගය. ඒ භව රෝගේ සිඳින්න බෙහෙත මොකද්ද? තෘෂ්ණාවට බෙහෙත සමතයයි අවිද්‍යාවට බෙහෙත විදර්ශනාවයි. එහෙනම් මේ සමත විදර්ශනා තුලින් මොකද වෙන්නේ? භව රෝගේ සිඳෙනවා නම් රෝගයෙන් නිදහස් වෙනවා ආරෝග්‍ය වෙනවා. ආරෝග්‍ය පරමාලාභා කිව්වේ ඒක. මේක එළි වෙනකම් බෙහෙත් දීුවත් මේක කොට දාන්න පුළුවන් කයක් නෙමෙයි මොකද ජාති ජරා මරණ වලට උරුමයි. කය ජාති ජරා මරණ වලට උරුමයි. හැබැයි හිත ජාති ජරා මරණ වලට උරුම නෑ. හිත ජාති ජරා මරණ අපි කරගන්නවා විහි. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ගිලන් වූ කයක් අරගෙන උඹලා ගිලන් නොවේවා කිව්වට හරියන්නේ ගිලන් නොවන මනසක් උඹලට තියෙනවා. අන්නේ ගිලන් නොවන මනස රැකගනින් කිව්වේ ඒක. අපි try කරනවා ගිලන් වෙන මනස රැකගන්න වෙනුවට ගිලන් වෙන කය ගිලන් නොවි තියාගන්න උත්සාහ කරන උදේ ඉඳන් රැ වෙනවා. හැබැයි ඒක කරන්න බෑ ඒක ගිලන් වෙනවාමයි. ඒක උරුමයි අපි. එයි ජාති ජරා මරණ උරුමමයි. හැබැයි මනස ජරා වෙන එකක් නෙමෙයි ජරා කරගන්න. මනස ලෙඩ වෙන එකක් නෙමෙයි ලෙඩ කරගන්න. මේ මනස මරණයටපත් කරගන්න ඕන එකක් නෙමෙයි මරණයටපත් කරගන්න ගුණමහන් තත්ත්වේ මරාලා. ඒකින්ද අපි මේක හොඳට තේරුම් ගන්න. මේවා මේ නිකන් නෙමෙයි ඉදිරිපත් කරන්නේ සාක්ෂි ඇතිවම පෙන්වන්නේ. නැත්නම් අපි නිවන් මඟ කියලා වෙන වෙන අඳුරේ වැඩක් තමයි කරන්නේ. අපි මේ ඉගෙනගත් සමහර දේවල් සම්ප්‍රදාය ඉගෙනගත් දේවල් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේකෙන් විස්තර කරනවා මේ කුද්දක නිකායේ දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, සකල විද කෝෂවල අවිද්‍යා තෘෂ්ණා මූල බන්ධනයේ නොමැති තන කුසලය. ඒ කියන්නේ මොකද්ද මේ කුසලයේ ආත්‍රකතනයක් දෙනවා. දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ සකල විද කෝෂවල මේ මූල බන්ධන අවිද්‍යාව තුන මූල බන්ධන වලින් නිදහස් වීම තමයි කුසලයේ කියන්නේ කියලා. මට දැන් කියන්න ඇයි මෙතනට තථාගතයන් වහන්සේ දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ විතරක් දාලා ඇයි සතර අපාගත වෙන ඒවා ටික දැම්මේ නැත්තේ? දැන් මේක ඉතුරු ටික කියන්නේ නැහැ. දුගතිගාමී ටික කියන්නේම නැහැ. ඔක්කොම කියන්නේ සුගතිගාමී. ඇයි මේ? තථාගතයන් වහන්සේ අර පුබ්බාංගම සූත්‍රයේ විස්තර කරනවා යමෙක් කුසල ධර්මයක් වඩන්න නම් සම්මා දිට්ඨිය පූර්වාංගම විය යුතුයමයි. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙච්ච ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට විතරමයි කුසල ධර්ම වඩන්න පුළුවන් වෙන්නේ. අන්නේ කුසල ධර්ම වඩන්නේ මොකටද? ඔහුට තවත් නිරෝධ කරගන්න ඕන ටිකක් තියෙනවා. දිව්‍ය කෝෂ, මනුෂ්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ. සුගතිගාමී උප්පත්ති ගැන දෙන තැන් ටික. අන්නේ ටික තියෙනවා දැන් නිරෝධ කරගන්න. අන්නේ නිරෝධ කරගන්න ඔහු මේ ලෝකේ යථාර්ථය දකිමින් වැඩ කරන්න වැඩ කරන්න මොකද වෙන්නේ? කුසලයේ වැඩෙන්න ගන්නවා. එහෙනම් ඕගොල්ලෝ කල්පනා කරන්න ඇයි බුදු පියාණන් වහන්සේ අසුතව පුරුතඥයෙකුට කුසල් වඩන්න බෑයි කිව්වේ? අසුතව පුරුතඥයට කරන්න පුළුවන් මොකද්ද? පින් කරන එක මුලින්. පින් ටික කරලා කල්යාණ මිත්‍ර ශ්‍රේවණේ සද්ධර්ම ශ්‍රේවණේ යෝනිසෝ මනසිකාරී ධම්මානුධම්පටිපදා කියන සතර සෝතාපට්ටි අංග ටික පහල කරගන්න පුණ්‍ය වාසනාව ඇති කරගන්න පුළුවන්. අන්නේ පුණ්‍ය වාසනාව ඇති කරගත් ආර්ය ශ්‍රාවක කෙනා ආර්ය ශ්‍රාවකෙක් ඉදිරියේ බණ ටික අහනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙලා අන්න ඔහුට තියෙනවා දැන් මොකද මනුස්ස ලෝකයෙන් නිදහස් වෙන්න තියෙනවා, දිව්‍ය ලෝකයෙන් නිදහස් වෙන්න තියෙනවා, භ්‍රම ලෝකයෙන් නිදහස් වෙන්න තියෙනවා. මොකද ඔහු සතර අපායෙන් නිදහස් වෙලා ඉවරයි. අන්නේ ඉවරෙච්ච කෙනාට දැන් කුසලයේ වඩන්න පුළුවන් වෙන හන්ද කිව්වා. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්න ඕනේ. කුසල ධර්මයක් වඩන්න සම්මා දිට්ඨිය පූර්වාංගම නොවේ කුසල ධර්මයක් වඩන්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා සම්මා දිට්ඨිය ඇත්ත උන්ට සම්මා සංකප්පය පොහණය වෙයි. සම්මා සංකප්පය ඇත්ත උන්ට සම්මා වාචා පොහණය වෙයි. සම්මා වාචායත් උන්ට සම්මා වායාමය මේ සම්මා ආජීවය සම්මා වායාමය සම්මා කම්මන්ත කම්මන්ත වායාමය සම්මා සති සම්මා සමාධිය පුහුණේ වේ. මෙන්න මේ කුසල් ධර්ම අට වැඩෙනවා ආර්ය ශ්‍රාවකයාට මෙන්න මේ අටට කියනවා ලෝකෝත්තර අට මහා කුසල් වඩන ආර්ය උත්තමෙක් කියලා. මේට වඩා ලෝකෝත්තර අට මහා කුසල් නෑ ලෝකේ කොහක්වත්. නිවන් දකින්න තියෙන එකම නිවන් මඟ ලෝකෝත්තර අටමහා කුසල් ටික වඩන. ඔච්චර තමයි අටමහා කුසල් තියෙන. අට වැඩෙන්න ඕන. මොකටද? සම්මා විමුක්ති සම්මා ඥාන පහල කරගන්න. ඒකයි කුසල ධර්මයක් වඩන්න පුළුවන් කිව්වේ. සුතවත් ආ නැත්නම් මේකත් එක ගලපන්න බෑ. නැත්නම් මෙතන දාන්න ඕනේ සතර අපාය ටිකක්. සතර අපාය ටික දාලා නැහැ. ඇයි දැම්මේ නැත්තේ? පුතත්ජනෙකුට කුසල් වඩන්න බෑ පුතත්ජනෙට පින් කරන්න පුළුවන්. ඇයි ਉਹ කුසලයේ වඩන විදිය? දැන් නැයි දන්නේ නැත්තේ. අවිද්‍යා තෘෂ්ණාව බිඳින තැන නම් කුසලයයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන විදිය දන්නේ නැත්තම්, දුක ක්‍රියාත්මක වෙන විදිය දන්නේ නැත්තම්, දුකෙන් නිදහස් වෙන විදිය ක්‍රියාත්මකද වෙනද දන්නේ නැත්තම්, ඔහුට අවිද්‍යාව ප්‍රහීන කරගන්න බැරි නම්, ඔහු කොහොමද අවිද්‍යා තෘෂ්ණාවෙන් තොරව කුසලයක් වඩන්නේ? පුළුවන්ද? බෑ. එහෙනම් දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි හරියටම දැනගත්තා නම් ඔහු අවිද්‍යාව දන්නවා. අවිද්‍යාව දන්න කෙනා තෘෂ්ණාවක් දන්නවා. අවිද්‍යාව තෘෂ්ණාවෙන් තොරව කුසලයක් වඩා ගන්න ඥාණය ලැබෙනවා කියන්නේ ඒක. මෙන්න මේකේ මේ අපෙන්නන්නෙම නොය හේතුත් එක්ක. එහෙනම් අපිට යන්න වෙනවා මොකද්ද දැන්? පිළිවෙලකට ඇවිල්ලා තියෙන්නේ. දැන් එන්න වෙන ප්‍රශ්නේ මොකද්ද අවිද්‍යාව කියන්නේ? ඇයි මේක ගත්තේ මේ මාතෘකාව? දුක හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙන. අපි දැන් දැනගන්න වෙනවා ඔක්කොටම ඉස්සලා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අවිද්‍යාව නිරෝධ කරන්න කලින් අපි දැනගන්න වෙනවා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නේ. දැන් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන විදිය අපි දන්නේ නැතුව අවිද්‍යාව නිරෝධ කරපන් කිව්වා. මම ඔකට ඔන්න උදාහරණයක් කියන්නම් ඔයගොල්ලන්ට. හැමෝම කරපු වැඩක්. හැමෝටම කිව්වා නේද තණ්හාව දුරු කරන්න කියලා. කිව්වා නේද? හැම තැනකදී අහලා තියෙනව නේ අපි. හැම දේශනාවකදී. දුරු කරගන්න පුළුවන් වුණාද? ඈ? බැරි වුණා. ඇයි බැරි වුනේ? තණ්හාව තියෙන පටිසමුපාදේ 8 වෙනියට. පටිසමුපාදේ 8 වෙනියට තියෙන. හතක් පෝෂණය වෙලා තමයි තණ්හාව උපදී. අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා. හතක් පෝෂණය ලැබලා තමයි තණ්හාව උපදින්නේ. අපිට කිව්වොත් තණ්හාව කඩන්න කියලා. මේ හත ගැන කිසිම දෙයක් නැතුව. පුළුවන්. බෑ. තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා එක්තරා බමුණෙක් අහනවා තථාගතයන් වහන්සේ බවත් ගෞතමෙනි කියලා අහනවා මේ මේ තණ්හාව Tamanda විඳින්නේ කියලා අහනවා. බුදු පියාණන් උත්තර දෙනවා මහාන ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි. තණ්හාව කෙසේ හටගනීද අහන්නේ කියන්නේ. ඊපස්සේ බුදුහාඳුරු බුදුහාඳුරුම කියනවා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව හටගන්නේ. ඊට පස්සේ අහනවා එහෙනම් මේ සැප දුක උපේක්ෂා තුන කියන ඒවා විඳින්නේ තමන්ද? ආයි බුදු පියාණන් වහන්සේ කියනවා මහාන ප්‍රශ්නේ වැරදි. වේදනාව කෙසේ හටගනීද අහන්නේ කියන්නේ. ඊපස්සේ කියනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. එහෙනම් මේ ස්පර්ශ ටික විඳින්නේ තමන්ද? ඊට පස්සේ කියනවා ප්‍රශ්නේ වැරදි ස්පර්ශය කුමන ප්‍රත්‍යයෙන් හටගනී දහන්නේ. අන්න කියනවා සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ හටගන්නේ. ඔය සලායතන ටික විඳින්නේ Tamanද? ඊට පස්සේ අහනවා ප්‍රශ්නේ වැරදි සලායතන කුමන ප්‍රත්‍යයෙන් හටගනී දහන්නේ. ඊට පස්සේ කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් මේ නාම රූප ගොඩනගන්නේ Tamanද? ආයි කියන බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නේ වැරදි. නාම රූප කෙසේ හටගනී දහන්නේ කියලා. ඊට පස්සේ කියනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හටගනී. එහෙනම් මේ විඥාන ටික විඳින්නේ Tamanද? විඥාන කෙසේ හටගනීද අහන්නේ කියන්නේ. සංකාර ප්‍රත්‍යයෙන් හටගනී. අවසානයේ නෝ අවිද්‍යාව. අවිද්‍යාව කෙසේ හටගනී? අවිද්‍යාව Tamanද කරන්නේ කියලා අහන්නේ. ඇයි මේ? බමුණෝ නිතරම උත්සාහ කරනවා මේ පටිච්ච සමුප්පාදය ඇතුළට මොකෙක් හරි කරන එකෙක් ඕබවන්නේ. අරු කරනවා, මූ කරනවා, කියලා උපුවන. ඒකනේ අපි ඉතකට දුක අදු හදනවා කියලා. දුක මෙයා කරලා දෙනවා, අරයා කරලා දෙනවා. ගත්ත ඒකනේ. මේකට ඔබවන්න හදනවා. ඊට පස්සේ අවසානයේ කියනවා මහාන ප්‍රශ්නේ වැරදි. අවිද්‍යාව කෙසේ හටගන්නේද අහන්නේ. අවිද්‍යාව කෙසේ හටගන්නේ? ඊට පස්සේ කියනවා අවිද්‍යාවට හේතුව මොනවාද? අසත් ධර්මයයි. අසත් ධර්මය. නෑ අවිද්‍යාවට හේතුව පාප මිත්‍ර සේවනයයි. අවිද්‍යාවට හේතුව මොකද්ද? පාප මිත්‍ර සේවනය. right. ඊට පාප මිත්‍ර සේවනයට හේතුවක් කියන්නේ. ඒක ඔහොම පොඩ්ඩක් තියන්න. තියලා මට කියන්න පාප මිත්‍රයෝ කවුද? පාප මිත්‍රයෝ කවුද? උත්තර දෙන්න. පාප මිත්‍රයෝ කවුද? නිත්‍යා දිට්ඨියේ ඉන්න අය. කවුද? නිත්‍යා දිට්ඨියේ ඉන්න. නිත්‍යා දිට්ඨියන කවුද? ඈ? පහයින් කියන බය නේද? ඇහෙන්නේ නැහැ. හරියන්න හරි වරදින්න හරි කියන්න බෑ නේද? පාප මිත්‍රයෝ කවුද කියලා මං අහන්නේ. අපායට එක්කගෙන යන අය. කවුද? නිකන් මොකක් හරි මට ඈ? පව්කම් කරන අය. දසවස්තුක මිත්‍යා දිට්ඨි කියෝ. එක එක වචන වලින් කියනවා. ආ කොහොම හරි අවසානයේ ඔය කියන්නේ කඳක් හිසක් තියෙන එකෙක් නේද? ඈ? කඳක් හිසක් තියෙන එකෙක් නේ ඔය කොහෙන් හරි කිව්වේ දැන්. මොන මොන හරි ටිකක් කියලා. නේ අපායට එක්කන් යනවා, අරහෙට යනවා, මෙහෙට යනවා මොනවා. right. එහෙනම් කඳක් හිසක් තියෙන පුද්ගලෙක් ගැන නේ ඔය කියන්නේ. එහෙම නේද කියන්නේ ඔයගොල්ලෝ? හරි. එහෙනම් දුක හට ගන්න ඕනේ කවුරු හන්දද? කවුරු හන්දද? අර අවිද්‍යාව හටගන්නේ දැන් අර මනුස්සය හන්ද කිව්වනේ. ඒතර ඒ මිනිස්සේ හන්දනම් අවිද්‍යාව හටගන්නේ දුක හටගන්නේ කවුරු හන්දද? ඒ මිනිස්සේ හන්ද නේද? අචේල කසම සූත්‍රයත් එක්ක පරස්පරයි. අචේල කසම සූත්‍රයත් එක්ක පරස්පරයි. අපි හිර වෙනවද නැද්ද? එහෙනම් පාප මිත්‍යා හොයාගන්න වෙනවා. පාප මිත්‍යා හොයාගන්න. නැත්නම් අපි අසරණයි අයියේ. ආයෙ අර ටිකට බයි වෙනවා. මුන් තමයි අපි අනාථ කරන්නේ. ආයෙ අපි අටලියට බයි. වාචිකගත සූත්‍රයට පරස්පර වෙන්න බෑ. උදාහරණ නැහැ කිව්වනම් නැවනේ නේ. මෙර මෙරමාහන්ද හටගන්නේ නැහැ කිව්වනම් නැහැමයි ආයෙ. ඒතර අපි අවිද්‍යාවන්ද හටගන්නවා කියලා අවිද්‍යාවට හේතුව මූයි කියලා ගත්තොත් එහෙම. එහා පැත්තක ඉඳින්න එකයි කිව්වොත් එහෙම. ආයි ප්‍රශ්න. අවිද්‍යාව ඉන්නේ එහා පැත්තේ ගෙදර ඉන්න එක. නෑ මෙහා පැත්තේ ගෙදර ඉන්න එක. අල්ලපු පුටු ඉන්න එක. එහෙම කොහොමද කියන්නේ? එහෙම කියන්න බෑ. එහෙනම් මං කියව ආර්ථ ධම්ම නිරුක්ති නැතුව මේ විසඳන ගියාම හරි පාටලැවිලි සහගතයි. එහෙනම් මොකද්ද? පාප මිත්‍ර සේවනය. වචනේ ඇතුලේ අර්ථය තියෙනවා. පාප මිත්‍ර සේවනය. යමක් සේවනය කරනවා කියන්නේ ඇසුරු කරනවා. අපිට යමක් ඇසුරු කරන්න බෑ මිත්‍ර නොවි. මිත්‍ර නොවි ඇසුරු කරන්න බෑ. ඒකයි බුදුහාමුදුරුගේ මිත්‍රකම් සංගණිකා දෝෂසහිතයි කියලා. මිත්‍ර නොවි ඇසුරු කරන්න බෑ. මොනවත් එකද මිත්‍ර වෙන්නේ? ඇහෙන් රූපත් එක්ක මිත්‍ර වෙනවා, කනෙන් සද්දත් එක්ක මිත්‍ර වෙනවා, නාසයෙන් ගන්ධත් එක්ක, දිවෙන් රසත් එක්ක, කයෙන් පහසත් එක්ක, මනෙන් ධම්මත් එක්ක, කයෙන් ස්පර්ශයත් එක්ක මේ මනෙන් ධම්මත් එක්ක, කයෙන් ස්පර්ශයත් එක්ක මිත්‍ර වෙවි වැඩ කර කර ඒකත් එක්ක සේවනය කරන්න ගියාම මොකද වෙන්නේ? පාප මිත්‍ර සේවනයේට වැටෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේගෙන් අහනවා රයා පාප මිත්‍ර සේවනයේට හේතුව මොකද්ද? අන්න තථාගතයන් වහන්සේ අවසානයේ අවසානයේම කඩනවා අන්තිම තැනින් හේතුවෙන්ම කඩනවා පාප මිත්‍ර සේවනයේට හේතුව අසත් ධර්මයයි. මෙන්න මේ ලෝකය හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත දිට්ඨිය නිසා මිත්‍ර වුණා මිත්‍ර වෙච්ච හන්දා අවිද්‍යාව හටගත්තා අවිද්‍යාව හන්දා දුක හටගත්තා එහෙනම් අර අසත් ධර්මයේ වෙනුවට යම් කිසි කෙනෙකුට සත් ධර්මයේ ලැබෙනවා සත් ධර්මයේ ලැබෙන තැන පාප මිත්‍ය අයින් වෙලා කල්යාණ මිත්‍ය ඉස්මතු වෙනවා අවිද්‍යාව පහ වෙලා විද්‍යාව උපදිනවා දුකෙන් නිදහස් වෙනවා යන ක්‍රමයක් තියෙන්නේ එහෙනම් අසත් ධර්මයේ මුල් කරගෙනම පාප මිත්‍ර සේවනයෙන් අවිද්‍යාව මුල් කරගෙන දුක කරා යනවා සද්ධර්මයෙන් කල්යාණ මිත්‍ය මුල් කරගෙන විද්‍යාව මුල් කරගෙන දුකෙන් නිදහස් බුද්ධ ශාසනය ප්‍රායෝගික ප්‍රඥා ගෝචර වෙන්නේ. එහෙට මෙහෙට කෑඩි ඔබවන්න බෑ අපිට ඕන ඕන විදිහට. අතන අචේල කස්සප සූත්‍රය අරම කියලා මෙතන කියන්න බෑ එහා ගෙදර ඉන්න කහින්දා කියලා. කිව්වොත් වැරදි. පරස්පරයි. එහෙම පරස්පර ඉන්න බෑ. අද මම ඕගොල්ලන්ට එම නෑ කිව්වනම් අවසාන දවසෙත් කියන්නේ නෑ කියලාම තමයි. එදාට කියන්නේ මොකක් හරි එක මිත්‍ර වෙන්න. ඇයි මිත්‍ර වෙන්නේ? දකින දකින ඒවත් එක මිත්‍ර වෙනවද? ඈ? නෑ. දැන් අර එදා අර උදේ කියපු උදාහරණේ අ තමන් සතු තුනක් දාලා ගියා. දියලගේ මිත්‍ර උනේ මොකක් එක්කද? පෑනත් එක්කයි බස් එකත් එක්ක. ඒක වටිනවද නැද්ද? සේවනය කරා. අවිද්‍යාවෙන් ගත්ත සිතුවිලි. දැන් ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. ආපු විදිහ විදිහටම එන්න එපා. වෙන විදිහකට එන්න බෑ. එමනම් මේ අවිද්‍යාවට හේතුව පාපමිත්‍ර සේවනයයි පාපමිත්‍ර සේවනයට හේතුව අසත් ධර්ම. එහෙනම් අසත් ධර්මයක් දැන් අපි මෙතෙක් කාලයක් ලෝකේ ඇත්තටම ගමන් කරේ දරන්න ඕනේව දරාගෙනද දරන්න ඕනේ නැතිව දරාගෙන. ඉතින් දරන්න ඕනේ නැතිව දරුවා නම් ඒක සද්ද අසද්ද. ඉතින් අසත් ධර්මයක් තමයි දරාගෙන හිටියේ. ඉතින් එතකොට මොකද අපිටපත් උනේ? ශෝකයට, පරිදේයට, දුක්ඛයට, දෝමනස්සයටපත් උනා. ඒකට කවුද පලි? කල්යාණ මිත්‍ර සේවනයෙන් ලැබිච්ච හන්දක්. ඔච්චරයි ඉතින් ආයි. ඒක ලැබිච්ච වෙලාව සද්ධර්මයේ ලැබෙනවා. සද්ධර්මයේ ලැබෙන වෙලාවට මානසිකාර කරනවා. මානසිකාර කරන වෙලාවේ යථාර්ථය තේරුම් ගන්න. ධම්මානුදම් පටිපදාව සම්මාදිට්ඨියටපත් වෙනවා. ඔච්චරයි. හැබැයි අපිට වැරද්ද වැරද්ද විදිහට තේරෙන්නේ. මෙන්න මෙතන තමයි අපිට වැරදුනේ. අපි හැමදාම කරේ මොකද්ද? කාගේ හරි පිට වර්ධ පටවන්න බැලුවා. නේද? එක්ක රූප ටිකට පටවනවා, එක්ක සද්ද ටිකට පටවනවා, එක්ක ගන්ධ ටිකට පටවනවා, එක්ක රස ටිකට. මොකකට හරි කමන්නේ වරද පටවන්න බලන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වරද පට ගන්න වෙන තැන. අන්න ඒක දැනගත්තට පස්සේ වරද පටවල වැඩකුත් නැහැ. එහෙනම් බලමු සංයුත්ත නිකායේ හතරම මොකද්ද මේ අවිද්‍යාවට අර්ථකථනයක් දෙනවා. සාරිපුත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක තමයි මේ දේශනාව තියෙන්නේ. සාරිපුත්තේනි අවිද්‍යාව අවිද්‍යාව කියන ලැබේ අවිද්‍යාව කවරේද? හැවත්නි දුකෙහි යම් නොදැකීමක් ඇද්ද? දුක්ඛ සමුදය නොදැකීමක් ඇද්ද? දුක්ඛ නිරෝධය නොදැකීමක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ යම් නොදැනීමක් වේද? මෙය අවිද්‍යාවයි කියනු ලැබේ. දැන් මෙන්න මෙතනදී අපිට වෙනවා මෙන්න මෙහෙම වැඩක්. අපි මෙන්න මේක හොඳට පාඩම් කරලා තියෙනවා. සාමාන්‍ය. දහම් පාසල් යන කාලේ නම් මේක පාඩම් කරලා තියෙනවා. අපෙන් අහනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීමයි. ඊළඟට අහනවා චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ. දැන් අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි. તો චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ. මොකක් හන්ද? අවිද්‍යාව හන්ද. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තේ දාම් බෝඩ් එකේ ඊතු අදිනවා වගේ. පද ටික එහෙත් පැත්තයි මේ පැත්තයි ඊයකේ ඉන්නවා අවිද්‍යාව දැනගත්තෙත් නෑ චතුරාර්ය සත්‍ය දැනගත්තෙත් නෑ හැබැයි පද ටික කිසි කරදරයක් නැතුව කියන්න පුළුවන් අවිද්‍යාවට හේතුව කියනකොට හතරම කියන ඉවරයි හැබැයි ඒ හතර තේරෙන්නේ නැත්තේ ඇහිරුවාම ආයි කියනවා ඔය අවිද්‍යාව හන්දන එක තේරෙන්නේ නැත්තේ නේ? අහන්න. දැන් මෙතන අහන්නේ අවිද්‍යාව මොකද්ද කියලා. එතකොට අතන අචල කස්සප ඇහුවේ මොකද්ද? දුක හටගන්නේ කොහොමද කියලා. ඒ දුක හටගන්නේ කොහොමද කියන එකේ දුක්ඛ සමුදය බුදුහාමුදුරුවෝ විස්තර කරේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංකාර කියලා. එහෙනම් දුක හටගන්න පළවෙනිම පොයින්ට් එක මොකද්ද? අවිද්‍යාව. එහෙනම් මෙතන අවිද්‍යාව ඇහුවාම චතුරාර්ය සත්‍ය නෝදන්නේ. ඇයි ඒ? එකක් දන්නවනම් ඊතුරු තුනම දන්නවා. සමුදය දන්නවනම් දුකක් දන්නවා, නිරෝධයක් දන්නවා, මාර්ගයක් දන්නවා. එකක් දන්නේ නැත්තම් අවිද්‍යාව දන්නේ නැහැ. අවිද්‍යාව දන්නවනම් චතුරාර්ය සත්‍ය දන්නවා. චතුරාර්ය සත්‍ය මෙහෙම වෙන්නේ නැහැ. මං අවිද්‍යාව හොඳට දන්නවා. ඒ වුණාට මට තාම චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ. නැත්නම් මං චතුරාර්ය සත්‍ය හොඳට දන්නවා. අවිද්‍යාව දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඇයි මේ දෙක සමා සම්බන්ධයි. අවිද්‍යාව කියන එක දන්නවා නම් චතුරාර්ය සත්‍ය දන්නවා. චතුරාර්ය සත්‍ය දන්නවා නම් අවිද්‍යාව දන්නවා. දන්නේ නැත්නම් දෙකම දන්නේ නැහැ. නේද? දන්නේ නැත්නම් දෙකම දන්නේ නැහැ. ඊළඟට මෙන්න මේකේ කියනවා ඉතින් අවිද්‍යා ප්‍රහාණය පිණිස මගක් ඇද්ද? මගක් ඇත මොකද්ද? අරියට මගයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන. ඇයි ඒ සම්මාදිට්ඨියටපත් වෙනවා කිව්වේ? අචලකසන සූත්‍රයේ ගුවා අවිද්‍යාව මුල් කරගෙන දුකක් හට ගන්නවා නම් අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරා නම් සම්මා දිට්ඨි සූත්‍රයේ කිව්වා අවිද්‍යාව මුල් කරගෙන දුකක් හට ගන්නවා අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරන බව දැනගත්තා නම් අයං උච්චති සම්මා දිට්ඨි. ඒ කියන්නේ ඔහු සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණා. එහෙනම් ඔහු සම්මා දිට්ඨියටපත් උනායි කියන්නේ අවිද්‍යාවක් දන්නවා චතුරාර්ය සත්‍යයත් දන්නවද නැද්ද? අනිවාර්යයෙන්ම දන්නවා. නොදැන ඉන්න විදියක් නැහැ. තව සූත්‍රයකින් පෙන්නන්න. සංයුත්ත නිකාය තුන අවිද්‍යා සූත්‍රයම තමයි. බලන්න එකම දෙයක් කොතනටද දැන් මම ගෝගලන් ගේන්නේ කියලා තේරුම් අරගන්න. එක්තරා මහණෙක් භාගතුන් වහන්සේ වෙත එළඹිය. භාගතුන් වහන්සේ වැඳ එකක් පසෙක වුණ. එකත් පසෙක වුණ මහණ භාගතුන් වහන්සේට තෙලසර වහන්ස අවිද්‍යා අවිද්‍යාවයි කියනු ලැබේ අවිද්‍යාව කවරද කොපමණින් අවිද්‍යාවගත වේද? මහණ මෙහි අසෘතව පෘතජන තෙමේ. කවුද? ආශ්‍රිතව පෘතජනතේ මේ රූපය නොදනි රූප සමුදය නොදනි රූප නිරෝධය නොදනි රූප නිරෝධ මාර්ගය නොදනි වේදනාව නොදනි වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගය සංකාර සංකාර සමුදය සංකාර නිරෝධය සංකාර නිරෝධ මාර්ගය විඥාන කියලා මේ වගේ කියනවා මොකද්ද මේ පංචස්කන්ධය පිළිබඳව නොදන්නාකම් එහෙම නැත්නම් මේක දන්නේ නැහැ කවුරුවත් කවුද දන්නේ නැති අසුචව පුසජන. දැන් අතන බුදු පියාණන් වහන්සේ අර ඉස්සලා එකේ කිව්වේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීමයි. දැන් මොකද මේ කියන්නේ? ආය යහන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. එතකොට මොකද්ද කියන්නේ? අර තනි වචනෙන් කිව්වා මේක පහකට කඩලා කියනවා. මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහකට කඩලා කියනවා අර දේම. එතකොට මෙහෙම එනවාද? මට රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මනා ලෙස අවබෝධයක් තියෙනවා. හැබැයි මට චතුරාර්ය සත්‍ය තාම තේරෙන්නේ නැහැ. එහෙම කිව්වොත් හරිද? ඇයි වැරදි? ඊට ඉසල සූත්‍රයේ පෙන්වන අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි. එහෙනම් විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දැනීමයි. එහෙනම් අවිද්‍යාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව නොදන්න කම නම් විද්‍යාව කියන්නේ. ඒක වෙන්දන්න. එහෙනම් ඒක ගැන දන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය. දැනගන්න ඕනද නැද්ද? හොඳට බලන්න මේවා එකකට එකක් සම්බන්ධයි. කොහෙන් හරි අපි හරියට එක තැනකින් තේරුම් ගච්ච ගමන් ඔක්කොම තේරෙනවා. හැබැයි එක තැනක් හරි වැරදුනොත් ඔක්කොම වැරදි. ඔයගොල්ලන්ට විවිධාකාරයෙන් මම මේ මේ ටික පෙන්නනවා. ඔන්න එක අවස්ථාවක්. තව අවස්ථාවක් පෙන්නනවා මේක. මේ වගේම පෙන්නනවා. ඒත් අවිද්‍යා සූත්‍රයෙන් තමයි තියෙන්නේ ඒවා. එක එක ඒවා. මේක පටමස්සාද සූත්‍රයේ. ඒත් සංයුත්ත නිකායෙම. එකත් පසෙක උන් මහා කොට්ටිත තෙරණුවෝ. ආයස් මත සැරියුන් තෙරණුවන්ට තෙල කීය. හැවස් සාරිපුත්තේනි අවිද්‍යාව අවිද්‍යාව කියන ලැබේ කොපමණකින් අවිද්‍යාවගත වේද? හැවත්නි මෙහි ආශ්‍රිතව පෘතජන තෙමේ. අර කලින් එකේ කිව්වේ මොකද්ද? රූපය, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධ මාර්ගය. වේදනා වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගය. ඒ කලින් එකේ කිව්වේ. මේක මොකක්ද කියන්නේ? අසෘතව පෘථජනතේ මේ රූපයාගේ ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදන්නේ. තව මොකද්ද කරලා තියෙන්නේ? තවත් කඩලා පෙන්නනවා. මුල මේකේ කිව්වා චතුරාර්ය සත්‍ය නොදන්නවා කියලා. ඊළඟට කිව්වා රූප වේදනා සංඥා සංකාර විඥාන නොදන්නවා කියලා. දැන් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ නොදන්නා. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන දන්නේ නැතුණාට ආස්වාදේ දන්නව නේද? ඈ? අපි මේ රූප වලට බැඳි බැඳි හොයන ආස්වාදේ දන්නව නේද? මෙන්න අපිට තේරෙන්න ඕන තැන ඉන්නේ මෙන්න මෙතනදී. නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කිය කිය පහ කියෝ කියෝ හිටියට වැඩේ හරියන්නේ නැහැ. අර කිව්වේ පළවෙනි එකම කිව්වේ කාටද? උග්ගටි තැන්නලට. ඊළඟ එක කිව්වේ කාටද? විපටි තැන්නලට. මෙන්න නෙయ్య කට්ටියට කියන කෙනා. නෙయ్య ගොඩේ ඉන්න කට්ටියට තේරෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන අරගෙන ආස්වාදය ආදීනව නිස්සරණය කියන කරුණු තුනටම විග්‍රහ කරලා පෙන්නකොට විතරයි. ඇයි ප්‍රඥා මට්ටම අඩු වෙනකොට දන්න එකම දෙයයි ආස්වාදය හොයන එක විතරයි. ඒ හින්දා ඒකෙන්ම පෙන්වන්න ඕන. වෙන එකකින් පෙන්වෙන්නේ නැහැ. මේක තව එකක් තියෙනවා ඊට පස්සේ ඕන්න. තවත් ක්‍රමයක්. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පෙන්වන්න අමාරු වෙනකොට අසකරණාසය දිව ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා ඉන්ද්‍රියන් 12 අරගෙන ඉන්ද්‍රියන් 6යි අරමුණු 6යි අරගෙන අන්න ආස්වාදය ආදීන නිස්සරණේ විස්තර කරනකොට තමයි මනාලෙස තේරෙන්න ගන්නේ. එහෙනම් අපි රූපයෙන් ආස්වාද වින්දේ මෙහෙමයි අන්නේ වින්ද ආසාදිය තුල අවිද්‍යාව ක්‍රියාත්මක වුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තැන දුක්ඛ සමුදය ක්‍රියාත්මක වුණා දුක්ඛ සමුදය ක්‍රියාත්මක වෙච්ච තැන අපි දුක උරුම වුණා කියන එක තේරෙයි. ඒ වගේම කණෙන් ශබ්දය අරගෙන ආස්වාද විඳපු විදිය විස්තර කරනකොට තේනවා ඒක තමයි දුක්ඛ සමුදය. ඒ හින්දාම තමයි අපිට දුක උරුම උනේ කියලා අන්න තේරෙන්න ගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ උද්දේශ නිද්දේශ පටි නිද්දේශ කියලා තුනකට කඩන්නේ. නැත්නම් අපි උග්ගඩි තැන්නලා නෙමෙයි හින්දා අවිද්‍යාව කියන්නේ මොකද චතුරාර්ය සත්‍ය නොදැනීමයි කියලා එළි වෙනකන් කියෝ කියෝ ඉන්න පුළුවන් දිට්ඨ අර දිට්ඨේ දිට්ඨ මත්තා සුතේ සුත මත්තා මුතේ මුත මත්තා වගේ චතුරාර්ය සත්‍ය දන්නෙත් නැහැ අවිද්‍යාව දන්නෙත් නැහැ අපි කියෝ කියෝ ඉන්නෝ දෙපැත්තට ලැබපු දේවුත් නෑ අන්තිමට එහෙනම් මෙන්න මෙතෙන් තමයි මේක තවත් ලිහිල් කරලා පෙන්නන්නේ ඊළඟට කියනවා මොකද්ද මේකේ පාලි කොටස එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඒ වගේම තව එකක් තියෙනවා අස්සාරු සූත්‍රය මේ ටික ඔක්කොම පෙන්නලා ඉවරම කියන්න ඕලා. මහණෙනි අසෘතා පුතජනතේ මේ රූපයාගේ ආස්වාදයට ආදීනව නිස්සරණයක් ඇති සැටි නොදනි. මෙන්න මේක දන්නේ නැහැලු. සෘතවතාර ශ්‍රාවකතේ මේ රූපයාගේ ආස්වාදයට ආදීනව නිස්සරණයක් තතුසේ දනි. දෙන්නගේ වෙනස මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන දන්නව වෙන්න පුළුවන් නම් හැටියට කොච්චර නම් හටියට දැනගත්තත් ආස්වාදේ ආදීනව නිස්සරණය තතුසේ දන්නේ නැහැ අසුතව පුතඥය සුතුවත්තර ශ්‍රාවකයා තතුසේ දන්නේ එහෙමනම් යම් කිසි කෙනෙක් සූතවතාර ශ්‍රාවකෙක් නොවි රූපේ ආසාදේ ආදීන නිස්සන්නේ තතුසේ දන්නවා කිව්වොත් ඒක පදනම් විරහිතයි. ඒක පදනම් විරහිතයි. ඒක වෙන්න බෑ. එමනම් මෙන්න මේකේ අපි දැනගන්න ඕන වටිනාම සූත්‍රය. මොකෝ වෙන්න ඕනේ දැන්? මොනව වෙන්න ඕනේ? සෝතාපන්න වෙන්න. සතර අපායෙන් නිදහස් වෙන්න. ඒකනේ ඕනේ. ඒකනේ ඒකනේ ඒකායන පැතුම. ඒකනේ ඒකායන ප්‍රාර්ථනේ. ඒක වෙනුවෙන්නේ මේ දුක් මාංශ මේ මහන්සි වෙන්නේ. ඒක වෙනුවෙන් මේ කාලේ නාස්ති කරගෙන කාලේ මිඩංගු කරගෙන ඇවිල්ලා තියෙන්නේ නේ. ඒ වෙනුවෙන් වෙන කිසි දෙයකට නෙමෙයි. එහෙනම් බලමු සෝතාපන්න වෙන්න මොනවද දැනගන්න ඕනේ කියලා. සෝතාපන්න වෙන්න මොනවද දැනගන්න ඕනේ? ඔච්චරයි තියෙන්නේ. මොකද්ද කියන්නේ? මහණෙනි පංච උපාදානස්කන්ධයන් පසෙකි කවර පසෙක්දත් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංකාර මේ ගොඩක් දාලා තියෙන අනිත් ටිකක් තියෙනවා කියන්නේ. මෙන්න මේ යට කෑල්ල කියවන්න. මහණෙනි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් තතුසේ දනීද මහණෙනි මේ තෙමේ සිව්වපායේ නොවැටෙන ස්වභාවය ඇති නියත වූ සම්බෝධිය පිහිටා කොට ඇති සෝවාන් වූ අරිසව්‍යයි කියනු ලැබි. එහෙනම් දැන් සෝවාන් වෙන්න මොකද කරන්නේ? මම මගේ අයින් කරගන්නද තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදයේ ආදීන නිස්සන්නේ දැනගන්න. දැන් ඕක දැනගන්නේ නැතුව එලි වෙන කනුත් මම මගේ නෙමෙයි කී කී කී මොකෝ වෙන්නේ? ඈ? දවසක් හරි මාසයක් හරි අවුරුද්දක් හරි කමන්නේ නැහැ අවුරුදු පහක් හරි කමන්නේ නැහැ. දැන් මම හිතන්නේ 20ක් 25ක් විතර කියන්නේ නැතිනේ. මම නෙමෙයි මගේ නෙමෙයි කී කී. ඕවා නුණාද? ඈ? උණා? ආ ඇයි උනේ නැත්තේ? වෙන්න ඕන එක නෙමෙයි කරලා තියෙන්නේ. වෙන්න ඕන එක නෙමෙයි කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ වෙන එකක්. කරන්න ඕන වෙන එකක්. ඇයි ඒ? ලෝභය මුල් කරගෙන ආසාදයක් උදෙසා ගිහිල්ලම තමයි අපි සතර පායට යන්නේ. ඒකේ ආදීනමක් නිස්සරණයක් නොදන්නකම. එහෙනම් ආසාදේ ආදීනව නිස්සරණේ දැනගත්තට පස්සේ තමයි සිව්ව පායේ නොඇටෙන්නේ. එහෙනම් ආසාදයකට පුළුවන් වෙනවා ආසාද මාත්‍රයකට පුළුවන් වෙනවා සතර අපාගත කරන්න. අර බුද්ධාන්තර හතරට කලින් ඒ බත් වේල කන්නේ හරි මාස්සාදෙන්. ඒ ආසාදයට පුළුවන් වුණා බුද්ධාන්තර හතරක් සතරපාගත කරන්න පෙරේතෙක් වෙන්න. එදා ඒකේ ආදීනව නිස්සරණය දැක්කනම් සදාටම සතරපායෙන් නිදහස්. එහෙනම් බත් වේලකට පුළුවන් වුණා සතරපාගත කරන්න. කටවල් කී දාසාදෙන් කන්නේ. බුද්ධාන්තර හතරක් පෙරේතෙක් වෙලා. එක බත් වේලක් කාලා. එහෙනම් ආස්වාදේ තරම හිතා ගන්න. කොච්චර දරුණුද කියලා. අරක පාපේ වැඩියයි. ආර්ය උත්තමයන්ට ගෙනියන දානයක් අනිත් එක. තවත් වැඩි පාපේ. නිකම් මේ හිඟන්නේ gediya කොරකම් කරා නෙමෙයි. පාපේ තවත් වැඩි. ඒකෙන් බුද්ධ පූජාව තියෙනවනම් තවත් වැඩි. අග්‍ර කොටස බුද්ධ පූජාවට ගෙනියන්න ගියේ සමහරලාට. ඒකත් කෑවනම් එහෙම. යන්නේ නමම නැහැ. එහෙනම් බලන්න මෙන්න සෝතාපන්න වෙන්න මොකද්ද තියෙන්නේ? සෝතාපන්න සූත්‍රය. මම කියපොනේ ත්‍රිපිටකයේ තියෙන්නේ. තමන්ම කල්පනා කරන අපි මොනවද මේ කරන්නේ කියලා. හැබැයි අපි දන්නවා මොකද්ද? ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පාස මනෙන් ධම්ම කියලා ඉන්ද්‍රියන් හයක් අරමුණු හයක් ඔස්සේ ආස්වාදයක් උදෙසා උදේ ඉඳන් රෑ වෙනකන් දුවනවා. මට කියන තෘප්තිමත් වෙච්ච එක්කෙනෙක් ඉන්නවද? රූප වලින් තෘප්තිමත් වෙච්ච එක්කෙනෙක් ඉන්නවද? ශබ්ද වලින් තෘප්තිමත් වෙච්ච කවුරු හරි ඉන්නවද? ගන්ධ වලින් තෘප්තිමත් වෙච්ච, රසෙන් තෘප්තිමත් වෙච්ච. ස්පර්ශේ, සිතුවිල්ලෙන් නෑ. හැබැයි අපි දුවනවා මොකටද? අද නැතුණාට හෙට තෘප්තිමත් වෙයි. හෙට නැතුණට අනිද්දා තෘප්තිමත් වෙයි. අනිද්දා නැත්තම් ඉන් අනිද්දා තෘප්තිමත් වෙයි. මාසේ අන්තිමට තෘප්තිමත් වෙයි. අවුරුද්දේ අන්තිමට තෘප්තිමත් වෙයි. 25 රිදී ජුබිලියට තෘප්තිමත් වෙයි. සත සංවත්සරයට තෘප්තිමත් වෙයි. මැරෙන්න මොහොතකට කලින් හරි තෘප්තිමත් වෙනවා. මැරෙන මැරෙන මොහොතේ දැනගන්නවා බෑ. එහෙනම් මේකේ බැරි නම් ඊළඟ එකේ තෘප්තිමත් වෙනවාමයි. අන්නේ ඊළඟ එකේ තෘප්තිමත් වෙන්න ආපු ගමනක් තමයි අපි මේ සියලු දෙනාටම තියෙන්නේ. දැන් ඕන්නම් යන්න පුළුවන් මේකේ දැන් බෑ වයසත් ඉවරයි ඔක්කොමත් ඉවරයි මේකේ බැරි ටික මං ඊළඟ එකේ කරගන්නවා කියලා. ආයේ මෝඩ තීරණය අරගෙන ඕන්න යන්න පුළුවන්. නැත්තම් ආසාදී ආදීන නිස්සරණය දැනගෙන හරියටම මෙතනින් නිදහස් වෙන්නත් පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න අද මිනිස්සෙක් හිරේ ඉන්නවනම් හිරේ ඉන්නේ ආසාදයක් උදෙසා නෙමෙයිද කියලා. කල්පනා කරන්න. මිනිසු මිනී මරා ගන්න ආසාදයක් උදෙසා නෙමෙයි. මං කොල්ල කන්නේ ආස්වාදයක් උදෙසා නෙමෙයි. හරියටම ආදීනව නිස්සරණය දැක්ක කෙනාට කියන්න ඕනද මිනී මරන්න එපයි කියලා. හොරකම් කරන්න එපයි කියලා. නෑ ඇයි ඒ? ඔව් ආස්වාදය ආදී නිස්සරණය දැකලා ඉවරයි. ඒක නොදකින්න තාක්කල් හොරකම් කරනවම තමයි. ඒක නොකර නොදකින්න තාක්කල් මිනී මරනවම තමයි. ඇයි ඒ? ඔහුට මිනී මරණ එකත් හරි ආස්වාදයක්. ඒකෙන් ලැබෙන දේවලුත් හරි ආස්වාදයක්. හොරකම් කරලා ගන්න දේත් හරි ආසාවක්. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ සංයෝජන ධර්ම තුනක් පියවන්නේ නැතුව යමේ ප්‍රාණඝාත වලින් අයින් වෙලයි කිව්වොත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ කියලා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ප්‍රාණඝාතේ වෙන්නේ. ඇයි? කොයි වෙලාවෙ හේතු සැකසෙයිද? දන්නේ නැහැ. ඇයි? මේ ආස්වාදයට පුළුවන් වෙනවා මාත්‍රයක් ඇති තමන්ගේ අම්මව මරන්න පවා. එක එක්තරා චූටි කුඩු මුලකට පුළුවන් වෙනවා ආස්වාදයේ මුල් කරගෙන තමන්ගේ අම්මව මරන්න තමන්ගේ තාත්තව මරන්න. පහුගේ කාල සීමාවේ උනේ නැද්ද? ඒ උනේ දුක් විඳින්න කියලා දාස්වාද විඳින්න කියලා. ආස්වාද විඳින්න. තමන්ගේ දුවා දරුවට පුතාට මේක දෙන්න. නැත්තම් ඒ දරුවාගේ අතින් ඕක වෙනවා කියන එක නතර කරන්න බෑ සමහරලාට අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ සිද්ධ වෙයිද කියලා. අම්මා සෝවාන් වුණාට පුතා සෝවාන් වෙලා නැහැ. වෙලා වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ කියන හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. හේතු සහිත නම් ප්‍රත්‍ය සහිත නම් වෙන්න පුළුවන්. එහෙනම් වටිනාම දේ තමන්ගේ දුව දරුවන්ට දෙන්න. හැබැයි පුළුවන් වයසේදී, චූටින් වයසේ නෙමෙයි. අපි වටිනාම දේ දෙන්නේ දරුවන්ට දෙන්නේ නේද? ඉතින් වටිනාම දේ දෙන්න. හැබැයි දෙන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. ඉතින් මේ අත්භවයේ හේතු වාසනා නැති අයත් ඇති. ඒකට කරන්න දෙයක් නැහැ. හැමෝටම දෙන්න බෑ. ඒක එහෙම තමයි. කොච්චර වුණත් මේ සමහර පවුල් වල ඉන්නව එහෙම පුළුවන්. සමහර පවුල් වල එහෙම බෑ. හැබැයි ඒ උත්සාහය අතාරින්න එපා. කොහොම හරි උත්සාහ කරන්න ඒකට. හැබැයි ඒගොල්ලන්ට දෙන්න කලින් මොකද කරන්න ඕන? තමන් මේක හරියටම ග්‍රහණය කරගන්න. ඒ ග්‍රහණය කරලා මේ මර උගුලෙන් ගැලවෙන්න. ඔයාලට තේරෙයි මේක මර උගුලක්මයි කියලා. මේ ආසාදී කියන්නේ මර උගුලක්. අපිට තේරෙන්නේ නැහැ. ඒකයි කිව්වේ රාගය අල්පසාවද්ද වුණාට ප්‍රහීණය අපහසුයි. ආසාදී ප්‍රහීණ කරන්න ලෙහෙසි නෑ. ඇයි? අපිව වල්මත් කරන එක විතරයි කරන්නේ. එතකොට අපි අහු වෙනවා ආසාදී. ටීවී බලනවා කියලත් මොකද්ද අපි කරන්නේ? ආස්වාදයක් නෙමෙයි. ෆිල්ම් බලනවා කියන්නේ. මේ ඔක්කොම මොනවද? ආස්වාදයටයි සිදේ. ප්‍රශ්නේ තියෙන්නේ ටීවී එකේ ගිය රූපේ නෙමෙයි. ඒකත් එක්ක ආස්වාදයේ ගොඩනගා ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයයි කිව්වොත් ආයේ අචේරකස් සූත්‍රෙත් එක්ක පරස්පරයි. ඒ වෙන්නේ මේ ආස්වාදයේ තියෙන්නේ. ආස්වාදයේ ගොඩනැගෙන විදිය මම ඉස්සරහට විස්තර කරනවා. එහෙනම් සෝතාපන්න වෙන්න මොනවද කරන්න තියෙන්නේ? අදවත් හරියට දැනගන්න සෝතාපන්න වෙන්න තියෙන්නේ එකම ක්‍රමයයි මොකද්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනව නිස්සරණේ තතුසේ දැනගන්න ඕනේ. ඔන්න ඕක දැනගන්නකොට තමයි කියන්නේ යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා කියන්නේ. යථාර්ථයේ ඉදිරියේ අපි භූතයකට කොටු වෙනවා. භූතයයි යථාර්ථයයි වෙන් කරගන්න බැරි වෙනවා. එහෙනම් ආස්වාදය ආදීනව නිස්සරණේ දැනගත් ආර ශ්‍රාවකයා අර යථාර්ථය අභිමවා ආස්වාදේ නැමැති භූතේ ක්‍රියාත්මක වෙන විදිය ඥාණයෙන්ම දකිනවා යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා කිව්වේ ඒකයි. අන්නේ යථා භූත ඥාන දර්ශනය පහළ වෙච්ච කෙනා දන්නවා ආස්වාදේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක කවදාවත් අපිව තෘප්තිමත් කරන්න පිනවන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි අපි අද නෙමෙයි හෙට කී කිය බාලගිරි දෝෂේ අද නෙමෙයි හෙට වගේ කොයි වෙලාවෙ හරි මේක වෙයි කී කියනවා 512000 බුදු පියාණන් වහන්සේලා පහු කරගෙන ආවේ ඔය ආස්වාදේ උදෙසාමයි. ඒ ආස්වාදේ උදෙසාපු ගමනේම තමයි අපි නිරේ ගියෙත්, අටමහා නිරේ ගියෙත්, සතර අපායේ ගියෙත්, තිරිසන් යෝනිවල ඉපදුනේත්, බ්‍රහ්මතලයේ ගියෙත්, දිව්‍යතලවල ගියෙත්, ඔය හැමතලයකම ගියේ ඔය ආස්වාදේ උදෙසාමයි. ඔබ අප සියලු දෙනාම මෙතෙක් වෙනකන් නොගිය එකම තල පහක් තියෙනවා. ඒ සුද්ධාවාස බ්‍රහ්මතල පහේ ආපු සංසාර ගමනේ ඔබ ආපු සියලු දෙනා කිසිම දවසක සුද්ධාවාස බ්‍රහ්මතල පහේ ගිහින් නැහැ. මොකද ගිහින් නැත්තේ අනාගාමී වුණා නම් විතරයි එතනට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා කවදාවත් ආපු සංසාර ගමනේ නොගිය තල පහක් තියෙනවා. අන්නේ තල පහට බුදු පියාණන් වහන්සේ වඩින්නේ බුදු වුණාට පස්සේ. හේතු වෙයි. බුදු වෙන ඉස්සලා වැඩියන ආයෙන්න බෑ. වඩින්න. අසරිමත් සිදුවීමක් සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ සුද්ධාවාස බ්‍රහ්මතලයේ තියෙන යටම බ්‍රහ්මතලයට වඩිනවා. බුද්ධ ශාසනයක සිද්ධ වෙන අසිරිමත්ම සිදුවීම විස්තර කරනවා. මොකද්ද? කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ සමයේ හිටපු තමන්ගේ එකම යහළු මිත්‍රයා වෙච්ච ජෝති මේ කවුද? ගටිකාර අනාගාමි ඵලය පූර්ණ කරලා බ්‍රහ්මතලයේ ඇවිල්ලා ඉන්නවා. එදා තමන්ගේ යාළුවා වෙච්ච ජෝතිපාල අද ගෞතම නමින් බුදු වී බ්‍රහ්මතලයට වඩිනවා යාළුවෝ දෙන්න එකට හම්බ වෙනවා එක බුද්ධාන්තරයක අනාගාමී වුණා යාළුවා නිවන් දැක්කේ නැහැ යාළුවා බුදු වුණා යාළුවෝ දෙන්න නැවත සුද්ධාවාස බ්‍රහ්මතලේ මෙන්න මෙතන වඩිනවා අන්න ඉඳන් බුදුවරේ බුදු වුණාට පස්සේ තමයි මෙන්න මේ තල පහට වඩින්නේ එතකම් වඩින්නේ නැහැ වඩින්න විදිහක් නැහැ ඒතර ඔබ අප කවදාකවත් ගිහිල්ලත් නැහැ ওই තල පහට ගියා නම් අද මෙතන නැහැ අනිත් ඔක්කොම තලවල 31 තලයේ ඔය පහ හැරෙන්න අනිත් ඔක්කොගෙම කරක් ගහනවා. හැබැයි ඔය පහේ විතරක් නැතු. එහෙනම් මේ පාර අනාගාමී වුණොත් යන්න පුළුවන්. අරියත් වුණොත් ඒ වුණෙත් නැහැ. නේද? නැත්තම් යන්න බෑ. එතන එච්චරයි. මොකද්ද මාත්‍යා? පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදී නිස්සන්නේ දැන ගැනීමයි හරියට හරි. අන්න හොඳ ප්‍රශ්නයක්. මේ මහත්ය අහන්නේ පංච උපාදානස්කන්ධේ ආස්වාද ආදීනෝ නිස්සරණේ තතුසේ දැන ගැනීමයි සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනවායි කියන්නේ දෙකම එකක් නේද කියන එකක්. අය දෙකක් නෙමෙයි එකක්. අන්න එහෙනම් සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස හටගන්නේ කොහොමද? මේකේ ආදීනවයි නිස්සරණය දන්නේ නැතිකම ආස්වාදයේ මුල් කරගෙන තමයි අරක හටගන්නේ. අන්නේ ආස්වාදයේ ආදීනෝ නිස්සන්නේ දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? අරක හටගන්න හේතු නිරුද්ධයි. අරක හටගන්න හේතු නිරුද්ධයි. දැක්කද කොයි තැනකවත් බුදු පියාණන් වහන්සේ කියලා තියනවද මේ සෝතාපන්න වෙන්න මම මගේ අයින් කරන්න කියලා? මොකද්ද දැනගන්න කිව්වේ? ආස්වාදයේ ආදීනෝ නිස්සන්නේ. ඇයි මේ ලෝකේ අපි හඹාගෙන යන්නේ ආස්වාදයක් උදෙසා. මම හන්ද නෙමෙයි. ආස්වාදය. ආස්වාදයෙන් ගන්න දේ මම කරගන්න try කරනවා. ආස්වාදයෙන් ගන්න දේ මගේ කරගන්න try කරනවා. එහෙනම් ආස්වාදය මුල් කරගෙන තමයි ඒක ගොඩ නැගෙන්නේ. එහෙනම් ආස්වාදයට පහර වදින තැන මම මගේ කියන සංකල්ප වලටත් මොකද වෙන්නේ? පහර වදින. පැහැදිලිද මේක? මේක ඊට පස්සේ මම මේ න්‍යාය ධර්මයේ හරියට විස්තර කරලා ඔක්කොම උනට උදාහරණ අරගෙන එකින් එක ඇයි දැන් ආසාදී කිව්වට හරියන්නේ නැහැ. දැන් ඊළඟට මොකද කරන්න ඕන? ඇහෙන් රූපත් එක්ක ආසාද විඳපු විදිය ගන්න ඕන. එකක් අරගෙන මදි දෙකක් තුනක් හතරක් හරි ගන්න ඕන. ඒව ගන්න ඕනේ අපි අපි මේ පෘථිවි තලයේ ආසාද විඳපු ඒවාද බ්‍රහ්ම තලයේ විඳපුවද? ඈ? ඔව් පෘථිවි තලයේ මේ විඳපුව ගන්න ඕනේ. ගියත් භවයේද මේත් භවයේද? ඔව් ගියත් භවයේ ගත්තට මතක නැහැ. මේ අත්භවය ගන්නවා. එතකොට ඒව ගන්න ඕනේ ඉතින් රූපත් එක්ක. ඒව ගන්න ඕනේ අපිම විඳපු උදාහරණද නැත්නම් මේ මේ මොකක් විඳින්න බැරි උදාහරණද? කියන්නේ බල්ල පූස මොකක් හරි විඳිනවද ගන්න ඕනේ අපිම විඳපුවද? අපි විඳපුවනේ ගන්න ඕනේ. සද්දත් එක්ක ගන්න ඕනේ. සමහරට එකක් කිව්වම මදි. දෙකක් කියන්නේ තුනක් කියන්නේ ඒ උදාහරණ. ගන්ධත් එක්කත් ඒ වගේ. රසත් එක්කත් ඒ වගේ. ස්පර්ශත් එක්කත් සිතුවිලි. ඔය හයම අරගෙන මොකෝ කරන්න ඕන? න්‍යාය ධර්මෙ පෙන්නලා උදාහරණයකින් එකකින් අරගෙන තථාගතයන් වහන්සේ කියනවා පෙන්වා දෙනකොට තමයි ඒවන් උපසංහරති උපමාවක් ඇසුරෙන් පෙන්වනකොට තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නෙය්‍ය මට්ටමේ ඉන්න කට්ටියට උග්ගටි තැන්වලට නම් ඉතින් මේක කිව්වහම හරියි තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා උග්ගටි තැන්වලට තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ නිස්සරණය පමණයි මොකද්ද විස්තර කරන්නේ නිස්සර ඒගොල්ලෝ මහා ප්‍රඥාවක් තියන අය අර 80 මහා ශ්‍රාවකයෝ වගේ විපටිතන්න කට්ටියට විස්තර කරන්න ඕනේ ආදීනවයි නිස්සරණය දෙකම නෙయ్య කට්ටියට ආස්වාදයයි ආදීනවයි නිස්සරණයයි තුනම විස්තර කරා. උදාහරණ ඔක්කොම අරගෙන. කෝකෙන් කිව්වොත් දැති. ඈ? ඔව් නිස්සරණේ කිව්වම ඇද්ද? ආ. නෑ නිස්සරණේ විතරක් කිව්වම ඇද්ද කියලා අහන්නේ. ඔව් මදිනේ. ඇයි නෑ නිස්සරණ කියන්නේ එකදයි කියන්නේ වචනේ කියන්නේ මොකද්ද? චන්දරාගේ ප්‍රහාණය කරන ඔච්චරයි. ඉතින් ඒක තේරෙන්න ඕනේ. දැන් තේරෙනවද එහෙම? ඈ ඊළඟ ප්‍රශ්නේ එනවා. මොකේද චන්ද්‍ර ආහනේ ප්‍රහාණය කරන්නේ? ආදීනවේ චන්ද්‍රාගේ ප්‍රහාණය. නාදීන විස්තර කරන්නේ. ඊට කොහොමද එහෙම ආදීනවකටපත් වෙන්නේ? අන්න ආස්වාදයක් දෙස. ආස්වාදය කොහොමද ගොඩනැගෙන්නේ? අන්න ඒක විස්තර කරලා දෙන්න. අන්න එතකොට තේරෙනවා මේ ආස්වාදය කියන එකක් එක්ක ගිහිල්ලා තමයි අපි මේ පැටලෙන්න තියෙන සියලු ටික පැටලිලා තියෙන්නේ. එහෙනම් මේකෙන් නිදහස් වෙන වැරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා Tamanටම තේරෙනවා මේක විස්තර කරලා දෙනවා. අපි ඒවා එකින් එක ඊට පස්සේ ගමු. එහෙනම් දැන් එතන පැහැදිලි මං හිතන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙන්න ඒ කියන්නේ සෝතාපන්න වෙන්න එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහීන කරගන්න දකින්න තියෙන එකම දේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ආස්වාදය ආදීනව නිස්සරණය පමණමයි. කොච්චරයි දැන්. කොයිට එහා දෙයක් නැහැ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍යේවත් ආස්වාදය ආදීනෝ නිස්සරණය. දැන් මට කියන්න චතුරාර්ය සත්‍ය කිව්වත් ආස්වාදය ආදීනෝ නිස්සරණය කිව්වත් දෙකක් දෙකක්ද? ඈ? එකක්. දැක්කද ඒ ටික පෙන්නගෙන ආපු ආවහම නම් තේරෙන්නේ තේරෙන්නේ. ඇයි? අවිද්‍යාව කියන්නේ හින්දානම් දුක හටගන්නේ. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැත්නම්. අනිත් පැත්තෙන් කියනවා නම් අවිද්‍යාව කියන්නේ ආස්වාදය ආදීන නිස්සාරණේ නොදන්න කම නම්. එහෙනම් චතුරාර්ය සත්‍ය දැනගත්ත කිව්වත් ආස්වාදය ආදීන නිස්සාරණය දැනගත්ත කිව්වත් දෙකම එකමද දැන් මෙන්න මේකේ ප්‍රශ්නයක් එනවා අපිට ඊළඟට ඕන්න මෙන්න මේකෙත් එක ආස්වාදය ආදීන නිස්සාරණය මෙන්න මෙතන මම චූටි කාරණයක් කියලා කර කරන්නම් අද වෙලා මදි හන්දා ආස්වාදය ආදීනව නිස්සාරණය තතුසේ දැනගන්න අපි මොකද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ මොකද ආස්වාදයක් නිස්සරණය කරන්න වෙලා මදි පහට කාලය වෙලාව ආස්වාදය ආදීනව නිස්සරණේ තතුසේ දැනගත්තොත් පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදීන නිස්සරණේ තතුසේ දැනගත්තොත් ඒක නා කවුද සෝතාපන්න කෙනෙක් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා එතකොට අන්නේ සෝතාපන්න වෙන්න එහෙමත් නැත්නම් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ආස්වාදය ආදීනව නිස්සරණේ තතුසේ දැනගන්න වෙනවාමයි අන්න ඒක දැනගන්න අපි මොකද කළ යුත්තේ කියලා හරියටම තෝරගන්න වෙනවා. මොකද කළ යුත්තේ? මම කාරණා ටිකක් කියන ඒවැම් කෝවද කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධේ ආස්වාද ආදීන නිස්සාරණේ තතුසේ දැන ගැනීම සඳහා සිල්ගත යුතුය. ඔව් කියන කට්ටිය අත උස්සන. ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා වීඩියෝ පේන්නේ නැහැ කාටවත්. මගේ පැත්තේ විතරයි වීඩියෝ එක තියෙන්නේ. සිල් ගත යුතුයි. හරි. තව එකක්. දන් දිය යුතුයි. ඒකටත් එක්කෙනෙක්වත් නැහැ. ඉතින් මෙච්චර කල් සිල් ගත්තේ. මෙච්චර කල් දන් දුන්නේ. ආ හරි කමන්නේ නැහැ. ඒකත් නැහැ. භාවනා කළ යුතුයි. අත උස්සන බයරතු මොක ඕන එකකට. සෘජු අයිතිය තියෙනවා. හරි. දෙන්නෙක් ඉන්නවා. දෙන්නයි ඉන්නවා. භාවනා කළ යුතුයි. සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ආ හරි. අතපහක් දාන්නවා. ඔය හතරම නැති වෙන මොකක් හරි කළ යුතුයි. ඔය හතරටම නැති වෙන මොකක් හරි කළ යුතුයි. කමන්න කැමති එකක් කියන්න. මේ ඈ මොකද? සතිය ඔය ඒකයි ඉතින් මේ තුنين කෝකට මේ හතරෙන් කොයි එකටද? සීලේද, භාවනාද, භාවනාව. ඒතකොට සෝවාන් වෙන මොකෝ කරන්න ඕන? භාවනා කරන්න ඕන. භාවනා කරන්න ඕන කියන දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. බෞතරයක් ඉන්නවා. ඔව් නැත්තම් මොනෝ ගිහින් භාවනා කරන්නේ නැහැ. නිස්සරණය කරන්න. ආස්වාදයේ හොයපු විදිය හොයා ගන්න ඕනේ. ඒකේ ආදීනව මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒකේ නිස්සරණය දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික දැනගන්න වෙන්නේ කොහේ හරි තැනකට ගිහිල්ලා තනියෙන් මෙනෙහි කරලා. දැන් කොහේ හරි ගහක් කොහේ හරි කැලේට හරි පන්සලට හරි කොහේ හරි මං කම්මන්නේ නැහැ. බෝධියක් නම් ඉල තනියම S2 පියාගෙන මේක පුළුවන් ද දැනගන්න. ඈ පුළුවන් වෙයිද? බෑ නේද? ඇයි බැරි? මේ ලෝකේ පාරමිතා පුරාගෙන එනකොට සොයන් ඥාණයෙන් මේ සියල්ල අවබෝධ කරගන්න උත්මයෝ ඉන්නේ දෙන්නයි. ඒ බුදුපසේ බුදු උත්මයෝ දෙන්නා. ශ්‍රාවක පාරමිතාවෙන් යන සියලු දෙනාම මේක අවබෝධ කරගන්නේ තව කෙනෙකුගෙන් අහලම්මයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තව කෙනෙකුගෙන් අහගෙන නම් සෝතාපන්න වුණේ අපි තනියෙන් සතිය පිහිටවන්න ගියොත් මොකක් වෙයිද? මේ මහා ප්‍රඥාවන්තය බුද්ධ ශාසනය. මහාම උත්තමයා. මහාම උත්තමයා සෝතාපන්න වෙලා තින්නේ අස්සජි හාමුදුරන්ගෙන් අහලා අහගෙන නා. අපි යනවා තනියෙන් සතිය පිහිටවගෙන S2 පියාගෙන මොකක් හරි කියාගෙන සෝවාන් වෙන්න. පුළුවන් වෙයි. බෑ. ඇයි ඒ? මම සරලම උදාහරණයක් කියන්න. 1යි 1යි එකතු කරන්න කිව්වහම 2යි කියලා තනියමම හිතා ගන්න පුළුවන් වුණාද? ඒක නැත්තම් ටීචර් පෙන්නුවද? 1යි 1යි 2යි කියලා එකතු කරන්න තනියම හිතා ගන්න පුළුවන් වුණාද ටීචර් කියලා දුන්නාද? 1යි 1යි 2යි කියලා තනියම හිතා ගන්න බැරි අපි මන් නිකන් ඉන්නකොට චතුරාර්ය සත්‍ය වැටහෙනවා. සරලම උදාහරණයක් කිව්වේ. ආ වෙන වෙන උදාහරණ ඕනේ නැති හන්ද. මේ වෙන උදාහරණ අවශ්‍ය නැති හන්ද කිව්වේ. එහෙම එකක් අර ඇපල් ගෙඩි වැටුණා නේද? නිව්ටන් දැක්ක එක අපි දැක්කද? නෑ. තව කොහෙද චතුරාර්ය සත්‍ය කතා කරන්නේ? දැන් ඇපල් ගෙඩි වැටුනේ නැද්ද ඊට ඉස්සෙල්ලා? වැටෙන්නේ නැතිනේ. හැබැයි දැක්කේ කෙනයි. හැබැයි ඒකෙන් ප්‍රයෝජනත් ගන්න. ඔක නිකන් මෙන්න මේ වගේ. පොඩි උදාහරණයක් තියෙන්නේ. නිව්ටන් සමහර කට්ටි දෙකක් ඉන්න ලෝකේ. නිව්ටන්ගේ අම්මවත් දන්නවා. තාත්තවත් දන්නවා. කසාද බැඳපු විදිහත් දන්නවා. ළමයින්වත් දන්නවා. ඉන්න රටත් දන්නවා. ඔක්කොම දන්නවා මුළු නිව්ටන්ගේ. හැබැයි නිව්ටන් කියපු දේ දන්නේ නැහැ. තව කට්ටියක් ඉන්නවා නිව්ටන් කියපු දේ දන්නවා. අර එකක්වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. බුද්ධ ශාසනයේත් බුදුහාමුදුරුවෝ ගැන දන්නවා, සිදුවත් කුමාරයා ගැන දන්නවා මොනවාද මේ සියලු විස්තර ටික දන්නවා, අම්මා දන්නවා, තාත්තා දන්නවා, ගිහි ගෙයින් ගිය විදිය දන්නවා, ඔක්කොම දන්නවා. බුදුහාමුදුරුවෝ බෝ මැඩදී කිව්වේ මොකද්ද කියලා දන්නේ. තව කට්ටියක් ඉන්නවා බෝ මැඩදී කිව්ව දේ දන්නවා, අර එකක්වත් සමහරට දන්නේ ඇයි තථාගතයන් වහන්සේ කියනවා මා බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ පරිණිරවාණය දක්වා යම් දේශනාවක් සිද්ධ කරයිද එයයි බුද්ධ දේශනා එතනින් එහා ඒවා එකක්වත් ගන්න එපා ලෝක අවබෝධ සූත්‍රය පැහැදිලිවම කියනවා එහෙනම් අපි ගන්න ඕනේ එතනින් මෙහා ටික විතරයි හරි එතකොට මෙන්න මේකෙදී මොනවාද සද්ධර්ම ශ්‍රවණය කියන එකට මම එක කොටසකින් විතරක් පෙන්නලා යවන්නම් එතකොට වැඩේ ලේසි සාරිපුත්ත පරිබ්‍රාජක සෝවාන් වූයේ කෙසේද හරි උත්හාඳුර කොහොමද සෝවාන් පරිබ්‍රාජිකේ මාවග්ගපාලිය. ඉක්බිත ආයුෂ්මත් අස්සජි සාරිපුත්‍රයන්ට මේ ධම්මචක්කය මොකද කියලා දී? ඈ කීයද මෙනෙහි කරන්න කියලා. ආ කීය. කීය කියන්නේ? ඔ කියලා. මොකද කියලා තියෙන්නේ? මේ ධම්මචක්කය කියලා. මේ මොකක් ඒ බණ පදටි කියලා. ඒ හේතුයෙන් උපදින යම් ධර්මයක් වෙද්ද ඔවුන්ගේ හේතුවෙන් තථාගත තෙමේ වදාළේය. ඔවුන්ගේ යම් Nirodhayak වේද? මොකද හේතුවකින් හටගන්නේ අතරම? දුකක් හටගන්නේ. යම් තථාගතයන් වහන්සේගේ යම් Nirodhayak වේද? මොකද Nirodha වෙන්නේ? දුක Nirodha වෙන්නේ. Nirodhayak වේද? එය වදාළසේක මහා ශ්‍රමණ තෙමේ මෙතන මෙබඳු බාධා මේ වාද ඇත්තේය. ඉක්බිති සාරිපුත්ත පරිබ්ජාල්කයාට මේ ධර්මය අසා අන්න වැඩි. මොකද්ද කරේ? මේ ධර්මය අසා ධර්මය අහලාද තියෙන්නේ නැත්නම් මේ මේ ඇස් දෙක පියාගෙන භාවනා කරලාද ධර්මය අසා පහ වූ රාගාදී රජස් ඇති වූ පහ වූ කෙලෙස් මල ඇති යම් කිසිවේ කට ගැනීම ස්වභාව කොට ඇති සියල්ල නිරුද්ධ ස්වභාවය ඇති සෝතාපට්ටි මග්ග ඥානයේ උපන්නේය දැන් මෙන්න මෙතන කියන මේ සිංහල පරිවර්තනය කියන්නේ සෝතාපට්ටි මග්ග ඥානය කියලා මාර්ගයට ආවා කියලා හිතෙන්නේ මග්ග ඥානයට නෙමෙයි යන්නේ ඒක පාලි කොටසට යන් හරියටම පෙන්නනවා මේ තින්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා මොකද්ද තියෙන්නේ මෙන්න මෙතන. ධම්මචක්කුං උදපාති. බලන්න pāli පැත්තේ තියෙනක අර සිංහලට පෙරලන්න ගියාම වෙන එකක් කියන්නේ. ධම්මචක්කුං උදපාදී කියන්නේ. ඒ කියන්නේ ධම්මස පහළ වෙලා ඉවරයි. සෝතාපන්න වෙලා ඉවරයි. ආයි අනුගාමිකයෙක් වෙලා වෙච්ච එකක් නෙමෙයි. දෙලින්ම සෝතාපන්න ඵලය ලබන්නේ. හැබැයි අපිට ඕන කෑල්ල මොකද්ද? මේක මේ මහා පාරේනේ මේ වැඩේ වෙන්නේ. එතකොට මේ පන්සලකද වෙන්නේ? නෑනේ බෝගහක් ළඟද? මේ මහා පාරේ මේක වෙන්නේ. හැබැයි අසජි හඳුනෝ කියනවා. කෙටියෙන්. හැබැයි මේ මහා ප්‍රඥාවන්තයෙක් හින්දා යන්තම් බණපදේ කිව්වහම ඇති. හරි. ඒ ධර්මයේ අසා. එහෙනම් සෝතාපන්න උනේ බණ ටික අහලාද භාවනා කළාද? බණ ටික අහලා. බණ ටික අහලා සෝතාපන්න වෙන්න. අනිත් එකක් පෙන්වලා යන්නම්. මුගලන් පරිබ්‍රාජික. බුද්ධ ශාසනේ උඩම උත්මයෝ දෙන්නන්නේ නේද? මුගලන් පරිබ්‍රාජිකයට මේ ධර්මයේ කීහ. මේ අසජා හඳුරම තමයි මේකත් මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා කියනවා. අර වගේ මොකද්ද? සෝතාපට්ටි ඵලය ලබනවා ධම්මචක්කුම් උදපාදී යංකින්චි සමුදය ධම්මං නිරෝධ ධම්මං කියලා. එහෙනම් ඒ මුගලන් හාමුදුරුවෝ සෝතාපන්න ඵලය ලබන්නේ භාවනා කළාද බණහලද? දැන් ධර්මය අසා කිව්වනම් අසා. ඉතින් ආයි ඒක අපිට කෑලික නෑ නෑ භාවනා කරන්නත් ඇති. එහෙම හිතන්න බෑ. ඇයි ධර්මය අසා කියලාම තියෙනවද? මේ මහා පාරේනේ මේක වෙන්නේ. එහෙනම් බණ ටික අහලා තමයි මේක දෙන්නේ. ඇයි මේ මෙහෙම කියන්නේ? සෝතේ සෝතේ කියන්නේ කන. කනෙන් අහලා ඊට ආපන්න වෙන හන්ද කියනවා සෝත ආපන්න ආපන්න කියන නම්මශීලී වෙනවා. සෝත ආපන්න හේවත් සෝතාපන්න වෙනවා. ඒක කරන්නේ කනෙන්ද මනෙන්ද? මන අදාළයි තමයි. හරි කනේ. කන අහිමි වුණා. කන අහිමි වුණොත් මොකෝ? ඕගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා නොබෝ දිනකින් කන අහිමි වෙනවා. බණ ටික අහලා නැත්තම් ඒත් වැඩක් නැහැ. ජීවිතේ තිබ්බත් වැඩක් නැහැ. එක ඉන්ද්‍රියයි නැති වෙන්න ඕන. සදාකල් අඳුරේ. එක ඉන්ද්‍රියයි. ඒ ඉන්ද්‍රියෙන් ප්‍රයෝජනෙ ගන්න. වැඩිපුරම අහලා ඇත්තේ කුණු කන්දයි. දැන් ඒකෙන් සද්ධර්මය අහන්න. මෙතෙක් කල් කන අපි යොමු කරේ කුණු කන්දල් වලට. ඒ අනුන්ගේ හොර අහන්න මොන අහන්න ඕවට තමයි. ඊට පස්සේ වෙන්නේ මොකෝ සතරපෑ ගියාම කන් හැම් කන් හම්බෙන්නේ ටික ලොකුවට. එය හොර හිතට අහගෙන හිටපුවනේ ඔක්කොම තියෙන්නේ. ප්‍රශ්නේ හරි ප්‍රශ්නේ ඊට පස්සේ ඉන්න ඔන්නවා හොඳට තේරුම් ගන්න. එහෙමනම් මෙන්න මේක බණ අහලම තමයි සෝතාපන්න වෙන්නේ. මේක තමයි අවසාන සූත්‍රය ඔයගලන්ට පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ උපාලි ගෘහපති. උපාලි ගෘහප තියෙනවා බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්නේ. කතාව කෙටියෙන්ම කියන්න වෙලා යන හන්දා. මේ උපාලි ගෘහපති ඉන්නේ නිගණ්ඨනාථ පුත්‍ර ළඟ. නිගණ්ඨනාථ පුත්‍ර ළඟ ඉන්න ධන කුවේර සිටුවරේ උපාලි ගෘහපති කියන්නේ. මෙන්න මේ උපාලි ගෘහපති ඇවිල්ලා මොකද කරන්නේ? තමන්ගේ පොඩි වාදයක් කරන්න එන්නේ. ඒක මම ලබන සතිය කරනකොට තව පොඩ්ඩක් කරන්න. මෙන්න මේ වාදය කරන්න ඇවිල්ලා උපාලි ගෘහපති කියනවා මම වාදයට සූදානම් කියලා. ඔය ඔක්කොම කතා වෙලා තථාගතයන් වහන්සේ වාදය කරනවා. යම් තැනක ඒක මොකට වෙලා යන ඉඳ මම මේ වෙලාවේ ඒක ඒ ටික කියන්නේ නැහැ. ලබන සතිය අනිවාර්යෙන් කියන්න. කළා මෙන්න මේ වාදේ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ වෙලදී නිකම් උපාලි ගෘහපතිට Tamanට වැරදිච්ච බව තේරෙනවා. අන්නේ වැරදිච්ච බව තේරුණ වෙලාවේදී උපාලි ගෘහපතිට හම්බ වෙනවා මොකද්ද? විනීවරණ මොහොතක්. නීවරණ වලින් තොර මොහොතක්. අන්නේ නීවරණ වලින් තොර මොහොතේදී තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. එහෙම නැත්නම් ආසාදී ආදීන නිස්සන්නේ දේශනා කළසේක. අන්නේ දේශනාව අසා මොකද්ද උනේ? සෝතාපට්ටි ඥානය පහළ වූසේක. ඒ ධම්මචක්කු පහවිය. යම් කිසි සමුදය ධම්මක් ඇද්ද, නිරෝධ ධම්මක් ඇද්ද කියලා මොකද්ද කියන්නේ? පත්තරයිතු භාගතුන් වහන්සේට තෙල කීය. මේක මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සියල්ලම ප්‍රහීන වෙලා උතුම් වූ සෝතාපන්න ඵලය ලබනවා මෙන්න මේ උපාලි ගෘහපති. ඒකට උපාලි ගෘහපති සෝවන් වෙලා තින්නේ මොනවා වෙලාද? බණ ටික අහලා. එහෙනම් බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝවන් වුණේ බණ ටික අහලා. මුගලන් ආමඳුරෝ සෝවන් වුණේ බණ ටික අහලා. ඒ වගේම දන්න පළවෙනි මේක අඤ්ඤා කොණ්ණඤ්ඤ. සෝවන් වුණේ මොකක් කළාද? ඒ වගේම සියලු දෙනාම අරිහත් උනේ මොකක් අහලාද? ඊළඟ සූත්‍රය අනත්ත ලක්කන සූත්‍රය. භාවනා එකකින්වත් ගන්න. අනත්ත ලක්කන සූත්‍රයෙන් දැන් පස්සගමාණුන් පස් දෙනාම අරිහත් වෙන්නේ. ධම්මචක්කයෙන් තමයි කොණ්ඩඤ ඥාමදුරෝ සෝතාපන්න වෙන්නේ. එහෙමනම් බුද්ධ ශාසනයේ පහළ වෙච්ච සියලුම උත්මයෝ සෝවාන් වෙලා තින්නේ බණ ටික අහලා. මට කියන්න අපිට විතරක් වෙනමම ක්‍රමයක් තියෙයි ඈ අපිට විතරක් වෙනම ක්‍රමයක් තියෙයි නෑ වෙනම ක්‍රමයක් නෑ මම ලබන සතියේ පෙන්වන්නම් ඔයගලන්ට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සූතවත්ාර ශ්‍රාවකෙක්ට විතරයි කාමරාග පටික දුරු කරගන්න පුළුවන් භාවනාවෙන් වෙන කිසි කෙනෙකුට බෑ කියලා එහෙනම් දර්ශනයෙන් හෙවත් බණ ටික අහලා තමයි කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය ප්‍රහීන කරගන්න. එහෙනම් අපි ලබන සතිය බලමු කොහොමද මේ ආසාද ආදීන නිස්සරණය තතුසේ දැනගන්නේ කියලා හරියටම විස්තරාත්මකව තව ඊට අමතරව තව ඕගලන්ට පෙන්වන්න ඕන තැනක් තියෙනවා හරියටම මේ දුක හටගන්න එකේ අර අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තැන මෙන්න මේ ප්‍රශ්නට උත්තරයක් අහලා තිනවා තවත් ඉන්ද්‍රියක් මුල් කරගෙන නේද මේ මනාපයි යමනාපයි හටගන්නේ කියලා අන්නේ කොටස තමයි විස්තර කරලා දෙන්නේ. ඒ ඉච්ඡතාවයේ ගොඩනගන හැම එකකින් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. මම සාකච්ඡා කරන සාකච්ඡා මාලාවේ හැම සාකච්ඡා මාලාවකම තීරණාත්මකම සාකච්ඡා මාලාව තමයි තුන්වෙනි සාකච්ඡාව. එහෙනම් තුන්වෙනි සාකච්ඡාව කිසිම කෙනෙක් මිස් කරගන්න එපා. තුන්වෙනි සාකච්ඡාව මිස් කරගෙන ඇවිල්ලා වැඩකුත් නැහැ. ඊට පස්සේ කොතනින් ආවත් වැඩක් නැහැ. ඔය ආපු පිරිසට තුන්වෙනි සාකච්ඡාව තමයි තීරණාත්මකම සාකච්ඡාව ඕගොල්ලන්. මේ ඉච්ඡතාවේ අපි ගොඩනගන ඉච්ඡතාවේ ඉෂ්ට වෙනවද නැද්ද කියන එක සත්තු දස්සෙන්ම පෙන්වන තැන. එයින්ද ඒක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඒක මත තමයි මුළු දහම් සාකච්ඡා මාලාවම ගෙනහිල්ලා දස්සනේන පහතබ්බ කොරල් භාවනානේන පහතබ්බ ඒවත් භාවනාව දක්වාම ගෙනියන්න ඕන ඔය ටික ඕන වෙනවා. අනුපූර්වකවමයි ගෙනියන්නේ. ඒ හින්දා ඔන්න මම කලින්ම දැනුම් දුන්නා. ඒ හින්දා තියෙන වැඩ රාජකාරී දාගෙන හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලබන සතියේ මෙහෙම එකක් තියෙනවා කියලා දැම්ම අනබෙර ගහන්න එපා. ඔන්න ඒකත් කියනවා. ඇයි දන්නවද? මේ මාර්ගයේ යනකොට යන්න ඕන එකම ක්‍රමයක් තියෙනවා. වමට සිග්නල් එක දාලා දකුණට හරවන්න. තේරුණාද කියපු දේ? ඕ නැත්තම් කලින්ම දකුණට සිග්නල් දාගෙන එන්න එපා. ඉස්සරහම බැරියර් තියෙනවා. හම්බේ බැරියර් ටික. ඒ හින්දා වමට සිග්නල් එක දාගෙන ඉන්න සෙන්සුරාද වෙනකම්. ඉරිද උදේට දකුණට සිග්නල් එක දාලා එන්න. ඊට වඩා කියන්න බෑ කිව්වොත් මේ වෙන හේතුවක් ඉඳ ඊට එහා කියන්නේ නැහැ. හරිද එහෙනම් මම කෙටියෙන්ම කිව්වා. එහෙනම් දැම්ම ගිහිලා අනබෙර ගහන්න එපා. ඒ මම කිව්වා අනතුරු කැවීමත් කරා මේකත් කිව්වා එන්න ඕන විදියක් කිව්වා. හරි එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාව කරලා අද සාකච්ඡාව අවසන් කරමු. පෙරවන් සරණයි සියලුම දෙනාට දහම් පඬුර සදහම් සාකච්ඡා මාලාවේ දෙවන දිනේ වන අද දින වැඩසටහන සඳහා දායකත්වය දක්වලා තියෙන පින්වතුන්ට පින් අනුමෝදනා කිරීමට පළමුව ඔවුන්ගේ නාම ලේඛන ඉදිරිපත් කරනවා අද දින ධර්මශාලාව සඳහා දායකත්වය දක්වලා තියෙන්නේ මංජුල චාමින්ද මහතා වගේම නාලනී කාර්යවසන් මහත්මිය ඒ සියලු එම දෙපළට ඇතුළු ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව වාසයෙන් සියලු දෙනාට උතුම් නිවන් මඟ සඳහාම මේ පුණ්‍ය කුසල සත්‍යය උපනිශ්‍රේයවයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද උදේ තේපානය සඳහා දායකත්වයේ දක්වලා තියෙන්නේ මදුෂානි ගුණසේකර මෙනවිය, කුමාරි අත්තනායක මහත්මිය, හේමමාලා සමරතුංග මහත්මිය, නුවන් විජේකෝන් මහතා, ඒ වගේම කේ.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා, CBR පිංචි මහත්මියෝ මහත්මිය එවැගේම ඩිලානි පින්නදුව මහත්මිය විසින් ඒ සියලු දෙනාටද ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටද මේ පුණ්‍ය කුසල ශක්තිය නිවන් මඟ සඳහාම පත්‍ය පරිසරයේ බිහිවායි ප්‍රාර්ථනා කරනවා එවැගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහත්මිය චරිතා සිරිවර්ධන දුව එවැගේම වසන්තා සරණමාලී මහත්මිය, කුඩා බණ්ඩා මහතා, ලක්මාල් මහතා, අජිත් බස්නායක මහතා, හෝසලා කුමාරි මහත්මිය, ඩී.බී. විජේකෝන් මහතා යන පින්වත් පිරිස විසින් ඒ සියලු දෙනාට උතුම් නිවන් මඟ සඳහාම මේ පින උපනිශ්‍රේ වායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දහවල් දාණය සඳහා දායකත්වය දක්වලා තියෙන්නේ නවසීලන්තයේ පදිංචි මිගාර වීරරත්න මහතා, ජනනී වීරරත්න මහත්මිය ශාන් වීරරත්න මහතා ශෂාන් වීරරත්න මහතා නිලි චාලට් පෙරේරා මහත්මිය චන්ද්‍රසේන අඩස්සූරිය මහතා යන පිරිස විසින් ඒ සියලු දෙනාට මේ පින උතුම් නිවන්වක පූර්ණේ කර ගැනීම සඳහාම උපනිශ්‍රය ප්‍රාර්ථනා කරන අතර එවැගේම ඔවුන් ප්‍රාර්ථනා කරනවා මිය පරලෝකීය ඩැනියල් වීරරත්න මහතා සහ පෙමලා පලන්සූරිය මහත්මියට මේ පින් අනුමෝදන් කිරීම සඳහා එවැගේම දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වනවා නිමල් විජේසිංහ මහතා උතුම් නිවන් මඟ සඳහාම උපනිත් සේවා යන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දක්වනවා එවැගේම අසංගා වීරසේකර මෙනවිය තමන්ට නිවන් මඟට උපනිත් සේවා යන ප්‍රාර්ථනාවෙන් සහ තමා නමින් මිය පරලෝකයේ පියාවන සුනිල් වික්‍රමසිංහ වික්‍රම මහතා සහ මිය පරලෝකයේ මාව වන දේවිකා කුමාරි මහත්මියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දායකත්වය දක්වනවා. ඒ වගේම එච්.ජී. විපුල මහතා තමන්ට නිවන් පිණිසම උපනිශ්‍රය ප්‍රාර්ථනාවෙන් දායකත්වය දක්වනවා. ඒ වගේම සුචිත්‍රා ගුණවර්ධන මෙණිය අජන්තා සෙනරත් මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. නිවන් සඳහාම උපනිශ්‍රයන ප්‍රාර්ථනාවෙන් යුතුව. ඒ වගේම අද දින මුදල් මුදල් වශයෙන් ආධාර ලබා දුන් පින්වත්න් අතර ධර්මසේන මහතා දායකත්වයේ දක්වනවා සුජීවත්ව වාසය කරන තව තම තම මෑණියන්ට පින්නම් නෝදන් කිරීමත් එවැගේම මිය පරලෝකයේ තම පියාණන් වන අබේපාල මහතා පින්වැණීම ආරමුණු කරගෙන එවැගේම රංජලා ඉලුකුඹර මහත්මිය බර්නාඩ් සමරනායක මහතා දේවිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අරවින්ද සමරනායක මහතා නිරෝෂන් සමරනායක මහතා ශ්‍රියානි ජයවීර මහත්මිය කුමාරි කෝට්ටගේ මහත්මිය පුබුදු චින්තක මහතා කාංචනාද සොයිසා මහත්මිය හේමා චන්දලරතා මහත්මිය මාලනී ගුණරත්න මහත්මිය මානෙල් ගුණරත්න මහත්මිය යාපා සමරකෝන් මහතා සසත් බස්නායක පුතා අජිත් බස්නායක මහතා චින්තා වීරසූරිය මහත්මිය පොඩිමැණිකේ නැකත්ගේ මහත්මිය නවරත්න මැණිකේ මහත්මිය අනුමා කුමාරි මහත්මිය වසන්ත ප්‍රේමරත්න මහතා චන්ද්‍රානි ජයලතා මහත්මිය එස්.ඒ. විජේසුන්දර මහත්මිය බී ඉන්ද්‍රාකාන්ති මහත්මිය ඩී ලියනගේ මහත්මිය මල්ලිකා සමරනායක මහත්මිය කරුණා අධිකාරී මහත්මිය එන්.එච්. වික්‍රමසේන මහතා ඩබ්ලිව්.එන්. මාලනී වීරසේකර මහත්මිය කේ.ඒ.ඩී. පත්මකුමාරි මහත්මිය ඒ වගේම සී ඕපනායක මහත්මිය සීආර් ලොකුලියනගේ මහත්මිය අබේසිංහ මහතා අබේසිංහ මහත්මිය සී අමරකෝන් මහත්මිය නිසල තෙන්නකෝන් මහතා තිලින ඒකනායක මහතා දුල්මිනි දුල්මිනි ඒකනායක දියණිය විනුල් ඒකනායක පුතා රවින්ද්‍ර රාජනායක මහත්මිය රවින්ද්‍ර රාජනායක මහතා මේ සඳ දායක දක්වනවා එතුමාගේ ප්‍රාර්ථනාව මිය පරලොව ගිය මොවිනි ජයසිංහ මහත්මියට පින් අනුමෝදන් කිරීම එවාගේම ශ්‍රීමා දැදිගම මහත්මිය දායකත්වයේ දක්වනවා ඒ සියලු දෙනාටම මේ පුණ්‍ය කුසල ශක්තිය නිවන් පිණසම උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා එවැගේම මේ වැඩසටහන සංවිධානය කිරීමට මූලික වෙන පින්වත් පිරිසත් එවැගේම මෙම පරිශ්‍රය වෙන් කර දීමට කටයුතු කරන අය තපල් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ ඔබ සියලු දෙනාටත් උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මේ පුණ්‍ය කුසල සත්‍ය උපනිශ්‍රේවාය ප්‍රාර්ථනා කරමින් ගරුදේශකතුමන්ට පුණ්‍යානුමෝදනාව සඳහා নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා පුරන් සරණයි උතුම් වූ දහම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් ඒ මාත්ඵල මහානිසංස ගෙන දෙන්නා කුසල් සම්භාරයක් විදියට රැස් කරගන්න යන මේ මොහොතේදී ඒ උතුම් වූ දහම් සාකච්ඡා සහ සම්බන්ධ වෙච්ච දේව කොට්ටාශ බ්‍රහ්ම කොට්ටාශ නැත්නම් ඒ කොට්ටාශ කරා ඒ වගේම මේ ශාසනය රක්ෂණය පෝෂණය කරන්නා වූ දේවතාවුන් වහන්සේලාද බ්‍රහ්මණ වහන්සේලාද ඒ සිළු දේවතාවුන් වහන්සේලා කරාම මේ ජනර කන්නාලාද මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ <coughs> සංසාර ගමන නිමා කිරීමලයි ධර්ම අවබෝධ ලබාගත් දෙවි දේවතාවුන් වහන්සේලා ඇතනම් තවදුරටත් ඒ ධර්ම අවබෝධ ලබා ඥාණයම පහළ වේ මේ සංසාර රෝගේ නිමා කිරීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සසර ගන්දුලින් ගෙවා දමා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරයයි. ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡාව පවත්වාගෙන යාම සඳහා දම්පැන් පූජා කළ සිළු දෙනාටමත් උදව් උපකාර කළ සිළු දෙනාටමත් අද දිනේ මේ ශාලාව සඳහා වෙන් කිරීම සඳහා ඒ බරපැන දැන උදේ යම් කිසි පිරිසක් සිටිනනම් ඒ සිළු දෙනාටම ඒ විදේශගතව ඉන්නා සිළුම පින්වත් මහත් මහත්මීන්ටත් ඒ නම් ගොත් සඳහන් කරපු ඒ සිළු දෙනාටමත් ඒ වගේ මිල මුදලකින් හෝ ශ්‍රම කඳලකින් හෝ වචනයකින් හෝ වචනේ මාත්‍රයකින් උදව්වක් උපකාරයක් කරපු යම් තැනන් ඒ සිළු දෙනාටමත් ඒ වගේ මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා දම්පැන් පූජා කිරීම සඳහා උදව් උපකාර කරපු සිළු දෙනාටම ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්නා වූ ඒ තැපැල් ස්ථානාධිපතිතුමාටත් ඊට සදා සහාය දක්වන සියලුම කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත් ඒ සිළු දෙනාටම ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡා පවත්වාගෙන යාම සඳහා උදව්වක් උපකාරයක් කරන ශ්‍රම කඳුලකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍රයකින් හෝ මිල මුදලකින් හෝ උදව්වක් උපකාරණ යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාටමත් මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ දම්පැන් පූජා කිරීමෙන් ලබා ගත්තා පුණ්‍ය ශක්තියක් ඇද තම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් හැටියට මේ මොහොතේ පින්බරාපයන් සත්ත කොටාශයක් ඉන්නම් ඒ ඉන්න අද්භව සිතක ඒ පරදත්ත ඔබේ ජීවීන් කරන තියෙන කොටසේ ඉඳගෙන ඒ පින් බලාපතන සත්ත්ව කොට්ටාශයක් ඉන්නම් ඒ සත්ත්ව කොට්ටාශ කරාද මේ ජන ගන්නා මේ පුණ්‍ය ශක්තිය ඒ සිල් දනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ අතරින් දුකිත බාහින සත්ත්ව කොට්ටාශ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් මනුස්සත්ත්ව උතුම් සද්ධර්ම ශ්‍රණයට අවස්ථාව ලබාගෙන චතුරාර්ය සත්‍ය අවනාරෂ්ඨාංගේ මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානය බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී ප්‍රණිස්නක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මොණින් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සසර ගම්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයි ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාට සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් YouTube ඔස්සේ මේ උතුම් උදාර්ම ශ්‍රවණය සහ සම්බන්ධ වෙලා සහභාගීලා සිටින සිළු දෙනාටමත් මේ ජනර ගන්නාලද මේ පුණ්‍ය ශක්තිය ඔබ සීල දෙනා ඒ ධර්ම ශ්‍රවණය කරපු ඔබ සීල දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඔබලා අතරින් ධර්ම ඔබද ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්ම ඔබද ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ආසාදේ ආදීනෝ නිස්සන්නේ තත්වයේ දැනගෙන සක්කාදිට්ඨ මිච්ඡාදිට්ඨ පහගත් පහ කරගත් ආර ශ්‍රාවකයෙක් බවට පත් වෙච්ච යම් කෙනෙක් සිටිනම් තවදුරටත් ඒ ආසාදේ ආදීනෝ නිස්සන්නේ තත්වයේ දැනගෙන ඒ වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත් වීමටත් ඒ වගේ ධර්ම අවබෝධය ලබා ගන්න නොහැකි යම් කිසි අඩුපාඩුවක් සිදු යම් කිසි සිනේක් තියෙනවා තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ඨයන් තුලින් ආස්වාදේ ආදීන නිස්සාරණ තත්වයන් සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහවගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් ඵලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමී ඵලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමී ඵලලාභී උත්තම උත්තමාවියම් බඩපත් වේවා අරියප්පල්ලාභිය උත්තම උත්තමාවියන් බඩපත් වේවා ඊට අවශ්‍ය කරන්නා ප්‍රථම අධ්‍යානෙ ද්විතීක අධ්‍යානෙ තෘතීක අධ්‍යානෙ ධ්‍යාන චතුර්ථ අධ්‍යානෙ කියන ධ්‍යාන ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමටත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන මේ සංසාර ගමන නිමා කිරීම සඳහා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනාකාරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සංසාරයන් කිසි අකුසල ධර්මයක් තිරණම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේම සංසාරයන් කිසි ගනුදෙනුවක් තිරණම් මේ පුණ්‍ය ශක්තියෙන්ද ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදු පාඩයක් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරණ්ඩක් අනුශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලණ්ඩක්කන්තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යං කිංච රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්ති සියලු ලෝක සියලු සත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්වා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි